අවසරයි කෞරුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩමුළුවේ දෙවැනි දවසේ දෙවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙල ඉතින් පුරුදු පරිදි වැඩපිළිවෙල ආරම්භ කිරීම සඳහා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි ප්‍රේමගෙන් ඉල්ලා සිටිමු. ආදරණීය අද තියෙනවා මේ රික්වෙස්ට් එකක් මම ඒක ඉස්සෙල්ලාම ඉදිරිපත් කරන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දින අවසන් පින් අනුමෝදනාවෙන් පසු මෙත්තා භාවනාව ප්‍රගුණ කරන ආකාරය කියා දෙන ලෙස අරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. කලකා බලනවා ඉතින් තාම පොසිටිව් උත්තරයක් ඇවිල්ලා නැහැ වෙලාවට බලමු. ඒකට අද ප්‍රශ්න 26ක් කියන හැමදෙනේ මේ ජපානයේ සින්කන්සෙන් ට්‍රේන් එක යනවා කියන්නේ නේද? බුලට් එක යන්නේ. ඒ ප්‍රශ්න 26ට අමතරව එක ප්‍රශ්නයක් තියෙනවා මේ මූලධර්ම පදනම් කරව මම ඒක ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා. නෑ නෑ නෑ ඒකට එච්චර මූලධර්ම දෙන්න ඕනේ නෑ. අපි ප්‍රායෝගික ප්‍රශ්න වලින් පටන් ගන්න. මේ ප්‍රකාශක එච්චර හරිනවා මට. <laughs> මම මට මමත් දන්නේ නැහැ මේ මූලධර්ම දෙක මේක හැමදාම. මේ දන්නේ නැතිව අන්තිමටම දාන්න. හොඳම වැදගත් අදාළ ඒවා අපි මුලින් පටන් ගමු. අපි ආ මේ පළවෙනි ප්‍රශ්නේ ගන්නවානේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම පරයන්කේ වාඩි වී ඉඳගෙන සිටින ඉරියව්ව කෙරෙහි විනාඩි දෙක තුනක් දෙකක් තුනක් පමණ අවධානය යොමු කෙලිමි. අනතුරුව වම්නාස්වරයේ හුස්ම ඇතුළු වී මැද පිටියේ සීතල ආකාරයෙන් වදින අයුරුද වදින අයුරුද පිටවන විට වම්නාස් පුඩුවේ අග කොටසෙහි වදින අයුරුද නිරීක්ෂණය කෙලිමි. මද වේලාවකට විදින් බ්‍රැකට් විනාඩි 4ක් 5ක් පසුව මම හුස්ම ගන්නා හුස්ම ගන්නා බව දන්නවා වුවද වදිනා තැන වදින තැන හඳුනා ගැනීමට අපහසු වේ. හුස්ම වදිනා තැන හඳුනා ගැනීමට දැඩි වීර්යයක් කළ යුතුය. මෙය වෙහෙස කර වූයෙන් හුස්ම ඇතුළු වීම පිටවීම පමණක් අරමුණු කෙලිමි. මද වේලාවකට අනතුරුව විවිධ සිතුවිලි කතාන්තරයක් සේ පෙනෙන්නට විය. මම මේ හඳුනාගත් විට නැවත හුස්ම දෙසට අවධානය යොමු කෙලිමි. නමුත් හරියට හුස්ම වදින තැන හඳුනාගත නොහැක. නොබෝ වේලාවකින් නැවත විවිධ සිතුවිලි කතාන්තරයක්සේ පෙනී. මෙම කිසිම සිතුවිල්ලක් මගේ ජීවිතයට සම්බන්ධ නැත. මට ඒවා දැන් මතකද නැත. මෙම සිතුවිලි එන විට මට කුමක් මම කුමක් කළ යුතුද? භාවනාව නිවැරදි ලෙස කිරීමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. මේ වගේ අපි හිතවිල්ලක් කියන එකේ බාධාව සාපේක්ෂව තියාගත්තොත් හුස්ම හිත තියෙන බව සතිය පිටලා තියෙන බව එළඹිලා තියෙන බවට ලකුණු තුනක් තියෙනවා හිතවිල්ලක නෙවෙයි මගේ හිත තියෙන හුස්ම කියලා එක ලකුණ දෙක මේ හුස්ම වදින්නේ අසවල් තැන කියලා මුල් හරිය ලියපිලියලා තියෙන අපේ ස්ථානීය තව උපමානයක් තුන්වෙනි එක තමයි ආස්වාසේ සහ ප්‍රසවාසේ දෙක අතර වෙනස. යම් වෙලාවක යෝගාවචරයට එක්කෝ හිතවිලි නෙවෙයි මේ තියෙන හිත ආස්වාස් ප්‍රසවාසේ නැත්තම් ඉන්න හිටියව කියලා වැටෙන්න ඉඩ තියෙනවා. ඒකත් ධනාත්මක ලකුණක්. ඒ වගේම හැපෙන තැන මෙතනයි කියලා දැනගන්න පුළුවන්. ඒකත් ධනාත්මක ලකුණක්. දැන් මේ ආස්වාසේ ඒක ප්‍රසවාසය නෙවෙයි. හරියට හිතවිලි නෙවෙයි ආනාපානෙ දකින්න වගේ මේක ප්‍රසවාසය ආස්වාසය නෙවෙයි කියලා ඒ දෙක අතර වෙනස දකින්න පුළුවන්. ඒකත් ධනාත්මක ලක්ෂණ කියන තුනම හම්බ වෙනවා නම් ඒ කියන්නේ භාවනා එක්ස්පර්ට් කෙනෙක්. එහෙම නැත්නම් හොඳ වේපුල්ල සතියක් ඇති කෙනෙක්. මේ තුනම එකතරේ වෙන්නේ නැහැ. ඒකේ වෙලාවට එක එක වෙනවා. ඒ නිසා යෝගාචරය වග බලා ගන්න ඕනේ ආනාපාන මෙහිදී හිටියාන නැත්නම් ආනාපාන සතිය පිහිටියාන ඒකේ පැතිකඩ තුනක් තියෙනවා විනාරමුණක් නෙවෙයි ආනාපාන කියලා තේරෙනවා හැපෙන තැන තේරෙනවා ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස තේරෙනවා මේකෙදි මේ වෙන ආරමුණක නෙවෙයි ආනාපානෙ ඉන්නවා කියන එක ආරක්ෂාකාරී විදිහට කියන්න පුළුවන් සමාධිය තියෙන කෙනෙකුට නැත්නම් සමාධි භාවනා තියෙන කෙනෙකුට තියෙන්නේ ඕක තමයි ආරස්තක එකම ධනාත්මක ලක්ෂණය. විපස්සනා කරන එකනට හැපෙන තනත් වැටෙනවා ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනසත් වැටෙනවා අරකට අමතරව හැබැයි එක එක යායට එක දිගට තුනම එකට නෙමෙයි වැටෙන්නේ. අන්නේ වැටෙන වෙලාවෙන් දැනගන්න පුළුවන් මේ කොයි එක තිබ්බත් සතිය තියෙනවා. මේ කොයි එක තිබුණත් ආරම්භක තේසේ හොඳයි. ඒ නිසා හිතවිලි තියෙන ප්‍රශ්නේ අන්තිමේ රචනයේ අවසානයේට යනකොට තියෙන හිතවිලි තියේදී හිතවිල්ල කියන එක බිත්තියක් නෙවෙයි ඇහිදල් සයිසයි. ඒ ඇහිදල් අස්සෙන් මම මට ආනාපානේ මේ වොලිබෝල් ගහන වෙලාවක බෝලේ එහා පැත්තේ තිබ්බ දැල හරහා පේනවනේ බෝලේ වැඩ කරන්නේ නැහැ. අන්නේ වගේ දැල තිබුණාට දැලෙන් එහා පැත්තේ බෝලේ තියෙන බව දකින්න වගේ හිතවිලි ඇති ආනාපානේ තියෙන බව. නැත්නම් ආනාපානේ වදින තැන එහෙම දැන් ඇතුල් වෙන පිට වෙන වෙනස්කම් මොන හරි දැක් ගන්න පුළුවන් නම් ඒක යෝගාවචර දැනගන්න ඕනේ සෙල්ලක්කාරකම. මොකද හිතවිලි පිටියක් වගේ නෙමෙයි ඇහිදල් සයිකයි. ඇහිදල් අස්සේ බලන එකයි තියෙන්නේ. එතකොට ඒක හරියට තේරුම් ගත්ත කෙනෙක් එහෙම නැත්නම් මේ උපදේශය තේරුම් ගත්ත කෙනෙකුට වැටහෙනවා අපි අර කිව්වා වගේ කිසිම කරදරයක් නැතුව <clears throat> නිසින්ින්ද ආනාපානේ බල බල ඉනකොට එක්කෝ හිතවිලි නෙවෙයි ආනාපාන කියලා වැටෙනවා නැත්නම් හැපෙන තැන වැටෙනවා එහෙම නැත්නම් ආස්වාද ප්‍රසස් දෙකේ වැටෙන පවතින සතියක් නැත්නම් මේ හිතවිල්ලක් පවතිද්දී හිතවිල්ල හරහා මේ හිතවිල්ල 100%ක් ආනාපානේ යටපත් කරලා නැහැ එහෙනම් මැරෙන්න එපා හුස්ම තියෙනවා වරින් වර වරින් වර මට හුස්ම බලන්න පුළුවන් හිතවිලි අස්සේ ඒකට කියනවා විනිවිද බලනවා හරහා බලනවා කියන්නේ. එහෙම නැත්නම් හැපෙන තැන වැටෙනවා. මුගක් වෙලාට එහෙම බලනකොට ආස්වාද ප්‍රසාද දෙකේ වෙනස වැටෙන්නේ නැහැ. ඉච්චර ගැඹුරක් පේන්නේ නැහැ. අන්න ওই જાති සති දෙකෙන් ඒ කියන්නේ නිසින්ින්ද කරදරයක් නැතුව ආනාපාන බලන සතියත් හිතපිල්ලක් අස්යෙන් වේදනාවක් අස්යෙන් සද්දයක් අස්යෙන් බලන දෙකයි ගත්තොත් මේ දෙකේ වඩා කාර්යක්ෂම සතිය කෝකද වඩා කුසල සත්‍ය කුසල අක්ෂේර බර සතිය මොකද්ද? සෙල්ලක්කාර සතිය මොකද්ද කියලා ඔය ලියුම් ලියපු එකනාගෙන් මට අහන්න ආසයි. කියවන එකනාගෙන් නෙවෙයි. කැමතිද මේ සභාවට එතකොට මගේ ඔය එතකොට Taman හිතන්නේ මොකද්ද හිතවිලි තියෙදි හිතවිලි අතෙන් ආනාපානෙ බලන එකද වඩා දක්ෂකම හිතවිලි බාධා මොකුත් නැතුව ආනාපානෙ විතරක් නිසින්ින්ද බලන එකද වඩා දක්ෂ හිතවිලි සමග ඔව් ඒක නිසා මම කැමති ඉදිරියපත් උනත් හොඳයි. මම උත්තරෙත් පයි පැත්තට මම මම පිළිගන්නේ එහෙම තමයි. ඒ නිසා හිතවිලි තියේදී ඒ හිතවිලි අස්යෙන් බලන්න පුළුවන් වුණා නම් ආනාපාන සතියට වඩා ගිය එහා ගිය තවත් කුසලතාවයක් මේකේ තියෙනවා. හිතවිලි තියේදී ආනාපාන වඩන්නේ නැහැ. වේදනා තියේදී ආනාපාන වඩන හැටි. එහෙම නැත්නම් සද්දීදී ආනාපාන වඩන හැටි. අන්න මේ විදිහට තමයි මගේ ව්‍යවහාරික සද්දමාලාවේ ආනාපාන විවිධාංගීකරණය කරනවා කියන්නේ. බාධාවක් ආවට සත්‍ය පාව දෙන්නේ නැහැ. 100 100ක් කරන්න බෑ. හොඳ දුර්ලතනක් බලලා පහර ගහන්න ඕනේ. ගහනකොට තේරෙනවා මේක කරන්න පුළුවන්. ඒ මොකද තර්කානුකූලව පේනවා. අපි කොච්චර හිතුවත් හුස්ම ගන්නවා. හිතවිලි හිතවිලා හුස්ම ගන්න නැත්නම් ඔන්න අපිට හිතා ගන්න පුළුවන් ඒක අසාර්ථකයි කියලා. ඒ නැත්නම් හුඟක් වෙලට ඒකට හිතවිලි පිටින්නේ මනස මැරලා වැටෙන්නත් ඕනේ වෙනවා. හුස්ම ගන්න නැතුව ඉන්න ඕනේ. එහෙම මැරෙන්නේ නැහැ. අන්න මේ හරහා බැලීමට විපස්සනාව එක විපස්සනාවේ තියෙන එක සුවිශේෂී ලක්ෂණයක් තමයි විනිවිද දකින්නයි කියන එක. හරහා දකින්නයි කියන එක. අන්න ඒ ගුණය හුඟ දෙනෙක් අසාර්ථකමක් පරණ කර්මයක් හුනියමක් අරියාදුවක් කියලා හිතනවා මේ ගමනක් යනකොට හරස් කපනවා කියන එක. එහෙම නැත්නම් මේ හිතවිල්ලක් කියන එක, සද්දයක් කියන එක, වේදනාවක් කියන එක. ඉතින් මේ හිතවිලි සම්බන්ධව කතා කරලා ඕකම තමයි කියන්න තියෙන්නේ වේදනාව එනකොටත් සද්ද එනකොටත් ඉතින් මේ හිතවිලි ඔක්කොම මේකේ නැති වෙයි ආයෙ හිතවිලි නොයි කියලා හිතන්න එපා. පුළුවන් නම් හිතවිලි තියේදී යම් වෙලාවක අහරා බැලීමේ දක්ෂකම දිනු කරන්න එතකොට Tamanට තේරෙයි ඒ දක්ෂකමෙන් ගියාට පස්සේ හිතවිල්ලත් කියයි කියලා හිතන්න අඩුණයි කියන්නේ. ඒතකොට ආනාපාන ත්‍රිුණාටත් වැඩිය සමීප සම්බන්ධයකට යනවා. ආලිංගණයකට යනවා. ආනපනේ හක් කරන්න පටන් ගන්නවා. එහෙම එහෙම කර කර කර කර තමයි ආසස් මේ අරමුණත් මිනිකන හිතත් ලං වෙන්නේ. අන්නේ විදිහට මේ හැපි හැපි හැපි හැපි තමයි වැඩි සිද්ධ වෙන්නේ. ඒ නිසා කියනවා මේ හැපි වෙසක් කියලා තියෙන තරංග වලට ගියාම හැපි හැපි වෙසක් කියලා එකක් තියෙනවා. හැපි වෙසක් වලට වැඩි හොඳයි හැපි හැපි වෙසක් එක. වෙසක් තරම් යන්න බලන්න යන්නෙත් ඕකටම තමයි. එතන මේකෙත් තියෙන පොඩි ඔය හැපි හැපි යන ගමනේ අර අංගංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා තියෙන්නේ. ඒ කෙලින් ආනපාන බලනට වඩා ආනපාන සයිඩ් එකෙන් හැදෙනකොට ඊතිවිලි හරහා වේදනාව හරහා ඒකේ තියෙනවා නිකන් ප්‍රේමණීය ගතියක්. ඉතින් මම දන්නවා ඒකට සමහරව කැමති නැහැ. අර ආනාපානයේ විතරක් පේනවා හැපෙන තැන පේන්නේ ආනාපාන ආස්වාදසද්දකේ වෙනස දකින්නේ නැති ඒ සමතේට වර යෝගාවචරය හිතවිලි දකින්නෙම හිතුවක්කාරකමක් අරියාදුවක් පරණ පවක් කිය. ඉතින් ඒ ආකල්පේ තිබුණොත් එයාට හිතවිල්ලක් එනකොටම ද්වේෂ වෙනවා. හිතවිලි නැති එක පරණ පරණ පිනක් කියලා හිතනවා. විපස්සනා යෝගාවචරය එහෙම කල්පනා කරන්නේ මේ හිතවිල්ල තියේදිත් විනිවිද බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක මේ ඒ සෙල්ලක්කාර ගමනේ පළවෙනිම පියවර ඔය. කවුරු බාධා කරන්න ආවත් බාධාව බාධා කරගන්න තමන් යන පාර තේරුම් ගන්නවා. දැන් අම්බරට පොඩි පැහැදිලිවීම හැමදෙම දැන් මේ මගදී කරද්දී ආය අර ස්පෙસિෆික් වලට යන්න පොඩ්ඩක් අමාරුනේ හැමදෙම කියලා. ওই වෙලාවෙදි මට කියන්නේ මේ වගේ කඩමාරුකින් දැසි ස්පෙસિෆිකේෂන්ස් වලට යන්න යන්න එපා. ඒක කරන්න බෑනේ. ස්පෙસિෆිකේෂන් එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ වලට යන්න පුළුවන් සියල්ල කරදර නැතුව හොඳට හම්බෙච්ච වෙලාවයි. ඒ වෙලාවේ යන්න මේ වෙලාවට යන්නම් කොහොමරි ආනාපානේ පණ ගැට ගහ ගන්න එකයි කරන්න ඕනේ. ඒ පණ ගැට ගැහිමත් අර විස්තර බලන්න වැඩි සෙල්ලක්කාරකම. ඊට පස්සේ ආනාපාන විතරක් Tamanට මොනට මොන දාලා ඉන්නකොට ඊට පස්සේ යනවා මේක quantity and quality දෙකේ වෙනස. අපි ඉස්සෙල්ලා quantity අල්ලගන්න. quantity හරි ගියාට පස්සේ ප්‍රමාණාත්මක කරලා පස්සේ තමයි ගුණාත්මයට යන්න පුළුවන්. ප්‍රමාණය අල්ලන්නේ නැතුව ගුණාත්මයට යන්න හදන එක තමයි ওই මූලධර්මවාදීන් වර්ධින තැන. එහෙම වෙන්න දෙන්න එපා. ශ්‍රද්ධාස දෙවෙනි ප්‍රශ්නේ පෙරවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. අද උදේ වරුවේ පරයන්ක භාවනාවේ යෙදී සිටියේදී මගේ සිත ඉතා ඉක්මන් ඉක්මනට සමාධියට ගිය අතර එම අවස්ථාව විඳින සිටියෙමි. එසේ ටික වේලාවක් සිටියේදී මගේ නලල් ප්‍රදේශයේ යම්කිසි තරංග මාලාවක් විහිදී යන්නක් මෙන් දැනිනි. ඒත් සමගම මගේ ශරීරයේ දෙපසට වරහන් ඇතුලේ දෙපැත්තට ඇදී යන බවක් දැනිනි. විශේෂයෙන්ම අත් දෙක පෙදෙස. ඒ වන විට පාදයේ සහ අනිකුත් ශරීරයේ පෙදෙස් ගැන වැටහීමක් නොදැනුනි. අතර නොදැනුණු අතර හුස්ම පිළිබඳ වැටහීමක් තිබුණේ නැත. නමුත් හිත සතියෙන් තිබුණ බව වැටහුණි. විනාඩි කිහිපයක් මෙම අත්දැකීම ලැබුණු අතර හදිසියේ ඇති වූ තියුණු ශබ්දයකින් ගැස්සී ගියේ. ඉන්පසු නැවතත් හිත සමාධියට ගියා. මෙම අත්දැකීම සමාධිය තවත් දියුණු තත්වයකට යාමක් දැයි ඔබ වහන්සේගෙන් දැන ගැනීමට කැමැත්තෙමි. කරුණාවෙන් මේ පහදා දෙන මේ ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ප්‍රාර්ථනා කරමි. මේකදී ඇත්තටම එක පැත්තකින් බලනකොට අරමුණක් අල්ලාගෙන සමාධිය ඇතුළකට යෑමක් වෙනවා. එහෙම නැත්නම් යම් යම් බාධා තිබුණත් දරා සිටීමේ හැකියාවක් එනවා. ලිපියේ වාක්‍ය දෙකක් සඳහන් වෙනවා. යමක් නැති බවට නැති බව වැටහෙන්න පටන් ගන්නවා. අත් තියෙන හරිය හෙල්ලෙනවා තේරෙනවා යටිකය දැනීමක් නැති බව කියවෙනවා. ආනාපානෙ නොදැනෙන බවක් කියනවා. දැන් මෙතන ඉන්නේ ඉන්ද්‍රිය බද්ධ නොවන ඥානයකට ඉඩ ඇරෙනවා. යමක් තියෙනකොට දන්න එක ඉන්ද්‍රිය බද්ධ ඥානයක්. තමක් නැති බව දන්නවයි කියනකොට. ඒක අපි නිකන් මේ නැචාර්ත්‍ය දකින්න උත්සාහ ගන්න වෙලාව. ඒ නිසා හොඳට බලන් හිටියොත් එකක් ඒකේ හොඳට මෙහිත තැම්පත් වෙලා ඒකට තර්ක ඥාණයෙන් කියනවා. ඒකට හිත ගියා කියන විශේෂ ලෝකෙම සිසු ලෝකෙම අමතක වෙලා. අමතක වෙච්ච බව දන්නේ නැත්නම් ඒකේ ආනිසංස නැහැ. අමතක වෙච්ච බව නොදන්න බව දැනගන්නකොට පේනවා අපිට එන ඕනේ කරදරයක් වෙනුවෙන් ඊට වැඩිය හොඳ දෙයකට හිත දාපුවම කරදරය ඉන්නවා. ඒකට ඒක සමාදන් උනේ නැත්තම් ඒ කියන්නේ මම මේ මේකට හිත දැමුවේ නිසා මේ ඔක්කොම අයින් කරගන්න මේක නිසා මේක ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් ඒක චිත්ත නියාම ධර්මයි බුදුහමර අපිට දීලා තියෙන එකක් කියලා. මේ අරමුණේ මේ ඉන්න බට්ටියට තමයි අපි හිත දාන්නේ. ඒ අරමුණේම හිත ඉන්නකොට පේනවා මේ නිසා අනිත්‍යව නැහැ කියලා. ඒක මේ ඉන්ද්‍රිය බද්ධ ඥානයක් නෙවෙයි. ඒක මේ රේකී ක්‍රමයට යන ඥානයක් නෙවෙයි. ඒක මේ মালටි ඩයිමෙන්ෂනල් එන ඥානයක්. ඉතින් ඒක සම්පූර්ණ ඉලෙක්ට්‍රික් සම්පූර්ණ ඉම්ප්‍රොම්ප්ටු එන එකක්. ඒ වෙලාවේ දක්කාලා එනවා. සමහර මේකට බයයි. ඒ කියන්නේ මේ ජීවත් වෙද්දී මැරෙනවා දකින්න. මගේ යටිකයි මැරිලා. මට හුස්ම නැහැ. ඉතින් ඒක ශරීරයට හෝ ජීවිතයට ආසගෙනාට මට මේලා හුස්ම නැහැ කියපු ගමන් පුදුමාකාර බීචිකාවක් එනවා. විපස්සනාට දරුතිනාට පුදුම සන්තෝෂයක් එනවා. මේ తాවකාලික ඕ මේ ශරීරයේ කොටසකින් එන කරදර නැහැ. අංශ භාගය හැදිලා කරදරයක් වෙලා නෙවෙයි. ඉන්ද්‍රිය බද්ධ ඥාණයට එහාගේ ඥානයක් තියෙන බව තේරෙනවා. අපිට ගන්න පුළුවන් අපි යමකට හිත දැමීම නිසා අනික් සියල්ලෙන් දුරස්ත වීමේ හැකියාවක් දුහම්තු අපිට පෙන්ලා දෙනවා. ඉතින් ඒකට බය කෙනාට නිවන් දකින්න බෑ. ඒකට විවෘත වෙන්නත් ඉල්ලලා ගන්නත් බෑ. මොකද යමකට හිත ගිහිල්ලා ඒකේ තලහැප්පිලි චීටි ඒකෙම හිත තියාගෙනකොට පේනවා. ඒ නිසා මේ අරමුණක හිත පැවැත්වීම නිසා අසවල් දෙ නෑ. නැත්නම් ආනපන හොඳට බලනකොට පේනවා ආස්වාසි වල ප්‍රසවාසයේ ඉන්දිස්සලා මුකුත් නැහැ. අපි ඉස්සර කාලේ එක යායට ආනපන බැලුවා. එතනින් ගියාම සද්දෙකට ගිහලා ආපහු එල්ල බලනකොට සද්දෙකට ගියයි කියන්නේ ඒ අතරමැද ආනපනේ නැහැ. ඒක පොඩි වෙලාවකට අහුවෙන්නේ. හැබැයි ඒක තක්කමුක්කකට ගත්තොත් චිත්ත චිත්ත පීඩාවට ගත්තොත් කම්පණයකට ගත්තොත් එයා කම්ප වෙනවා. කම්ප වෙන්න ඕනේ නැහැ. අරමුණක මොකක් හරි එළිලා හිත තියෙන්නේ. මේලා ආනපනදී කාට සද්ද තියෙනවා ආයෙත් එනවා. ඒ අතරමැද ආනපනේ නැහැ. අන්න ඒ කල්පනාව බොහෝම සෙල්ලක්කාර විප්ලවීය කල්පනාවක්. ඒක මනුස්සයට විතරයි තියෙන්නේ. ඒක වෙන තිරසනෙකුට ගන්නත් බෑ. අනිත් එක මේ මානසික අසහනයක් හෝ කායික රෝගයක් තියෙන කෙනාට ගන්නත් බෑ. ද සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට තියෙනවා එකක් අල්ලනවා කියන්නේ බොහෝ දේ අතහැරීමක් කියලා. ඒ අතහැරිච්ච දේ සම්පත්තියක් කියලා හිතනවා නම් නිවන් දකින්න බෑ. අතෑරුනේ හිත කරදරයක්. අසහනයක්. දරතයක්. පරිලාහක ඔබ තිබුණා නම් මල වාතේ. දැන් මේ වාතේ නෑ. මොකද මගේ මේ හිත තියෙන්නේ මේක විතරයි කියලා. ඔය ලියුමෙන් ඔන්න පටන් අර ගන්නවා. කවුරු කාටුමත් ඒක හරියට මොනවද ලියන්න පටන් අරගත්තොත් වසංගන්න බෑ. අපි හැම වෙලාවෙම යමක දැනුම ලබන්නේ ඒ ඒ ඒ නොදන්න බවට සාපේක්ෂව තමයි. ඒක මේ ආනන්ද සප්පයි සූත්‍රයේ සර්වචනන්සේ සඳහන් කරනවා බොහොම සියුම්මට ගෙනියලා හිත ගැස්සුණයි කියලා කියන්නේ සද්දයකට ගැස්සුණයි කියලා කියන්නේ ඊට ඉස්සෙල්ලා හිත තිබිලා තියෙන එක උතාම සියුම් අරමුණක එහෙම නැත්නම් අරමුණක් නැතුව ගැස්සුනේ නැත්නම් ඒක දන්නේ ගැස්සුනේ සා දන්නවා මේ ඉස්සෙල්ලා තිබිලා තියෙන මීට වඩා ඒතන් සන්තන් ඒතම් පණීතන් මීට වඩා සාන්ත ප්‍රණීත තැනක නමුත් ඒ සාන්ත ප්‍රණීත තැන ඉන්නකොට සාන්ත ප්‍රණීත බව වැටහෙන්නේ නැහැ ගැස්සුනේ නැත්නම් නිසා ගැසිච්ච එකන තමයි ස්තුති වෙන්න ඕනේ. ඒ කයින් කට්ටියට වෙනම Nobel Prize දෙන්න ඕනේ. මොකද මේගොල්ලෝ දන්නේ නැතුනට ඒගොල්ලෝ බොහොම අපහසුයෙන් අසහනයෙන් කහිනවා. බැරිකමට. ඒකේ හරියට වැඩ ගන්න දන්නේ කරන්න තියෙනවා කැස්ස නිසා කැස්සෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඉඳලා තියෙන හැටි සාන්ත ප්‍රණීතක දන කියලා දැන්න ගන්නේ කැස්ස අපු නිසා. ඊට පස්සේ ආයෙකට ගණන් ගත්තේ නැත්නම් නැත්නම් හිටනරදයක් නැත්නම් ආයෙ ෂෝක් එකට ඊට පස්සේ යන්නත් පුළුවන්. ඒක ඒකත් හරිම ආශ්චර්ය ධර්මයක්. කැස්සයි කියලා කොහෙද කියලා හද කරලා බලලා හුම් කරලා ගියොත් එහෙම ඉතින් අතෙන් යන්න බෑ. ඔය ඉනායි. ආන්තරනේ අර ආස්වාස ප්‍රාස්වාස අතර තියෙන අවකාශ ඉද නැත්නම් ඉද ප්‍රමාණය එතන කිසිම කෙලෙස් ඇති නොවන තත්ත්වයක් වෙන්නන. ඔය ටික කියවන එක නාගේ ප්‍රශ්න ඔය. දැන් හාමුදුරුවෝ මේ දුන්න උත්තරේ උත්තරේ පැහැදිලි කර ගැනීම. හොඳයි ආයසර ප්‍රශ්න. ඒ ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර යම් කිසි ඉඩ ප්‍රමාණයක් තියෙනවා කියලා සඳහන් කරන්නේ හැමදෙන්නේ. එතන ඒ ඉඩ ප්‍රමාණය කියන්නේ එතන අපිට කිසිම කෙලස් ඇති නොවන පප්පයක්. ඒ කියන්නේ මේ මේ ඊට ඇත්තටම බලන හැටියෙන් තමයි. ආනපන අතරමැද කැඩීම මරණයක්. තක්කු මුක්ක බයක් කිව්වොත් කෙලස් මේ කෙලස් වැඩෙනවා. මේ ගමන යන්නේ කැඩි කැඩි කියලා කැඩිච්ච ගමනක් දැන් තමයි දකින්නේ මොකද එකක් දිහා බොහෝ වෙලා බලනකොට පේනවා මේ බැලීම ජීවිතේට තර්ජනයක් වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ ඥානය කියන්නේ මේකයි කියලා බැලුවොත් ඒක ඒ ඒ தත්ත්වේ වැටෙන කෙලෙස් අඩු தත්වල තමයි නමුත් ඒක පිළිගන්න තරම් අපි ලෑස්තිද කියන එක ප්‍රශ්නයක් තියෙනවා ඒ ඒ වෙලාව හුස්ම නතර වෙලාම නෙවෙයි නමුත් ඒ තියෙන හුස්ම විඳින්න බෑ වෙන්කොල්ල හඳුනාන්න බෑ සංඥා කරන්න බෑ අපිට වෙනස් කරන්න බෑ ඒ නිසා සංඥා වේදනා සංස්කාර නැහැ මේ වෙලාවේ ඒ බව දැකීම ඒ හුස්ම තියෙනවා බොහොම සියු මට්ටමක හෝ නැති මට්ටමක ඒ සංඥා නැ වේදනා නැ සංස්කාර නැති බව වැටහීම වාසියට ගන්නෙ හොඳට පින් තියෙන කෙනා පාරමිතා කුසල් තියෙන කෙනා බණ අහපු කෙනා දන්නවා ඒක අනිත් එක්කනා බලන්නේ මොකක් හරි අත්තරද්දක් වෙන්න ඇති, සතිය කැඩීමක් වෙන්න ඇති, කාලකන්නිකමක් වෙන්න ඇති කියලා බලන්න. ඒ නිසා ඒක පවක්ද පිනක්ද වෙන්නේ ඒකට ඒ කෙරෙහි දක්වන ආකල්පය මත. ඉතින් ඒ ආකල්පය කොහොමඩක්වත් කියලා දෙන්න බෑ භාවනා නොකරපු කෙනෙකුට. භාවනා කළා මෙතෙන් ගියාට පස්සේ කමඨාන් සුද්ධ කිරුවොත් කියන්න පුළුවන්. මේක පුට්ටුවක් මෙතන තියෙන්නේ. ඔය එක යායට තිබුණා වගේ පෙන්ුණාට ඒ පුට්ටුව දැකීම ඉතාමත්ම වැදගත් අනිත්‍ය දකින්න. ඒ නිසා ඒක දක්නාසුලෝ භවනා කරන්න කියලා. ඉතින් ඒ නිසා ඉස්සර දවසේ බය වෙන්න පුළුවන් දැන් දවසේ කමට අනුසුද්ධ වුණොත් බය නොවෙන්න පුළුවන්. එහෙමනම් කියදැයි ඊට වැඩිය අද කවර කෙලෙස් අඩුයි කියලා. ඒකේ தත්ත්වෙම තියෙන එකක් නෙවෙයි. தත්ත්වෙට තමයි දක්වන ආකල්පෙම තියෙන එකක්. මඤ්ඤණාවම තියෙන එකක්. ඉතින් ඒක ඒ නිසා ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙලාවෙන් වෙලාවට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. හඳුනේ තුන්වෙනි ප්‍රශ්නේ අද දින මගේ භාවනා අධ්‍යක්ීම මෙසේ විය 10 11 පැය පරහන් ඇතුලේ මම ආනාපාන සති භාවනාවේ වේදෙන එක්මි හුස්ම සංසිඳී යාමෙන් පසු සිත ඉස්සා සංසුන්ව පැවතුන නොනවත්වාම හිස පහතට කඩා වැටීම සිදුවේ සමහර විට ඉනෙන් ඉහළ මුළු කඳම ඉදිරියට නැවී තිබුණි මෙසේ වීම වීමේ පටන් ගැනීම පැහැදිලි නැතත් ටික වේලාවකින් හිස කඳ නැමී ඇති බව දැනී එය සකසා ගැනීම සිදු කෙලෙමි. මේ අවස්ථාවේ මට නිදිමතක් නොතිබුණු අතර සතිමත්ව සිටි බව වරහන් ඇතුළේ යම් කාල පරාසයක් හැර වැටහුණි. කොතරම් උත්සාහ කළත් මෙහි පටන් ගැනීම කෙසේදයි දැකීමට සතිමත් විය නොහැකි විය. මේ මේ පිළිබඳ ස්වාමින් වහන්සේගේ උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. ඔය එතකොට මුල දැක්කේ නැති වුණාට මැදදී Tamanne පේනවනේ Taman බලාපොරොත්තු වෙන විදිහට නෙවෙයි කඳ තියෙන්නේ. නැමිලයි කියලා අන්නේ නැමිලා ඉන්න එක පිළිබඳව මනාපයක්ද තියෙන්නේ අමනාපයක්ද තියෙන්නේ නැත්නම් මනාපමනාප නැති අවදිභාවයක්ද තියෙන්නේ කියන එක ඉතාම වැදගත්. මේකේ මුල සහ අග හොයා ගැනීම කරන පරිශ්‍රණය සඳහා. ඉතින් ඒ නිසා මෙයත් උසාවියට කැඳවලා අපි වචනයක් ගමු. කැමැතිද මගේ ප්‍රශ්නේ මුල බැරි වුණාට කමන්නේ අග බැරි වුණාට මැදදී මේ බව දැන ගැනීම සතුටට කාරණාවද කනකාටට කාරණාවද නැත්නම් ඒ දෙකම අතරමැදි තත්ත්වයක්ද ඒක ගැන දැනීමක් නැහැ දැනීමක් කියන්නේ දැන් මුල දන්නේ නැහැ කියනකොට මම ගත්තේ මැද දන්නවයි කියන එකනේ මේ මැද දන්නවා හොඳට භවනා නිසින්ද යනකොට කඳේ ප්‍රතිචාරයක් තියෙනවා. ප්‍රතිචාරය Taman දකින්නේ හොඳ එකක් විදිහටද නරක එකක් විදිහටද නැත්නම් හොඳ නරක දෙකක් නැති භෞතික ක්‍රියාවලියක් විදිහටද? පාත් වෙන එක. ඔව් එතකොට ළඟ ඉඳලා හිටියනම් කවුරු හරි බලන් හිටියනම් කියන හිතන්නේ මොකක්ද? ඒක නේ නිදිත් වගේ නේ සාක්කුවේ දාන ඔළුව. ඉතින් ඒ නිසා එක පැත්තකින් කියදැයිම සෞත් වැඩක් කියලා. තව පැත්තකින් කියන්න පුළුවන් මේක වෙන්නේ හොඳටම සමාධිය ආවට පස්සේ. නිදිත් නෙවෙයි. Taman දන්නේ ඒකට ඒ පිට හොඳ පැත්තකුත් තියෙනවා. එහෙම නැත්නම් කියදැයි මේක ඉතින් භාවනා කරනකොට ඒක එන අතරමැද ජවනිකාවක් හොඳ නරක බැරිලක් නෙවෙයි කරන්න තියෙන්නේ කියලා. අන්නේ විදිහට මේක කෙරෙහි දක්වන ආකල්ප තුනක් තියෙන්න ඉඩ තියෙනවා. සිද්ධිය වෙනම එකක්. ඉතින් ඒක නිසා යම් විදිහකට මේක හොඳක් හෝ මේක මධ්‍යස්ථ දෙයක් කියන කෙනෙකුට අපිට පාඩම් පන්තිය උගන්වන්න පුළුවන්. ඊළඟට බලාපොරොත්තු වෙන්න ඕක වෙනවමයි. අන්නේ වෙනකොට ඕනෙම සිද්ධියක අපි සිද්ධිය දන්නේ මැදදී විතරයි. ඒක පෘථග්ජනයට තියෙන භයානක අඩුපාඩුවක්. ඕනම සිද්ධියක් කරන්න වෙලා ඉවරයි. ඊට පස්සේ පශ්චාත්තාප වුණාට මුල බහුවෙලා. හැබැයි මේ සිද්ධිය හෙටත් වෙනවා කියලා දන්නවනම් හෙට මේ වෙන වෙන දෙයට අපි ඉන්නේ ඒ චක්‍රේම නේ අපි හැමදාම ගත කරන්නේ ඒකම සයිකල් එකේ. මේ දේ වෙන්න ඉස්සලා දැනගෙන ගියොත් මුල දැන ගැනීමට අයිට වැඩි වැඩි අවස්ථාවක් හම්බ වෙනවා. ඒකට තියෙන එකම උත්තරේ තමයි ලෑස්තිලා යන්න. මේක නොවිය යුත්තක් කියලා කිව්වොත් ලෑස්තිලා යන්න බෑ. එතකොට අපි අරියාදුවටනේ කරන් ගන්න. මේකට ලෑස්තිලා ගියොත් තමයි තේරෙයි. ඒ යම් මට්ටමට බෙල්ල පාත් වෙලා යම් සංඥාතෝගයක්, වේදනාතෝගයක්, සංස්කාරතෝගයක් ඇති වුණාට පස්සේමයි දැනීම ඇති වෙන. අපි අවධානය දෙන්නේ ආනාපානෙමේ. අන්නේ දැනගත්තට පස්සේ තමන් ඒකට අකමැති නම් වහාම නැගිටින්න හදනවා. එහෙම නැත්නම් මේක මාස්ටර් කරන්න ඕන නම් මේක වශී කර ගන්න ඕන ඔහොම ඉඳිනවා. මේක මම කරපු එකක් නෙවෙයි මගේ චේතනාවක් නෑනේ මෙතන. සංස්කාරයක් කරලා නෑනේ මම. ඒක නිසා මේක මට කර්ම රැස් කරන්නේ කර්ම රැස් කරන්නේ මේකට මනාපමනාප වුණා. කරබන හිටියොත් අර එහෙම දවස් ටික කීපයක් යනකොට එච්චරම අමාරු වෙන්නේ ඉස්සලා එච්චරම නැමෙන්නේ ඉස්සලා එච්චරම පාත් වෙන්නේ ඉස්සලා දැනගැනීමේ ක්‍රියාවලියක් පටන් ගන්න. දැන් මෙහෙන් ආනාපාන යනවා. සෙකන්ඩ් ඩයිමන්ෂන් එකක් වැඩ කරනවා. බලාපොරොත්තු වෙන කොයි වෙලාවකරි මේක කය මට පාලනය කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. හැබැයි එච්චරම පාත් වෙන්නේ ඉස්සලා දැනගැනීමේ හැකියාවක් එනවා. ඒකට පුදුම ඉවසිල්ලක් තියෙනවනේ මේ මේ දේ ඇඟිලි ගහන්න නැතුව හදන්න නැතුව. මේක ස්වභාවයෙන් වෙන්න හැබැයි ලෑස්තිලා යනවා කියන එක තියෙනවා. be prepared අනේ be prepared කරන්න බෑ මේක දිහා මේක අරියාදුවට ගණන් ගන්න කෙනා එයා මේක දැනගන්නකොට ඩක්කල නැගිටින්න හදනවා ලැජ්ජා බය වැඩ කරන්න පටන් ගන්නවා ඉතින් ඒක ඒක ස්වභාවිකයි විශේෂයෙන්ම තරුණ අය භාවනා කරනකොට එයාට මේක තදින් බලපානවා එයායි සමුහයේ ඉන්න කැමති නැහැ. මොකද භාවනාවට ගියාට පස්සේ එම ඉන්නේ එක තමන්ගේ පෞරුෂත්වයට හොඳ නැහැ නේ. වයසක කට්ටිය විහාලල්ලායි කබාහිරිලා ඊට කමක් නැහැ කවුරු දකින්නද කවුරු බලන්නද මා දැන් මාළු වියේ කියලා කොක්ක ගාගෙන ඉන්නවා ඉතින් ඒකටම මහසි සයිඩ් ස්වාමීන් කියනවා සභාවටම යන්න සභාවෙන් භවනා කරන්න ඒකවල තමයි ඒක සංවේගීට කාරණාවක් වෙනවා ඒකට අපි කටකෝ ඥානරාම ස්වාමීන් කියනවා මේක වෙනවා ලෑස්තිලා යන්න කැස්ස යනකොට එකම දෙයයි තියෙන්නේ මේක මම කරපු දෙයක් නෙවෙයි මට වෙච්ච දෙයක්. හැබැයි මේක වෙන්නේ කෙලෙස් අඩු වෙනකොට. මේක වෙන්නේ අරමුණත් එක්ක හොඳට මූණට මූණ දාලා ඉන්නකොට මේකට වහා ප්‍රතික්‍රියා කරන්න කිව්වොත් අපිට තත්ත්වේ පාලනේ ගිලිහෙනවා. මේක ඉඳදී කරවඩ ඉන්න පුළුවන් නේද? එතකොට ඒ පන්දි ස්වාමීන් වහන්සේ කියනවා එතනදී සමාධිය සහ වීර්ය අතර සමබර නෝ අසමබර භාවයක් આવොත් වීර්යය වැඩි වුණොත් සමාධිය අඩු වුණොත් අපි ඉද්ද ගැහුවා වගේ හිතෙනවා. සමාධිය වැඩිලා වීර්යය අඩු වුණොත් වැක්කේරනවා. සමාධිය සහ වීර්යය සමබර වුණොත් සාමාන්‍ය මට්ටමට යා යා විසම නැගිටිනවා. උලම් බහව බැලුමට උලම් ගහනකොට වගේ නැගිටලා එනවා. ඒක නිසා කියනවා යම් වෙලාවක Tamanට මම ඉන්නේ ඉරියව් වෙච්චර සුදුසු නෑ මගේ හැබැයි ආනපනත් එක ගන්න දෙන යම් ප්‍රමාණයකට යනවායි කියලා. එහෙමනම් ඒ ඉරියව්ව ඇද වෙලා තියෙන බව මෙනෙහි කරන්න කියනවා. මෙනේ කරනකොට ඉබේම මේක නැගිටලා ඒත් මුල බලන්න බෑ. අග තමයි ලබන්නේ. මුල බලන්න මේකට දෙනවා මැක්‍රෝ ලෙවල් එකේ මේක මයික්‍රෝ ශුද්ධ මට්ටමේ ක්‍රියාවලිය. ඊට වැඩිය ගොරෝසු මට්ටමේ හැමදාම නිින්දට යනකොට මේ කාය සක්‍රීය කය සක්‍රීය මනස නිින්දට යෑමේ ක්‍රියාවලිය බලන්න කියනවා. නිදිපැතුරේ. එතකොට බලනකොට තේරෙනවා ඒකයි මේකේ සමානකමක් තියෙනවා. මේ මුළු ලෝකෙම තිබුණ අවධානය ඉස්සලා කයට ඇවිල්ලා කයෙන් ඔළුවට ඇවිල්ලා ඔළුවෙන් ඇස් දෙකට ඇවිල්ලා ඇස් දෙකෙන් හැමීට ඊට පස්සේ මේ ඔක්කොම එහෙම ගල් වෙන ගතියක් එනවා. ඒ නිසා අපි ඇඳට ඇඟ පතුල් දිග ඇරලා තියාගෙන ඉන්නේ. ඒත් මිනිස්සුක ස්වභාවික මරණයක් දකින්න බක් බොක්කේ අම්මගේ බක්කේ ඉන්නකොට විදිය තමයි මැරෙනකොට මැරෙන්නේ. කන තියෙන මේ කනේ හැඩ හැඩේ ගන්න අපි. මැරෙනකොට එහෙම තමයි හිතේ. මොකද කරන්නේ? කොටු වෙයි. තේරුණාද? හොඳයි. ආම්දනේ හතරවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ පොදින් ආස්වාස හා ප්‍රස්වාස යන අරමුණු දෙස බලා සිටින සමහර පරියන්කවලදී සිටිවිලියේම බොහෝ විට අඩුය. සමහර විට දරුවෙක් මතක් වුණොත් එම රූප කනබොන ආහාරයෙන් සැදුණු අනාත්ම රූප බවත් හිතට ආත්ම ස්වභාවයක් එන බවත් එය මගේ සිතට ආත්ම ස්වභාවයක් එන බවත් එය මගේ කෙලෙස් නිසා වන බවත් සිතන විට එය බොහෝ විට එය බොහෝ අවස්ථාවලදී වහා නැති වී යයි. පරයන්කේ නැති අවස්ථාවල පවා දකින රූප කනබොන ආහාර වලින් සෑදී ඇති අනාත්ම රූප බවත් ආත්මයක් පුද්ගලික වශයෙන් හිතට දැනෙන්නේ කෙලෙස් සංඥා නිසා බවත් වන පුරුද්දක් විදියට ප්‍රැක්ටිස් කරමි. එය සාර්ථක ක්‍රමයක් ස්වාමින් වහන්සේ අනුකම්පාවෙන් මේට වැඩි දියුණු කර මේ වැඩි දියුණු කර ගැනීමට උදව් කරනු මැනවි. ඔය තමගේ සතිය අඛණ්ඩ භාවයට හේතු වෙනවා නම් සාර්ථකයි. නමුත් මේ දාලා තියෙන අපේ මේ ආහාර පැත්තෙන් බලන ගතිය නිසා හිත තව තවත් කල්පනාවට වැටලා අරමුණට යන්නේ නැතුව සතිය අඩු වෙනවා නම් අසාර්ථකයි. ඒ නිසා අපි දාන උපක්‍රමය සාර්ථක අසාර්ථක භාවය අපි මනින්නේ සතිය අකණ්ඩ භාවයට සාපේක්ෂව. තමන්ට තේරෙනවනේ මේ වැඩේ නිසා සතිය නැවත හදාගන්න තියෙන ගතිය හෝ ගිය ප්‍රශ්නෙට දිගට දිගට යන්න නැතුව ගන්න පුළුවන් ගතියක් තියෙනවනේ සාර්ථකයි. මෙතන තියෙන්නේ මේ වැඩේට උපක්‍රමයක් මිස මේ ආහාර පිළිබඳ උගන්වන පාඩමක් නෙවෙයි නෙමේ. අපි ඒක ගන්නවා ඒ වෙලාවේ ටූල් එකක් විදිහට හරියට අනිත් නිසා අනිත් පැත්තට ගන්න. ඒ වෙනුවට දහසකුත් එකක් උපක්‍රම තියෙනවා. ඒව අතර සංසන්දනය කරන්න පුළුවන් ඉන්නේ ඉස්ලාම අපි සතිය පිහිටුවා ගැනීමත් අපි දක්ෂයි කියන මූලික උපමානය අපි සාර්ථක වෙනවා නම් ඒක සඳහා ගත්ත උපක්‍රම උපකරණ වල සාර්ථක අසාර්ථක භාවය පස්සට තියෙන නිසා සතියට වර්ධනයක් සතියට පහසුවක් සතියට අපව ඉන්න තැනට එන්න පහසුවක් වෙනවා නම් සාර්ථකයි කියලා බාර ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන විට අවුරුදු 5කට පමණ පෙර මුළු ශරීරයේම ගැස්සීම් වැනි ස්වභාවයක් ඇතිවිය. පසුව දැන් නිතරම භාවනා කරන විට මුහුණේ පමණ නලියන ස්වභාවයක් ඇතිවිය. ආස්වාසයට හා ප්‍රස්වාසයට වඩා එය ප්‍රමුඛ ප්‍රමුඛ වේ. එවිට ඒ දෙසම බලා සිටින විට කුඩා අංශු ඇතිවීමින් නැතිවෙන ස්වභාවයක් ලෙස තේරේ. එම ඇතිවීම නැතිවීම ඉතා වේගයෙන් TV එකක තිත් ඇතිවන ඇතිවන නැතිවන වාසේ සිය දැනෙන්නේ. එයින් මට සතුටක්ද දැනේ. මෙව මට කරුණාවෙන් ඔබ වහන්සේ මෙයට පසු කළ යුතු කළ යුතු දේ පහදා දෙන දෙනු මැනවි. ඒකදී පරීක්ෂා කරලා බලන්න ඕනේ කියන්නේ මේ සිදුවෙන හැටි බැලුවොත් ඔය කිට් කොඩෙන් තමයි ඕක සමහරු ශක්ති කියලා කියනවා සමහරු අංශු කියලා කියනවා සමහරු මේ චලනය කියලා කියනවා ගොජේ කියලා කියනවා විවිධ විවිධ පැතිවලින් කියනවා මේකෙන් තමයි ආස්වාද ප්‍රසවාසය දෙන්නේ රූප පෙන්වන්නේ සද්දාස්සන්නේ සීරටම බේස් වෙලා තියෙන ඕකේ ඒ පේන දේ තමන්ගේ රුචි අරුචිකම් වලදීට අපි එක්ක මේක ආස්වාද ප්‍රසවාසය කියන නැත්නම් බිම්බි වැකිලිම කියන නැත්නම් සද්දයක් කියනවා වේදනාවක් කියනවා ඕන දෙයක් හදන්නේ තෙල්පැණි නැත්තම් කැවුම්ද පංජන් කිව්වා වගේ තෙලුපැණි තියෙනවා කොණ්ඩ කැවුම් හදනවා කොණ්ඩ කැවුම් හදනවා අතිර හදනවා අතිර හදනවා ඕන දෙයක් හදතයි ඔයක ඕක තමයි පදනම. ওই පදනමට ආපුවාම ඔගේ ප්‍රීතියක් ඇති වෙනවා කිව්වට උඟ දෙනකොට ඇති වෙන්නේ කම්මැලිකම. මොකද මේක ඒක ඒකාකාරී ගතියක් තියෙන නිතරම ටීවී ස්ක්‍රීන් එක ඕන් එකේ තියෙන බෙත්තිත් වැටෙන්නේ. channel එක කොයි එකද දන්නේ තියෙන්නේ මොන හැබැයි ඔය තිත්තුලෙන් තමයි හැම ගෑණි මිනිහම ඇදෙන්නේ. ඔය තිත්තුලෙන් තමයි මුළු කතාවම ගෙතෙන්නේ. එතෙන් ඇවිල්ලා තිනවා. ඉතින් ඒක තමයි භාවනාදී අපි රූප කර්මස්ථානයේ ගිවම් කරනකොට රූපේ ඉඳලා රූප කර්මස්ථානයේ නැත්නම් කායනපසලේ ඉඳලා වේදනානුපසනාවට මාරු වෙනකොට රූපේ ඉඳලා අරූපෙට මාරු වෙනකොට රූපේ උත්ෙන් යනකම් අඩු කරගෙන ඉන්නවා අපි. අඩු කරුවට පස්සේ මේකෙන් මේ දකින්නේ වේදනාවක්ද සද්දයක්ද හිතවිල්ලක්ද මොනවා බවටපත් වෙයිද කියලා කියන්න බෑ. මොනවාපත් කරන් මේක තමයි ප්‍රයිමෝඩියල් ෆෝම් එක. එහෙම නැත්නම් ආරම්භ කලල අවස්ථාව. අන්නේ කලල අවස්ථාවේ හිත පවත් ගන්න පුළුවන් නම් මේකට කාදාකර රාගයක් එන්නේ නැහැ. මේ මේ මේ පේන සමස්තයේ ඇතුළ පිට වෙනසකුත් නැහැ. මේ සමස්තය භාවනා කරලා ගන්නෙකුත් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් මනුස්සකම නැත්තම් භවය කියලා කියන්නේ පැවැත්ම කියන්නේ ඕක තමයි. ඉතින් ඕකේ විවිධ දේවල් අපි හදනවා. අපි මේක රූපයක් කියලා ගත්තොත් ඒක සද්දයක් වෙන්න බෑ. ඒක රූපයක්ම තමයි. මේක සද්දයක් කියලා ගත්තොත් රූපයක් වෙන්න බෑ. මොකද මේ මේකෙන් තමයි හැමදේම හදන්නේ. ඉතින් මේ දේ දුන්නට පස්සේ ඒකෙන් ওই පරණ ඉස්සලා රචනයේ තියෙන දරුවෙක් මතක් වෙනවා. ඊට පස්සේ ඒ රූප ආහාරජ රූප කියලා කල්පනා කරන මේ සේරම ওই තිත් වලින් හදාගන්න දෙල්ලමක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ තිත් කොට දුන්නට පස්සේ මම උන්කාර දෙයන්නාස වෙන්නේ Taman තමයි. Taman හදා ගන්නවා. හදාගෙන ඉවරලා ඒ හදාගත්ත දේ නිසා අනික ඔක්කොම අමතක වෙනවා. ඒක පණ තිනවා වාගේ සජීවි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක න ළඟින් කරගෙන කියන ඔයාටත් පිප්පිනවා දන්නේ. ඔව්. ඔයාටත් මට වගේම බබෙක් මතක් කරනද නේ අනිපලයි යන්න බොරු. බබෙක්මයි මතක් වෙන්නේ කියලා. ඉතින් එයා කියනවා එයාගේ මතිමතාන්තවල හැටියට මේක වැඩේ වෙන්නේ තණ්හාමාන දිට්ඨියදී. අපි දෙන්නේ තණ්හාමාන දිට්ඨියදී සම නැහැ. ඒ අපි හදනවා එක එක රූප. ඊට පස්සේ නම මග වගේම හදන එක න ඕනේ යාළුවා. මං වගේ හදන්න නැත්නම් යාර පිස්සු. මට පිස්සු නෑ. ඉතින් පුළුවන් නම් ওই ওই මට්ටමේ තියානින්ද දවසේ වැඩි වේලාවක් එහෙම නැත්නම් ඒකට සාමාන්‍යයෙන් කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් කියනවා නම් තමන්ගේ ජීවන රටාව හදාගන්න කර්මාන්තය හදාගන්න වචනේ හදාගන්න ඕකත් එක්ක වැඩි වේලාවක් ඉන්න පුළුවන් විදියට. කවුරුත් එක්ක ගත කරන්න ගියම කවම කවදාකවත් ඔකේ ඉන්න බෑ. මොකද අනිත් එක්කනගේ මති මත අන්තරත් එක්ක ගැටෙන්න ගිය ගමන් අපිට ස්ටෑන්ඩ් එකක් ගන්න වෙනවා. ගත්ත ගමන් ඉතින් එක්ක හරය තනසන්න වෙනවා එහෙම නැත්නම් මිනිහ එලව ගන්න ඕනේ. ඔය කොයි දේ කරන්න ගියත් ඉන්න බෑ. එතකොට වෙන්නේ හුඟක් වෙලාට අපේ උදකලාව නැති වෙනවා. ඉතින් ඒ නිසා කවුරු හිටියත් නැත්නම් සෙනගක් එක්ක හිටියත් Tamante යෝධකලාවෙ ඉන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එහෙමත් පුළුවන්කමක් තියෙනවා ආධුනිකයෙක් අමාරුයි. ඒ නිසා පුළුවන් තරම් බලන්න දෙයක් බවට නාමක් බවට සංඥා කළ හැකි දාට පත්තුන ගමන් මේක කෙලසෙනවා. මේකට නම් කරන්න බෑ. මේක දෙයක්ුත් නෙවෙයි නොවෙන්නෙත් නෙවෙයි. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේකට නමක් දීපු ගමන් නැත්නම් මේක පිරිමි කෙනෙක් මේක ගෑනු කෙනෙක් මේක සුබයි අසුබයි කියපුවාන් කෙලෙසක් වඩපත් වෙනවා පුළුවන් නම් ඒ ප්‍රයිමෝඩියල් ෆෝම් එක නැත්නම් කලල අවස්ථාවේ ප්‍රාග් අවස්ථාවේ පුළුවන් තරම් පවත්වන්න පුළුවන් නම් එතකොට අපි අඩුම ගැටුමක් ඇති කරගන්නවා. අඩුම විනිශ්චය කිරීමක් කොමිට් වෙන ගතියක්. ඒකට අහු වෙන ගතියක් නැහැ. මේ ගොජේ දිහා බලාගෙන ඒ නිසා ඒක උපේන එක එකක්. ඊට පස්සේ උපයාගත දේ අනුමත කරන එක සමාදන් වෙන එක සහ ඒකට ප්‍රමෝදයක් පහල කරගන්න එක තව එකක්. ප්‍රමෝදයක් පහල කරගත්ත ගමන් ਸਰවඥාන්සේ කෙනෙක් ප්‍රීතියක් පහල කරගන්න පුළුවන්. ඒක සත්‍ය සම්පජඤ්ඤය කියලා ගන්නත් පුළුවන් ඕක. පස්සද්ධිය කියලා ගන්නත් පුළුවන් ඕක. සුඛය කියලා ගන්නත් පුළුවන්. මොකද දකින්නකොට මේ කම්මැලිකමක් නිරසකමක් කියලා ඒකට අරියාදුවක් ආවෝ ආවොත් කොච්චර භාවනා කළත් ඒක ඉපෙව්වත් ඒ බුද්ධියක් නැතුවයි. ඒකෙන් ලැබෙන ආනිසංස නැති වෙනවා. ඒක නිසා භාවනා කරන හුඟ දෙනකොට තියෙන්නේ මේ සඳහා සම්මාදිට්ඨිය නැති නිසා සම්මා සංකප්පේ නැති නිසා මේක එනකොටම වක්කාර ගති පහළ වෙනවා කරප්පන් වෙනවා එහෙම නැත්නම් මේ ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා එපා වෙනවා කම්මැලි වෙනවා නීරස වෙනවා ඒ ටික තමයි කෙලෙස් කියන්නේ එයාට තමයි මායя කියන්නේ මේක හරියට දැක්කම ඔන්න බුදු සම්මාදිට්ඨිය මේ පේන දේ එකයි මායя පැත්තෙන්ද බලන්නේ බුදුන්ගේ පැත්තෙන්ද බලන්නේ කියන මේ මාරුව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා පළවෙනි මාර්ගයේදී හම්බ වෙනවා මාර්ගය සහ මාර්ගය දැක ගැනීමේ ඥානයි. ඉතින් ඒකෙදී මාර්ගේ මාර්ගයේ විචාර ගන්න වෙනකොට මාර්ගය අමාර්ගයේ විචාරක් අමාර්ගයේ මාර්ගයේ විචාර ගත්තට පස්සේ ඒකට බුදුහාමුදුරුවත් අත තියන්නේ නැහැ ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉදිරිපත් කරපු දේ තමයි දකින්න හැටි. ඉතින් ඒ නිසා අර නම් වනම් දෙන්න පුළුවන් තාක්කල් පුද්ගලාරෝධ කරන්න පුළුවන් තාක්කල් කෙලෙස්. අඩු කරන අඩු කරන ගියාම නතර වෙන තැන සමහර ඉදිරිපත් කරන ඩොට්ස් කියලා තමයි. ඒ සම්තතිය කියලා බුදුහමර පාවිච්චි කරන්නේ ෆ්ලක්ස් කියලා කියනවා. අපි සිංහලෙන් ගොජේ කියලා කියනවා. එහෙම නැත්නම් භවය කියලා කියනවා පැවැත්ම කියලා කියනවා අන්න පුළුවන් තරම් එහි හිත පවත්තන්න මේකේ යමක් හදන්න නැතුව ඒ ඒ පින්නන දේ පින්නගෙන ඉන්නවා Taman ඒකට අතපත දාන්න නැතුව නගක් අයිනේ වාඩි වෙලා ගඟ යන හැටි බලහින්නවා මිසක අත දාන්න එපා. අත දැම්මොත් තෙමෙනවා. අත දැම්මොත් ගඟ කැළඹෙනවා. අන්නේ යන්න දීමට අපි කියනවා උපේක්ෂාව කියලා. තතතාවය කියලාත් කියනවා. නොසැලෙන මනස කියලාත් කියනවා. මේක ඇත්තට මේකම තමයි මේකේ මේ මේක පිළිබඳව දැනීමක් ඇති කරගන්න පුළුවන් ඒ දැනෙන දැනීමට නාමය කියන්න පුළුවන්. මේක රූපයේ අවසානම නැත්තම් කෙලෙස් අඩුම තත්ත්වය. මේක තා නම් කරලා නැහැ. මේක තව හොඳ නරක පැත්තට වැටලා නැහැ. හැබැයි රූපයක් වාටපත් වෙන්නේ මේකමයි රූපයක් වාටපත් වෙච්චාම කියන එකට සද්දයක්, ගන්ධයක්, රසයක් කියලා. ඒක නෙවෙයි මේ මේක ඒකෙම ඊටදී ප්‍රාග්ගාස්ථා කියලා දැනගන්න එක නාමයක්. හම්බ ඊළඟ ප්‍රශ්න. අන්නස්සයි මේ හයවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ඊයේ දේශනාවෙන් කියු පරිදි කුඩා කොටස් කඩා බලනවාට වඩා මුළු ඝන සංඥාවෙන් බලන් ඇතුලේ ගොජ බලන එක වඩා පහසු බවයි මට තේරෙන්නේ. මගේ ප්‍රශ්නය ගුණප කොටස් 32ක් හැටියට විදර්ශනා කරනවාට වඩා මුළු කයම අරගෙන විදර්ශනා කරන එක පහසුයිද? කරුණාකර මේ පැහැදිලි කර දෙන්න. නෑ විදර්ශනා භාවනා වෙදී කොටස් කිල්ලක ප්‍රභාව කතාවක් නෑ. ඒ ශරීරයේ කුණප කොටස් වල කරන භාවනා සමත ක්‍රමය. විපස්සනා භාවනාදී ඒව එහෙම කතාවක් නෑ. ධාතු වශයෙන් බලනවා නම් කොයි කොටස් වලක් තියෙන ධාතු තමයි. කොයි එක බැලුවත් ඉරියව්වකට සම්බන්ධ කරලා තමයි බලන්නේ. ඒ නිසා දිචිස් කුණප බලන කතාව විදර්ශනා කරන කතාවක් නෙවෙයි. ඒකේ තියෙනවා කරන්න පුළුවන් පැත්තක්. නමුත් මේ දෙසි කුණප භාවනාව සමත භාවනාවක්. අනිත් අර මුලින්ම කියලා තියෙන වාක්‍ය ඇත්තට සරුවට ගැළපිලා නැහැ. සමස්තයක් වශයෙන් බලනට වැඩිය පෞද්ගලික වශයෙන් බැලීම සහ ඒ දෙක අතරමැද මේ පෙන්නන ගොජේ කියන වචනය හරියට මේ ව්‍යාකරණ කුලෙ නෙවෙයි යෙදිලා තියෙන්නේ. ඒක නිසා මේ ඔය කියන ගොජය අපි ඔය පෙන්වන්න හදන්නේ හරියට මේ මොනවාද මේ සංනිවේදනය වෙනවනක සම්තතිය කියන එක තියෙන්නේ ගලණයක් තියෙන්නේ. ඒ ගලණයට යන්නේ පෞද්ගලික ලක්ෂණ හරහා. පෞද්ගලික ලක්ෂණ හැම එකකම බලන ඕන එකකම කඩ කඩාන කඩාන කඩාන කඩාන ගියාම ඒවා දෙයකට වඩා ශක්ති බවට පත් වෙනවා. ඒ ශක්ති පාටපත් වුණාට පස්සේ සමස්තය බැලුවත් එකක් බැලුවත් දෙකේම තියෙන්නේ පවතින ශක්තිය. ඒක නිසා ඒක හරි අමාරුයි මේ ඔය රේකී ක්‍රමයට නැත්තම් මේ පවතින ව්‍යාකරණය පෙන්වන්න මේක මම පේනවා මට පේනවා බලන්න යනකොට අද්වෛත වේදාන්තේ හරීම ක්‍රමයකට පෙන්වන්න හදනවා නමුත් හරි අමාරුයි තේරුම් කරලා දෙන්න අපි කියනවා සමස්තයේ තියෙන ශක්තිය. අංශු කරලා බැලුවත් තියෙන ශක්තිය. ඒ නිසා අංශුයි සමස්තයයි මේ පෞද්ගලික ලක්ෂණ බැලුවා දෙකම එකයි කියලා කියනවා. ඊට පස්සේ එක පැත්තෙන් කියනවා අංශු ඒ පුංචි දේවල් પરමාර්ථ ධර්ම. මේක මේක සමස්තයක් වශයෙන් බලනකොට පස්සේ ඒක සම්මුති බවට පත් වෙනවා. මේක හරියම අමාරුයි දැම්මට පස්සේ තීරුම් කරලා දෙන්න මේන්න මේ පොයින්ට් එකෙන් තමයි මේ වගේ පොයින්ට් එකකින් තමයි ඉන්දියාවේ බුද්ධ ධර්ම කඩලා දැම්මේ. ශංකරාචාර්ය බුද්ධ ධර්ම බොරු කරලා බුදුජානනාංශය බොහොම ලාමක කෙනෙක් වඩපත් කෙරුවේ මෙන්න මේක විස්තර කරන්න දෙන ගිහිලා. ඒ නිසා ඒක වාක්‍යයෙන් කියනවා කියන එක බැරි නම් නැතු ඇති. මොකද හරිම අමාරුයි විස්තර කරන්න. මේ සමස්තයේ දකින්නකොට තියෙන ශක්තිය පෞද්ගලික ලක්ෂණ වලට ගියාම ශක්තිත්න ශක්ති තමයි. මොකද සමස්තය තන්නේ කරම සම්මුතියක්. ඊටාම කුඩා කොටස් වලට ගියාට පස්සේ තියෙන මේ ශක්ති පරමාර්ථයි. ඉතින් මේ දෙක එකයි කියලා කියන්නත් වෙනවා දෙකයි කියලා කියන්නත් වෙනවා. ඒකදී බුදුරජාණන් වහන්සේ අවස්ථා කීපයකට කඩලා දානවා මේ තර්ක මනසට වෙහෙස නොවන විදිහට මේක අල්ලලා දෙන්න. ඉතින් ඒ නිසා මේ ආයසරකේ වාක්‍ය කියන්න මට ඒකට තව ටිකක් විස්තර වෙයි. ඊයේ දේශනාවෙන් කියු පරිදි කුඩා කොටස් කඩා බලනවට වඩා මුළු ඝන සංඥාවෙන් වරහන් ඇතුලේ ගොජ බලන එක වඩා පහසු බවයි මට තේරුනේ. ඝන සංඥාවේදී කවදාවත් ගොජේ ඉන්නේ නැහැ. ඝන සංඥාවේදී ඉන්නේ මේ ගෑණි මේ මිනිහා මේක හොඳයි මේක නරකයි මේක හරි වැරදි. ඒ ගොජේට යන්නේ නම් පෞද්ගලික ආරක්ෂණ වලට ගිහිලා පෞද්ගලික ආරක්ෂණත් පුද්ගලික මේ අංශු වශයෙන් කඩලා බලලා පුද්ගලික ලක්ෂණ වලට ගිහිල්ලා ඒකෙත් ඇතුළට ගියාට පස්සේ තමයි ඒක හම්බ වෙන්නේ. නිසා මේ මේ වාක්‍ය ගොඩනැගීමේදී වෙච්ච දේ මොකක් වුණත් sannivedana වෙනකොට distortion එකක් තියෙනවා. ඒක නම් තේරෙනවා මට. ස්වාමීන් වහන්සේ මම මම හිතේ දැන් රුධ කියන එක දැන් නිතරම වෙනස් වෙන ශක්ති විශේෂයක් කියලා ද තේරුම් කරගන්න මට ඒක හරියටම ඒක තේරෙන්නේ නැහැ ඒක අපි බලනකොට අපි කවුරු හරි දිහා බලනකොට දැන් අපි පුද්ගලික වගේ බලනවා ඒක සම්මුතිය. දැන් ගොජ කියලා ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ ඒක ඇතුලේ තියෙන ශක්ති sort of වෙනස් වෙන ස්වභාවය ඒ ශක්තියින්ගේ එහෙම නෑ ඒක ඒක තමයි මම කියෝගේ තියෙන මේ අපි ওই කියන ප්‍රකාශ වලින් ගත්තොත් මේ පුද්ගලයෙක් අපි දකිනවා ඒ පුද්ගලයා දැකලා එතකොට ඒ පුද්ගලයා හොඳ නරක හරි වැරදි ළඟ දුර සම්මුතයෙන් අපි සම්පූර්ණ පටලවා ගන්නවානේ. නමුත් අපි කලින් දකපු තියෙන ඥානකින් ඒ පුද්ගලයා මම කියලා කියන්නේ කියලා තමන් ආනාපානෙට ගිහිල්ලා ආස්වාස් ප්‍රසවාසයෙන් වෙන් කළා ආස්වාස් ප්‍රසවාස තුළින් ඇති කරගත්ත මේ ශක්ති කියන ස්වභාවයෙන් මේක දිහා බලන්න පුළුවන්. ඒ අර ඥානයෙන් ඒ වෙලාවට ඒක ආරූඪ කරලා ඒක මේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එකකින් එහෙම නැත්නම් අනුමාන ඥානකින් බලන්න පුළුවන්. බලනකොට මේ පුද්ගලයා තුළම අපිට පේන ශක්ති ගොඩක් සත්‍යවසක් තමයි. හැබැයි ඒක ඒ වෙලාවේ කරන විපස්සනාවක අපි කරන්නේ මේ කලින් කරපු විපස්සනායෙන් හම්බෙච්ච ශක්තියකින් අපි ඒක ඒ වෙලාවට දාලා බලන එකක් ඒ වෙලාවේ තියෙන්නේ. නමුත් පළවෙනි වතාවට අපි විපස්සනාට අහුවෙන්නේ සම්මුතිය නෙවෙයි. ඒ පෞද්ගලික ලක්ෂණයට ගිහිලා මනුෂ්‍යයා කියන එක ආනාපානට අඩු කරන්න ඕනේ. ආනාපානේ ආස්වාස වෙලා ප්‍රසවාසය නැහැ කියලා තේරුම් ගන්න ඕනේ. ආස්වාසයේ මුල තිනුට මැද නැහැ කියලා තේරුම් ගන්න. ඒකලා අඩු කරන අඩු කරන ගියාම ඔන්න ආස්වාසයේ පටන් ගන්න වෙලාවට හොඳට බලන්ටියක් පේනවා. මේක ආස්වාසයේ පටන් ගන්නම කියන්නත් පුළුවන් නැහැ කියන්නත් පුළුවන්. නලියන කරතියක් විතරයි කියන්නේ. ටික වෙලාවක් ගිය පස්සේ මැද වගේට එනවා. නමුත් ඒකෙත් තියෙන ශක්ති විශේෂයක් විතරයි කියලා අර ඉතාමත්ම කුඩා කොටසට ගියාට පස්සේ තමයි අපිට ওই ශක්ති තීරුම් ගන්න ප්‍රත්‍යක්ෂණය වෙන්නේ ප්‍රත්‍යක්ෂණය වෙන්නේ. නමුත් ඒක අපි ඥාණයෙන් දානවා බාහිරේ දකින්න දෙයකට ඒක අනුමාන ඥාණයෙන් සිදුවෙන එක. ඒ නිසා අපි ඒ ශක්ති වශයෙන් අස්පනා අපිට දකින්නේ තාම අංශුවට කඩලා බැලුවට පස්සේ තමයි. දැන් මෙතන මේ වාක්‍යයේ ඒක සම්මුතියට දාලා කතා කරලා තියෙනවා. මම ඒක හරියට ලියන්න බැරිනේ. නෑ ලියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේක හොරේට අවබෝධ වෙන්න ඕනේ. ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ දැන් අපි භෞතික විද්‍යාවේ දීලා තියෙන කාරණාවල හැටියට බලනකොට නිව්ටෝනියන් ඒජ් එකට එනකොට එයා කතා කරේ ද්‍රව්‍ය ගැන විතරයි. ඒ ද්‍රව්‍ය වලට විශේෂ ලක්ෂණ තුනක් තියෙනවා. ඊට පස්සේ හඳට යන ගම්ම ගහුවා මැප් එකට. ඒ ද්‍රව්‍ය කියලා ගත්තේ අංශුවක්ද අණුවක්ද පරමාණුවක්ද සබ්බැටම එක පාටිකල් එකක්ද කියන එක ඊට පස්සේ ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ අංශුවට වැඩිය පරමාණුව ද්‍රව්‍ය වලම සියුම් කොටසක්. පරමාණුවේ සබ්බැටමික් පාටිකල්ස් ඊටත් වැඩිය සියුම් කොටසක්. එතෙන්ට එනකොට ශක්තිය විතරයි තියෙන්නේ. සබ්බැටමික් පාටිකල්ස් වල කියන ශක්තිය විතරයි තියෙන්නේ. ඒක දැන් මේ ශක්තිය මේක විදිහට එකතු වෙච්චාම අණුවක් කියනවා ද්‍රව්‍යයක් කියනවා. කොතනදද ශක්තිය සහ ද්‍රව්‍ය අතර වෙනස? ඒක තමයි අයින්ස්ටයින්ගේ ෆිසික්ස් and නිව්ටන් ෆිසික්ස් වල වෙනස. නිව්ටන් ෆිසික්ස් කියන්නේ කලප්ස් වෙච්ච ද්‍රව්‍ය මතයි. ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ ද්‍රව්‍යය. ස්ථානයකට අහු වෙන්නේ ද්‍රව්‍යය. ශක්තියක් බාඩපත් වෙච්ච ගමන් ගුරුත්වාකර්ෂණයක් නැහැ නේ. ශක්තිය බාඩපත් වෙච්ච ගමන් තැනක් නැහැ නේ. නන් ලෝකල් නේ. ඉතින් ඔය ලෝකල් ගුරුත්වාකර්ෂණ තියෙන දෙයක් නන් ලෝකල් කරන්න පුළුවන් ශක්තියක් වඩපත් කරන්න පුළුවන් කියන තමයි E mc2 කියලා අයින්ස්ටයින් දාපු ඉක්වේෂන් එක. ශක්තියක් සහ ද්‍රව්‍යයක් අතර සම්බන්ධයක් තියෙනවා ආලෝකයේ වර්ගයේ දෙගුණේ සමතුලිත වෙලා. ඒකට මේ ශක්ති වෙනකොට තියෙන තැනක් නැහැ. ඒ ශක්තිය වලට වෙනකොට බරක් නැහැ. يعني ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඒකට ගුරුත්වාකර්ෂණය අර්ථ නිව්ටන් ලියපු නීති එකක්වත් අයින්ස්ටයින්ට කැපෙන්නේ. අයින්ස්ටයින්ට අයින්ස්ටයින් ඊට එහාට ගියා. ඒක නිසා අපි දැන් නිව්ටන් තීරිය වලට අයින්ස්ටයින් දාන්න කියන එකක් අපි දැන් ඔය කතා කරන්න හදන්නේ. ද්‍රව්‍යයක් වඩපත් වුණාට පස්සේ ඒකත් ශක්තිමයි කියන අදහසෙන් අපි කරනවා. නමුත් ඒක අරකින් ගත්ත එක්ස්ට්‍රැක්ට් නොලෙජ් එකක්. ඒක හරි අමාරුයි සංසන්නියෝජනය කරන්න. සුසන් එතකොට අපි බලනකොට ආනාපාන සතිය ස්වාමීන් වහන්සේ කිව්වා වගේ ඒක තුලින් බලන්න. ඒකෙන් ප්‍රත්‍යක්ෂණය කරගන්න ඕනේ මේක ඕනනම් ආස්වාසය කියන්න පුළුවන් නෑ කියන්න පුළුවන්. හොඳ සියුම්ම ආස්වාද ප්‍රසවාසය දකිනකොට මේක ආස්වාද කියන එක හිතලා ගත්ත එකක්ද නැත්නම් ඇත්තටම ආස්වාද වෙනවද කියලා දන්නේ නැහැ අපිම දාපු එකක් අපි ඒක ආපු එකක් වෙන්න පුළුවන් ශක්ති වෙන්න පුළුවන් එතකොට අපි වේලාවකට මේක ආස්වාදේ පටන් ගන්න කියනවා එහෙම නැත්නම් කියන තාම පටන් ගන්න නැහැ මේ තාම හිතනවා හිතනවා පටන් ගත්තා වෙන්න ඇති කියලා ඒකට අවශ්‍ය පදනම තියෙනවා මේක මනසෙන්ම වාගත්ත ආනාපානයක්ද නැත්නම් ආනාපානේ නැති එකද හිතලා ගන්න ආනාපානේද ඉබේ වින ආනාපානේද කියලා තියෙන ප්‍රශ්නයක් ඒ හිතලා ගන්නවද ඉබේ වෙනවද? ආනපනේ හැමදාම පටන් ගන්න මුල බටන්න කියොත් ඒක අපි දන්නේ මේ මේ වෙලාවේ මම හුස්ම ගන්නවද ගැනෙනවද කියලා. එතකොට ඒක ද්‍රව්‍යයක්ද මනසක්ද? concept එකක්ද reality එකක්ද? concept reality එකට ගියාට පස්සේ තමයි අපිට තේරෙන්නේ මේ concept එකක් තමයි reality කියලා හිතාගන්න එක තමයි ආත්මය කියලා කියන්නේ. ඒක මරුණත් අතාරින්නේ අපි පුළුවන් තරම් බලනවා මේක රියැලිටිම කියන්නේ මේ මගේ දරුවා එහෙම නැත්නම් මම සිංහල බුද්ධ ආගම. ඉතින් කිව්වොත් මේ සිංහල බුද්ධ ආගම පුළුවන් නම් අඩු කරලා පෙන්න මං අතන තියෙන්නේ කියලා. කොහෙද? ඉදිරි ගෙනවට කිසිම සිංහල කමක් නැහැ. අතට තියෙන බුද්ධ ආගම පාහරය, පරය, වරිකඩය කියලා ඉතින් බයින්දාද. මේ අහන්නේ තර්කයට නම් කොහෙද තියෙන සිංහල බුද්ධ ආගම? කොහෙවත් නැහැ. ඉතින් ඒකට ඒ concept එකද reality එකද? දැන් මූලධර්මවාදයට more than reality නේ. මැරෙන්නත් ලෑස්තිනේ. ඉතින් දැන් දෙමළ මිනිස්සුගේ පැත්තේ බලනකොට ඒක නිකන් concept එකක්. කියන්නේ culture එකෙන් දාපු අවුලක් නේ. ඉතින් බුදුරජාණන්සේ මේ දේ කඩන්න නැතුව කියන්නේ සිංහල බුද්ධහන් හානි කරන්නෙත් නැතුව බුදුහන්සේ පුද්ගලිකට කියලා දෙනවා. ඔබට ඕන මේක පටිසද කරගෙන අඬු පුප්පගෙන නටන්න හේතුවක් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔබ දැහැෙන්න පරිප්පෝ කාලා ඉන්න ඕනේ. ඔබම රැවටිලා ඉන්න ඕනේ ඔකට යන්න. ඒ ප්‍රශ්නේ නෑ ඔබට ඕන ඔබට ඒක කරන්න අයිතිය තියෙනවා. හැබැයි මම කියලා දෙන්න ග්‍රීක කාරයෙකුට ඒ වගේම අයිතියක් තියෙනවා ග්‍රීක වෙන්න. උඹටත් කිය ග්‍රීක වෙලා ඕනනම් ග්‍රීක අයිතිවාසිකම් වෙනසක් කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? හැබැයි දෙකටම නේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන බුදුන් කියන්නේ මේ වගේ ශක්ති විශේෂයකට මම කියාගන්න මෙවැනි ශක්ති විශේෂයකට මේ අගයන් ආඩම්බරයන් දෙන විකාර ලෝකයකට ওই ශක්ති කවදාකවත් උඹ ගැන සලකන්නේ නැහැ. උඹලා කොච්චර ওই ශක්තියට මම කිව්වත් උඹ ওই ශක්තියට නංවන මේ ශක්තියක් කවමදාකවත් උඹ කෙරේ මායින් කරන්නේ නැහැ. ඒක වෙනම න්‍යායක වැඩ කරන්නේ. අඩු ගානේ තීරුම් ගන්නවා මේකට පහිතින් දෙපා. දාස වෙන්න එපා. බාල්දු වෙන්න එපා. මේ වැඩ ගනි. එතකොට අපි තාවේසම වලට යන්න ඕන. අපි එතකොට හේතුඵල ධර්මයට යන්න ඕනේ. ස්වභාව සංසිද්ධියට යන්න ඕනේ. යන්නෙම නැහැ. අපි ළඟ මාන්නේ තියෙනකම්. යන්නෙම නැහැ මම ආයනේ තියෙනකම්. යන්නෙම නැහැ මේක මම කොහොමද කරනවා කියලා මාන්නේ ගත්ත මේ සුෂ්ණාව ගත්තාම යන්නේ නැහැ. ටිකට අහිංසකකමක් තියෙනවා. ඒ අහිංසක කියන්නේ නෝන්ජල් කමන්නේ. ඒ අහිංසකම ඥාණයෙන් ශක්තිමත් වෙච්ච එක. මේ ශක්තිය අපි කෙරේ කිසිම තැකීමක් කරන්නේ නැත්නම් එයා වැඩ කරන්නේ වෙනම චිත්ත නියාමයකට, බීජ නියාමයකට, උතු නියාමයකට, කම්ම නියාමයකට. අපි මේක වරින් වරින් කියලා මං කියන දාට එන්න හදනවා කියන්න පුළුවන් කියලා මේ විද්‍යාව කොච්චර තටමැව්වත් කරන්න බැරි දෙයක් නෙමෙයි බුදුහාමර කියන්නේ ඒක අංශු මාත්‍රයක් කරන්න බෑ. මේ පැත්තෙන් පුළුවන් කියනකොට මේ පැත්තෙන් පස් එකකින් පුළුවන් හැකි ඒකියාව පැන සිය පැත්තකින්ම පෙරදිලා ඉවර අපිට පේන්නේ නැති පැත්තකින්. විද්‍යාව කෙරුවේ මැජික් පෙන්වන එක විතරයි. අපි හැම එකම අපිට ඕන විදිහට කරන්න හදන්නේ. කරන්න හදන්න හදන්න වෙන්නේ මම මම මම හේතුඵල ධර්මයට බාල්දු මම ලෑස්ති මම උත්සාහ ගත්තොත් මේ උඹ කොච්චර නැටුවත් යන්නේ අවධානය ජය ගන්න හේතුඵල ධර්මය කියලා පොඩ්ඩක් අහිංසක වෙනවා. තතමපන් තතමකට බලාගන්නේ ඔය තකතිරුක මේ මට්ටමට තතමන්නේ. උඹට අටමහුව එකට නෙවෙයි උත්තර හම්බ වෙන නිසා ඉඳ තියාන ඵලයන් කියලා ගියාම තේරෙනවා අපි වෙන දේ වෙන හැටියට බාර ගන්න ලෑස්ති නම් උතර පෙට්‍රල් පුච්චන්න ඕනෙත් නෑ පස්සහම යන්නෙත් නෑ අර තටමන එක නෑ තටම යනවා හැබැයි තටමන එකට ඉස්සලා යනවා ඒක කවදාකවත් කියලා දෙන්න බෑ ඒ නිසා මේ වගේ දෙයක් අපිට වාක්‍යයකට දාන්න අමාරුයි. ඒ නිසා පැහැදිලි කරගත්තේ කොටස තමයි ඒ ගොජය ඒ සම්තතිය පේන්නේ පෞද්ගලික ලක්ෂණ පුළුවන් තරම් දිය කරනකොට. ඊට පස්සේ අපේ ඥාන මට්ටමට ඒක පොදු ලක්ෂණට යොදවන එක, සම්මුතියට යොදවන එක, සමූහයට යොදවන එක, ඒක ඉන්ෆරෙන්ෂන් නොලෙජ් එක, ඒක විපස්සනා ඥානයක් නෑ විපස්සනා ඒක ඔක්කොටම නෑ. ඒගොල්ලෝ හිතනවා මේ පරමා මේ අන්විෂයෙන් බලන කාලතාවක විතරයි ශක්තිය හැබැයි එළියේ ඉන්නේ මගේ පුතා. එළියේ තියෙන සිංහල බුද්ධ ආගම. ඒ නිසා විද්‍යාඥයන්ට කියන්නේ ඔය මෝගේ වාහෙලා සඳ උදේ ඉඳලා සිකුරාදා හැන්ද වෙනකම් විද්‍යාඥයෝ. සිනසුරදා ඉඳලා පල්ලියන. ඔය ඔය ඩාවිනියන් තියර එක ආවට පස්සේ අදටත් 60ක් විද්‍යාඥයන්ට ඒක විශ්වාස කරනවා. මේ කරන කෙරුමක් ඉන්නවා අයිය. ඉතින් මම අර කවුද මේ මට මතක නැහැ මංසගේ මේ මිනිහා කියනවා මේ මිනිස්සු තරහ ඔලමුල Tamange වලිගය හපාගත්ත જાතියක් තව ඉන්නවද කියලා මේක හරියටම බොය දවස් දවසේ සතිය පුරාම පෙන්වන්න හදන මේ ශක්තියන විශේෂයක් නම් තියෙන්නේ පල්ලිය කොහෙද දෙයන්නන්ත කෙනෙක් ඉන්න පුළුවන් පාදලි කොහෙද අපිට බයිලා කියන්නේ පාදලිටත් දෙය පහත් කරගන්න එකේ ඒ නිසා අපි බුදුරජාණන් අපිට පෙන්වන්නේ මේ මේ පද නෙමෙයි පෞද්ගලික පද නෙමෙයි මේ ටික වැඩ කරන එක උඹට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. ඒක කැමැති නම් ජීවිතේට දාගනි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මත හදාගනි. මේක කොච්චර දැක්කත් ඒකට දාගන්න බැරි නම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයට මොකටද බුද්ධ ආගමක් ඇති වෙන්නේ? ඒක කියන්නේ ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක. ඒ කියන්නේ සම්මුතිය මොකද්ද අපි කියනවා තර්ක ඥාන. ඒ කියන්නේ ණය විපස්සනා ඒක හැමෝටම නෑ. අනුමාන ඥාන කියලා තියෙනවා. නිසා අත්‍යවශ්‍ය අනුමාන ඥාන. හැබැයි අනුමාන ඥාන වලට ඉස්සර වෙන්න දෙන්න ඒවා. පිච්ච ගමන් එයා අපිව අරගෙන යනවා රෝන්දේ. ප්‍රත්‍යක්ෂයට දෙන්න දීලා අනුමාන ඥාන පාවිච්චි කරන්නේ. මේ දෙක කාට කොයි වෙලාවෙ කොයින් වෙනවද කියන එක හිතන්න මාරු. අපිට ප්‍රශ්න කිසි ගණක් තියෙනවා. <laughs> ආන්දනේ මේ යෝගාවචරයගෙන් තියෙන දෙවෙනි ප්‍රශ්නේ එදිනෙදා වැඩ කිරීමේදී මම හුඟක් දුරට සතියෙන් ඒ වැඩේ කරන්න බලනවා. පරමක් දුරට මේ සාර්ථක බවයි මට හිතෙන්නේ. මම වැඩක් නොකර සිටින විට වරහන් ඇතුළේ ඉඳගෙන මගේ සිත ඉබේටම හුස්ම රැල්ල කරා යොමු වේ. මේ සතියේ දියුණුවක් දියුණු වීමක්ද මම වොවනාවෙන් යොමු කරන්නේ නැහැ. වරහන් ඇතුළේ පරයන්කේදී වගේ කරුණාකර පහදා දෙන්න. ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි. ඔය කියන්නේ අපිට හිතට වැඩක් දුන්න නැත්නම් මේක යකය කම්මල. ඒක ඥානාරාම සාංශ කියන්නේ මොකක් හරි දාලා තියෙනවා. ඔබ දන්නවනේ ඒක. මේ වෙදී මම ඉන්නේ. ඒක හරි වැරදි පස්සේ බලන්න. එහෙම නෑනේ. හැම හැම කෙනාගේම ඒව ඇවිල්ලා ඔළුව ඔටු අංජබජා කරන නිසා දන්න දෙයකට දාලා ඉන්නවනම් වඩා හොඳයි. ඉතින් ඒක තමයි අපි කර්මස්ථානය කියන්නේ. කර්මස්ථානය කියලා කියන්නේ කම්මල කියන එක. යකාය කම්මල වෙනවට වැඩිය මගේ කම්මල. කර්ම කියලා කියන්නේ කම්. ස්ථානය කියන්නේ කම්මල කියලා කියන්නේ වැඩ කරන ස්ථානය කියන එක. ඒ වගේ තමයි කර්මස්ථාන කියන්නේ වැඩ. ඉතින් අපිට අපි යමක යොදලා නැති වෙලා ඒ ආරක්ෂක භූමිය ගත කරනවා නම් එහෙනම් ඉතින් අපි දන්නවනේ ඕන වෙලාවක ඇඳවීමක් කරන්න බල යවන්න පුළුවන් කියලා. එහෙම නැත්තම් මේක කය කම්මල වෙනවා. ඉතින් ඒ වෙනුවට විකල්පයක් වශයෙන් කියන්න පුළුවන් ආනාපානෙම නෙවෙයි ඉඳගෙන ඉන්න ඉරියව්වට ගන්න පුළුවන් නම් ඒතරේ ලොකු ප්‍රදේශයක් තියෙන්නේ හිටගෙන හිටියත් විදිමින් හිටියත් කොයි වෙලාවෙත් මේ යුද බිමේ තියෙන බංකරයක් වගේ ඉබ්බගේ කට්ට වගේ මොනවා කිච්ච ගම මේ ටකින් ඇතුළට එන්න පුළුවන් නම් කය ඇතුළට එච්චර ඒකේ සුවිශේෂී එකක් තමයි ආනපාන නැත්තම් පිම්බීම ඇකිලිම එහෙම නැත්තම් වම දකුණු වතෙන් ඇවිදින වෙලාව ඒ නිසා කය තියාගෙන ඉන්න හැම වෙලාවෙම මේ ආරක්ෂක බංකරේ විදියට ඒක හොඳ එකක් අවුරුදේ 7 වෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව වම දකුණ ලෙස සිතමින් සක්මන් කරනවා. බොහෝ වේලාවක් යනතුරු සිත ශබ්ද සිතුවිලි ඔස්සේ විසිරී විසිරී පසුව වම් පාදයේ දකුණත් පසුව වම් පාදයේ දකුණත් තබන ආකාරයේ පෙනෙනවා පෙනෙනවා. එවිට වම දකුණ වම දකුණ පාද වෙන වෙනම හොඳින් දැනේ. අනේ කරුණාවෙන් සක්මන් භාවනාව තව ටිකක් පැහැදිලි කර දෙන්න මෙන්න ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආදුනික යෝගාවචර. මේක කාරණා දෙකක් මතක් කරන්න තියෙනවා. වම දකුණු වශයෙන් හිතමින් භාවනා කරනවා කියන එක නෙවෙයි මෙනෙහි කරමින් කියන වචනේ තේරුම් ගන්න හිතනවා කියන එකයි මෙනෙහි කරනවා කියන එකත් දෙකක්. ඒක පැහැදිලි නැත්නම් ඒක පැහැදිලි කරගන්න. දෙක මට ආස්වාද වම දකුණද කියලා වෙනස දැනෙනවනේ ඒ වෙනස මොකද්ද කියන්නේ නැතුව අහගෙන ඉන්න කෙනාට කිසිම සම්බන්ධයක් එන්නේ නැහැ. ඒ ටික ලියන්න දන්නවනම් මම කියන්නේ ආධුනිකයෙක් කියලා. මට ටික වෙලාවක් ගියාට පස්සේ මට මේ වම මේ දකුණ කියලා වැටහෙනවා. අන්නේ වැටහිච්ච ආකාරය කියන්නේ මොකද්ද වමයි දකුණ නෙවෙයි කියලා වැටුනේ. කොහොමද දකුණයි වම නෙවෙයි වැටුනේ කියලා ඒකමයි අඬා අඬා යාපු වෙවි, බැගෑවෙවි. අපි කියන්නේ කමඨාන් සුද්ධ කරන අය වාර්තාවට දාන්න. ඒක නැත්තම් මේ මල්ලෙන් ගැහුවා තව ගේ තමයි. කුරුම්බගෙඩිය දෙනවා කොම්බේ විතරයි. බීලා විසිකරන එක දෙනවා අපට. ඒකල සල්ලි දෙන්න ඊළඟට දෙන්නේ නැහැ නේ අපි. කොම්බේ වන්න එපා මේට. ඉතින් බඩුත් එක මස් ඕනේ තෙල් ඕනේ නිකන් ඇට විතරක් දීලා රාත්තල දුන්නට හරියන්නේ නැහැ. නියම රාත්තල දීන්න ඕනේ. කවදාවත් තේරෙන්නේ නැහැ නේද? ඔය කිසිම ආධුනික ගතියක් ඔතන නැහැ. ඔය ලස්සන කියලා තියෙනවා. ඒක මේ වම තියෙනකොට මට මේ ටිකයි වැටුනේ දකුණට විශේෂව. දකුණ තියෙනකොට මට වුණේ වමට විශේෂ මේ පුද්ගලික ලක්ෂණ වලට අපි මෙහෙවීමක් කරන්නේ. ඒක දැකලා තියෙනවා. ලියවෙන්නේ නැහැ. ඉතින් කැමැතිද මම දන්නේ මෙහෙම කියනකොට ස්ථාවියට එන්නේ නැති ගතියක් තියෙනවා. මොකද මම කතා කරනවා හැර වැඩි. ඉතින් බැගෑ වෙනවා මම අනේ අනේ එන්න කියලා. ඉතින් වෙන වෙන ක්‍රමයක් නෑ. ඇදලා අරගෙන පබ්ලික් කේන් කරන්න ඕනේ එනක ඉස්සරහා ගහන්න ඕනේ. එහෙම නැත්නම් අනිද්දාසේ ආයසරයක් කියන්නේ මට වම දකුණ නෙවෙයි කියලා වැටෙන්නේ මෙන්න මේ ලකුණේ. දකුණ වම නෙවෙයි කියලා වැටුනේ මේ ලකුණේ. ආස්වාද ප්‍රසවාස නෙවෙයි කියලා වැටුනේ මේ ලකුණේ. කියලා මොකක් හරි අන්නේකට අදාළ මස්තික ගන්න අපට නිකන් තෙලුයි ඇටයි අනම්මනම් වලට රාත්‍රල කියලා ගහන්න යන්න එපා. පොලිස් කාර්යයක් ආවම මස් කපල විකුණන හැටියට විකුණන්න නිකන් අමේනිකන්සේ ආවම විකුණන කරන්නේ. අපිට ඕනේ ඕජා. මේ යෝගාවචරය භාවතුන්ට බය දන්නේ නැහැ. නෑ මම මෙහෙම කතා කරනකොට බය වෙනවනේ මයික මගේ තියෙන මේ මේ නොදියුණු කමක්. නෑ. අත උස්සන්න කවුරුහරි කැමති නම් අපි එච්චරම තදබල නීතියක් දඬුවම් කරන්නේ අපි ඉතින් අපිත් ඉන්නවනේ හැමෝම බයෙන්ද දෙයක්. බයෙන්ද දෙයක් නෑ අන්න ඒකයි. ඒකත් අන්න බය හැබැයි. නැහැ මම ඉල්ලා හිටිනවා අනිත් දවසට ඒ කාරණා ලියලා නැවතත් රචනෙ ලියන්න මෙනෙහි කරනවාද හිතනවාද හිතන්න එපා. හිතනවා කියන්නේ භාවනාවට විස කියලා හිතන්න. මෙනෙහි කරන්න. මේ දෙකේ වෙනස අල්ලගන්න. දෙක අසල් වම දකුණ වෙනස ඇල්ලුවා නම් ඒ වෙනස Taman අත්දකපු හැටි වார்த்தාවට ලියන්නේ නැතුව ඒකට කෝම්බේ කියලා කියන්නේ. ඒ අර්ථයක් නැහැ ඒකේ. හැබැයි ඒක ඒ ලියපු නිසා තමයි මට කියන්න හිතෙන්නේ. මේ යම් අර්ථයක් තියෙනවා. මම ඊටු ටික ඉල්ලා හිතනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු හම්බුත්. එන පාටක් නෑ මම හිතන්නේ. ආ ඉන්නවද? මම ඒක මට ඒක දැස්සින්. දැන් මම භාවනා කරනකොට ඒ මෙනෙහි කරමින් මුලදී මම දකුණ කියලා පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට ඒ කියන්නේ තේරෙනවා මේ මම උස්සනවා ගෙනියනවා කියනවා කියලා අවස්ථා ටිකක්. ඒක නත් මෙනෙහි කරනකොට දැන් මම වම දකුණ ගෙනියනවා උස්සනවා තියනවා කියලා මෙහි කරන්න බලනකොට මට තේරෙනවා මේ දැන් දකුණ තියෙනකොටම වගේ එකම වෙලාවෙ වගේ වමත් එස වෙනවා කියන්නේ. මට එතකොට අර විශේෂ කරලා අඳුරගන්න බැරි අවස්ථාවක් වගේ ආවා. ඊට පස්සේ එක කකුලක් විතරක් උසවනවා, ගෙනියනවා, තියනවා කියලා මෙනෙහි කරනකොට අර විදිහේ එක නිකන් බැලන්ස් නැති ගතියක්. ඒ නිසා සරල උත්තරේ තමයි වම තියනකොට ඒ ක්‍රියාවලියක් නේ ප්‍රසිද්ධම ක්‍රියාව මොකද්ද කියලා බලන්න. දකුණ කියන පය ක්‍රියාවනේ ඒ ප්‍රසිද්ධම ප්‍රකටම බලනවා. ඒක වෙනකොට මේක බලන්න ගියොත් මේක බලන්න මේකට ආධුනිකයෙකුට ඒක ටිකක් සැර වැඩි. දෙක ඔසවනවා තබනවා කියන්නේ ඉස්සෙල්ලා වම දකුණ දෙකේ වෙනසවත් අල්ලගන්න නැතුව එක පියවරක වම දකුණ හොයන්න හදනවා ඔසවනවා තබනවා පියන්න හදනවා කියලා කියන්නේ අලිමඩියට හරක්. ඊට පස්සේ ඒ මදිවට ඒක තේරෙන්නේ නැහැ කියලා ඔසවනවා යවනවා තබනවා කිව්වොත් වමන යන සයිස් එකට එනවා. ඉතින් මේක තියෙන කොට ගහගෙන බොහොම ලස්සනට. ඒ නිසා වම තියෙනකොට වම තියනවා කියන එකේ දක්ෂම ප්‍රකටම ප්‍රසිද්ධම දේ මොකද්ද කියලා බලන්න. දකුණ තියෙනවා ඒ දෙක වෙන වෙනම සිද්ධ වෙන්නේ. සමානව සිද්ධ වෙන වගේ කොහොමදක් තියෙනවා. ඒක නෙමෙයි අපි ඉස්සෙල්ලා යොමු කරවන්නේ. පරිච්ඡේද කරන්න. වෙන් කළ හඳුනගන්න. අපේ හිත වෙන් කළ හඳුනගන්න ගියාම සමාන ලක්ෂණ බලනවා. සමාන ලක්ෂණ බලන්න ගියාම වෙන් කළ හඳුනගන්න. ඒක තමයි හිතේ තියෙන චපල ගතිය. අපි එයාට කට උතරින් නැති වෙන විදිහට කියන හොඳයි වම තියෙනකොට මොකද ප්‍රසිද්ධම දේ. ඒක මොකද්ද? ඒ දෙයි දකුණ තියෙනට හම් වෙන ප්‍රසිද්ධම දේ අතර යම් වෙනසක් තියෙනවද නැද්ද? මට එහෙම තේරෙන්නේ නැහැ. විලුඹ ගැටෙන දැන් තවනකොට ඉස්සෙල්ලම වදින්නේ මම නිරීක්ෂණය කරා විලුඹ වදින්නේ ඊට පස්සේ පහත් වම් කියන්නේ අර කකුලේ පැත්තෙන් පහත් වෙගෙන ඉන්න සුලංගිල්ලේ ඉඳලා මහා පැටංගිල්ල දක්වා පහත් වෙනවා කියලා කියන්නේ. මම ඒක නිරීක්ෂණය කරා නමුත් වෙනසක් කියන තරමට ඒ කියන්නේ අමතර විතර ඒක පයක ප්‍රසිද්ධම තැනේ ඉඳලා අනිත්යෙන් ඔක්කොම දක්වා යන්නේක. ආපු ප්‍රශ්නට උත්තරේ විලඹ තියෙන එක නම් ප්‍රසිද්ධම දේ. දකුණ විලඹ තියෙන එකයි වමේ විලඹ තියෙන එකයි වෙනස මොකක්ද? ඒතර දකුණෙත් බලයේ සම්ප්‍රේෂණය වෙන්නේ පිටදාරදි කියනවා. වමෙත් පිටදාරදි කියනවා. දෙකේ වෙනසක් තියෙනවද? මට එහෙම වෙනසක් තේරුනේ නැහැ. වෙනසක් නැත්තම් කොහොමද වම දකුණ කියලා මෙනෙහි කරන්නේ? ඇස් දෙක බල ඇස් දෙකෙන් බලන්නේ නැත්තම් මට එතන කියන්නේ මම දකුණ කියලා ඉගෙන ගත්ත දෙයක් මොකෙන්ද ඉගෙන ගත්තේ? ඒක තමයි අපිට අපි ඒක තමයි හෙලියක් ගන්න හදාගන්නේ. අපිට වෙනසක් නැත්තම් දකුණු දිනට වම කියලා මෙනෙහි කරන්න පුළුවන් වම දිනට දකුණු කියලා මෙනෙහි කරන්න පුළුවන් ඒකනේ මෙනෙහි කිරීමෙන් අපි එතන හරියට පොට පාදලා දෙන්නේ ඇස් දෙකෙන් බලන්නත් එපයි කියනවා ඒ විදිහට ගම බලන්න හනවා මේ දකුණ කියලා දන්නවද ඔබ නෑ කියන්නත් බෑ ඕක කියන්නත් බෑ ඉතින් චීනනි ගවේෂණයකට ලකුණු විමසුම් බුද්ධියකට ලකුණු ඒක වෙන කෙනෙකුට කරන්න බෑනේ Taman දන්නවා මේක වෙන් කළ දැනගන්න පුළුවන් වම කියලා කියනවනම් දකුණ නෙවෙයි නම් ඒ දකුණ නෙවෙයි කියලා අල්ලගෙන ප්‍රත්‍යක්ෂණය කරන්න ඉතාම සියුම් දෙයක් මෙතන තියෙනවානේ. මම කියන්නේ දකුණ නෙවෙයි කියන්නේ. එච්චර තමයි මේ අපි ඉස්සලාම ගන්න පැලිර එතන තමයි. ආස්වාසි කරනවා ප්‍රසවාසි නෙවෙයි. ප්‍රසවාසි කරනවා ආස්වාසි නෙවෙයි. ඉතින් එහෙම නැතිනම් ආස්වාසිලයි ප්‍රසවාසි කියලා මෙනෙහි කරන්න පුළුවන් ප්‍රසවාසිලයි ආස්වාසි කියලා මෙනෙහි කරන්න පුළුවන්. මෙනෙහි කිරීම දාපු ගමන් අර ප්‍රශ්නෙට උත්තරේ හම්බ වෙනවා. මේ සියුම් දෙයක් තියෙනවා කියා ගන්නවා. එහෙනම් ආයෙත් බලන්න. ආයෙත් බලන්න බලනකොට බලනකොට බලනකොට වැදගත්ම ගොරෝසුම දේ එහෙම නැත්නම් ප්‍රසිද්ධම දේ ප්‍රත්‍යක්ෂම ප්‍රත්‍යක්ෂ වශයෙන් අහුවෙන දේ පොඩි වෙනසක් අහුවෙන්න පටන් ගත්තොත් අපි දන්නවා දැන් තමයි ඇවිදිනවා කියලාවත් දන්නේ නැත්නම් අපි ඇවිදිනවා කොහේ ඇවිදලා බල්ලට හැතැම්ම නැහැ වගේ ඔය ඇවිදිනවා දන්නේ නැහැ හොයන්න ගියාම පේනවා අපි අනික් අයට ඇවිදීම් පිළිබඳ උපදෙස් දෙන්නත් හදනවා කිලින් ඵලයල්ලා කියයි අනම් මනම් බන්නකොට මහේ කාලයක් අද්දන්නේ නැහැ කෙලින් යන්නේ. ඉතින් ඒක බලනකොට බුදුහාමර කියනවා උඹ ඔය කතා කරන්නේ අත්දැකිය හැකි දෙයක් අත්දකින්න නැතුව ඉතින් ඊට වැඩිය මේ හොඳ ප්‍රසිද්ධ ඕලාරික දෙ මෙහෙමනම් ගැඹුරු දේවල් වලට යන්න බෑනේ අපිට. මේක මේන හොඳට සියුම් කරලා හදා ගන්න ඕනේ. ওই තියෙන දැනුම හොඳටම ඇති. ওই තියෙන දැනුමට වැඩි දෙයක් ඕනේ නැහැ. මේක හරියටම පරිච්ඡේද කරලා දැනගන්න එක delimited discrete understanding ඒ understanding එක නැතුව අපිට මේ සමස්තය ගැන මොකුත් කියන්න බෑ. ඒකට විභජ්‍යවාදය කියලා කියන්නේ රිඩක්ෂනිසම් කියලා සයන්ස් කියන්නේ උතන තමයි. ඕනෝක දැක් ගන්න උත්සාහ කළොත් එයා බලයි අනුන්ගේ දේවල් බලනවට වැඩිය මේ තමන්ගේ කරනකොට එතන එතන මේ ලකින අත්‍යන්ත ලක්ෂණ, පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ දන්නේ නැතුව අපි මේ ඇවිදීම ගැන කොච්චර රචනා ලිව්වත් ටච් එක නැහැ නේ. ආන්නේ ටච් එකට යන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. ප්‍රධානසම මම භාවනා කරනවා අවමයි කියන වම කියනකොට ඒක අර විලුඹ වදිනකොට ඒ ගැන තව බුදුරට තව අවධානය යොමු කරන්න ඕනේ. සාමාන්‍ය සතිය කියනවා නම් මම ඇවිදිනවයි කියලා මොනවත්ක්වත් කරන්න බෑ දිගට කරා. කරන යනකොට තමයි තේරෙනවානේ මට වෙනදට වැඩිය ඇවිදින බව මට තේරෙනවායි කියලා. ඒ විශ්වාසය ආවට පස්සේ බලන්න දැන් මේ ඇවිදින බවට කයින් වැඩියෙන්ම සංඥා ඉන්නේ කොහෙන්ද කියලා. එතකොට පේනවා නම් වම දකුණෙන් කියලා හරි දැන් ඇවිදින බවක් දැනගෙන වම දකුණ දැනගන්නවා. එතකොට වම දකුණ කියන එකෙන් අහනවා වම කියන එක ක්‍රියාවලියක් නේ ප්‍රසිද්ධ මේක මොකක්ද කියලා. ඒකෙන් වඩා ප්‍රොමිනන්ට් එක. ආ ඒක විලපවදින එක. දකුණ කියන එක වඩා ප්‍රසිද්ධ කොහොමද? දැන් බලන්න දැන් මේ දෙක වෙන් කළ දැක්කන මොකෙන්ද දැක්කේ. ඒකට ඇවිදින බව දැනගෙන තියෙනත් ඕනේ, වම දක්න දැනගෙන තියෙනත් ඕනේ. ඒකට තව තොරතුරක් කියනවා. එහෙම එහෙම තමයි මේක ඉදිරියට යන්න ඕනේ. ඔය නැත්තම් පටන් ගන්නකොට මම මුලමැදක බැලුවා, උසනවා යවනවා, තබනවා කියලා කිව්වට ඒ කියන්නේ මේක මේ මේ මේ ළමා ආහාර දෙන්න ඕනේ කරාට මේ හයි ප්‍රෝටීන් දුන්නාම දිරවන්නේ නැහැ. පොඩි උන්ට දෙන්න ඕනේ දිරවපු ආහාර තඹපුවා. ලොකුනාට පස්සේ පුළුවන්. ඒ වගේ මේ දුන උපදේශය උගදෙනට ප්‍රතිඵල අපේක්ෂාව ගතිය නිසා අර අනවශ්‍ය උපදේශ ටිකක් දාගන්නවා. ඒ උපදේශ ඔක්කොම අරියාදුවට හිටිනවා. ඒ නිසා ඉස්ලාම් බලන්න මොන කරදරයක් ආවම ඇවිදින බව දන්නවනම් ගේම ෂේප්. ඇවිදින බව දැනගන්නකොට ඉඳගෙන ඉන්නේ මොකද්ද? ඇවිදිනකොට දැනගන්න ලකුණු ලකුණ මොකද්ද? කකුල් දෙක ක්‍රියාත්මක හරි. එහෙනම් ඇවිදින බවත් දැනගනවා කකුල් දෙක බලන්න. ඒකෙත් දැන් දෙක වෙන කරලා පේනවනේ ඒකේ වඩා ප්‍රසිද්ධ දේවල්. වඩා ප්‍රසිද්ධ දේ වෙනසක් තියෙනවාද කියලා බලන්න. ඒ විදිහට ඒ එන එන වෙලාවේ එහෙම නැත්නම් ඒ තමන්ගේ අත්දැකීම දිනුන දිනුන වෙන ප්‍රමාණයට අදාළ දැනුම දෙනවා මිසක් පටන් ගන්නකොට මුලමදාක බලනවා ඔසෝන යවන තබන කිව්වට ඒක ඔය මම ඔය කියන හරිය ලක්ෂ වාරයක් කිව්වත් තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ ඒක ගැන අහන්න දෙයක් නැහැ හැබැයි වෙන කරන්න ක්‍රමයක් නැහැ ඒ නිසා කවදාකවත් මෙහෙද වෙන්න එපයි කියනවා මේක කියලා දෙන්න. ඉන්න තැනට ගියාට පස්සේ ඒ එපිසෝඩ් එක විතර ඒ ඒ ජවනිකාව විතරක් කියලා දීලා අනිත් දවසේ තව පොඩ්ඩක් එළියනවා. ඒක නිකම් මේ ඇවිදිනවට වැඩිය බොහොම අමාරු වැඩක්. ඇයි ලේසි. මේක තේරුම් ගන්නවා කියන එක මේ උපදේශපන්තිය පිළිවෙලට දෙන එක පිළිවෙලට කෙරුවේ නැත්තම් අනිවාර්යයෙන්ම පටලවා ගන්නවා. දැන් ස්වාමින්වහන්සේ අපිට මුලින් කියලා දෙනකොට කියනවානේ දැන් ඇවිදිනකොට බලන්න වම වදිනවා බලන්න දකුණ වදිනවා බලන්න කියලා. ඉතින් එතකොට මම හිතුවා බලනවා කිව්වම ඔන්න දැන් බලනවා කියලා හිතලා බලනවා වගේ. හැබැයි පස්සේ පස්සේ ගොඩක් බලහනකොට මට හිතුනේ දැන් ස්වාමින්වහන්සේ කියන උහේ යන්න කියලා ඉස්සෙල්ලා අන්නේ උහේ යන එක හරි වටිනවා කියලා කියනවා ස්වාමින්වහන්සේ. නිකං උහේ දැන් ඒ කියන්නේ ඕනම වෙලාවක දැන් උනත් අද උනත් ඇවිදින්න යනකොට මම නිකාම හැවිදිනවා. නිකන් ඇවිදිනවා. මොකුත් නැහැ. එක්ස්පෙක්ටේෂන් මොකුත් නැහැ. වමද දකුණද බලන්නෙත් නැහැ නිකන් යනවා. බව දන්නවා. ඊටගෙන ඉඳගෙන නෙවෙයි බව දන්නේ. හරි තා. එතකොට එහෙම ගිහිල්ලා එහෙම ගිහිල්ලා විනාඩි 15ක් විතර යනකොට ඉබේම දකුණ දැනෙනවා. ඉබේම වමද. වම දකුණ අනේ සාමිනහන් කියන්නේ. ආ මේ වම මේ දකුණ කියලා අන්නේ ඒක හරි ශක්තියක් වුණා තමයි. අර මුලින් නම් බලනවා කිව්වහම අපි හිතන අපි හිතෙන් බලන්න. ඒ අර මුල් එකදී කෘත්‍රිම වේග කරලා බලන එක වගේ එහෙම නැත්නම් වැරදි විදිහට කරන බලන එක ඇර ප්‍රායෝගිකව කියලා දෙන්න ක්‍රමයක් නැහැ කියනවා. ඒ කටුකුරුන් දෙසාන්නාසෙත් ඒක ඇඩ්‍රස් කරනවා. පඬිස්වාසෙත් ඇඩ්‍රස් කරනවා. ඇඩ්‍රස් කළා කියනවා අපි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙනවා ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු ඇත්තටම වැඩි කියලා කියනවා. yen too much මෙතෙන් එන්නේ මිනිසයා සාන්තියක් හොයාගන්නේ. මේ මල හොන්තුවක් නෙමෙයි මේක PhD කරත් වැඩිය බරපතල වැඩක් දාලා කරපිය කියලා. ඉතින් ඒකට ඒක එකඟ වීම පවා. ඉතින් මේ උපදේශ පන්ති අහගෙන ඉන්න බව රහත් වෙලා කරන්න ඕන වැඩක්. ඊට පස්සේ ක්‍රියාත්මක කරන්නේ ඔස කොච්චර හම්බල් වෙන්න. ඒ මන්දියට අපි ගිහිල්ලා ඉවරලා අන්තිමටම කියන්න ඕන කරුණක් කිව්වේ නැහැ කියලා දඬුවම් කරන්න ගියොත් no where. ඒ උපදේශ ටික දෙන්න තියෙන ඔච්චරමයි කරන්නේ. ඒක තිත්ත බේතක්. දීලි වෙලා ඒ මනුස්සයා ගන්න උත්සාහයක් තියෙනවානේ. ඒ උත්සාහය පුළුවන් තරම් තේරුම් ගන්න ඕනේ. එයාගේ කෝඩ් එක ඩිකෝඩ් කරගන්න ඕනේ. දැන් මෙයා කතා කරන්නේ මේ එපිසෝඩ් එකට. මේක මේ දිග කතාවක්. ඒ එපිසෝඩ් එක විතරක් විස්තර දුන්නා පස්සේ මම තවත් අන ගන්නවා. ඒක තමයි අර සමාතුලින් වෙනවා නේ සම්හස. එහෙම ඇවිදිනකොට ඒක. ඒක ඉතින් මම ඔය රුප්පන් එක කරන වෙලාවේදී ළමයි ටිකක් ගෙනල්ලා ඒ ළමයින්ට ඉංග්‍රීසි මීඩියම් ප්‍රෝග්‍රෑම් එකක් කියවම එකක් චිල්ඩ්‍රන් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. ඉන්න ගහපන් ගණන් බලපන් අපි දුන්න දඩස් කාලා අර මේ ඉන්ස්ට්‍රක්ෂන්ස්. මේ පොඩි උන් කරකොලට ඇරි වගේ උන්ට මේක තේරෙන්නේ නැහනේ. හැබැයි මේගොල්ලෝ ඊට වැඩිය ලවුත්තුයි. ඒක වෙනම කතාවක්. ඉතින් දෙවෙනි දවසේ ගියාරවදී මේ මිනිස්සු මට ඇවිල්ලා කිව්වා සාංශ මේ ළමයින්ට තේරෙන්නේ නැහැ. ඉතින් මම යන්නේ මයි පිච් එකේ. මම ඉන්නේ ඉංග්‍රීසි මීඩියම් ප්‍රෝග්‍රෑම් එක. මට තේරෙනවා මේ මිනිසුන්ට අපබ්‍රංශයි මේ කියවන දේ ඊට පස්සේ දැන් අර අඩු කරලා දියාරු කරලා දෙන එක මයි ළඟ ඇත්තෙත් නැහැ. මයි ළඟ තියෙන්නේ දෙවෙනි දවසේ ඉතර යන තුන්වෙනි දවසේ මේ ළමයි කරලා කරලා කරලා ඒ ළමයි ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. එතකොට මට තේරෙනවා යකෝ මේ ප්‍රශ්නේ විතරයි තේරුම් ගන්න පුළුවන් මෙයා කොතනද ටැප් කරලා තියෙන්නේ. කොතෙන්ද ඇඩ්‍රස් වෙලා තියෙන්නේ. ඒකට ඒක එයාගේ වගකීමන්නේ අපේ වගකීමක්. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඊට පස්සේ එතන ඉඳලා ලියලා දෙන්න පුළුවන්. ඒ නිසා කවදාකවත් ඔය සිස්ටම් එකට උගන්වන පොතේ විදිහට කවදාවත් භවනා යන්නේ නැහැ. තමයි සාමාන්‍යයෙන් අර ධර්ම සාකච්ඡා හරි වටිනවා කියන්නේ. මොකද ඒකෙන් එන්නේ අර එක එක්කෙනාගේ තමන් තුලින් එන එක අසකමදී කියනවනේ. කීප මේක හරිම ළමා ගතියක් තියෙන එක හරිම අහිංසකයි. හැම කෙනා වරද්දන එක කරන්නේ. ඒකේ ප්‍රශ්නේ නැහැ මේ මේ මේ මේ භාවනා වැඩ පිළිවෙලේ වැරදි කියලා කියතේන ඒකට හුරතල් කියලා කියන්නේ. ඒ හුරතල් මේ වෙනතෝ කොහොමයි කරන්නේ. අනිත් එක වැඩිමාල්ල උගතද නැහැ. ඉතින් මේකේදී අර වැඩිමාල්ලට අමාරුයි. අහිංසක වෙන්න දන්නේ නැහැ. හිතාගෙන හිටපේක නාමම කෙලිම යනවා මෙහෙම මෙහෙම කොන්න කවදාකවත් හරියන්නේ නැහැ. අනන්ත අප්‍රමාණ වරද දන්න වරද ලෙවල හරි. ඔබ අන්තිම කටුන අද තමයි තියෙන්නේ කියලා ඒකට තියෙන බොහෝ පොඩි පොඩි ප්‍රදේශයයි තේරෙන්නේ. ඕකෙන් තමයි අන්තිමට අල්ලලා යන්නේ ඊට පස්සේ බුදුහාමුදුරන්ට කොච්චර මේක වැටුණාද කියනවනම් නොකියන්න තීන්දුව කරන්නේ. එතන තේරෙනවද? කොහොමද කියලා දෙන්නේ මේ මනසෙන් මේක මේ තාමත්ම කියන්නේ ෂාප් කිව්වහම කෙලවරක් නැහැ. මේ මිනිස්සු කාමයට බලන්නේ. බුදුහාමුදුරු දිහා බලන්නේ කාමයට. ඒ මිනිස්සුන්ට මේ කාමයේ අනිත් පැත්ත ගෙනලා මේ වගේ ගැඹුරක් යනකොට බුදුහාමුදුරු කියනවා මේක හෝප්ලස්. කරන්නම බෑ කියලා. ඒක වෙනවා ඕන කෙනෙක් භාවනා කරන යනකොට මේ භාවනා කරන අයද නොකරන අයද දිනා හෝප්ලස් මේ මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ කියලා හිතනවා. ඒ can't help ඒ කියන්නේ communication ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. ඉතින් පන්සිවාසෙත් කියනවා මේ ටික දෙන්න නැතුව කරන්න ක්‍රමයක්වත් නැහැ. කරලා මේ මිනිස්සයා කරවැලීමේ ආසාව ආවන. That's it. ඊට පස්සේ ආය ඔඩොක්කුට තියාගෙන ඒ කරවපු ටික අහගෙන උරතලේ ආයෙසරයක් දාලා කරන් තියෙන ඔය මේ මෙල්බර්න් වල හිටියා ඉන්නවා මේ සැරෙත් ඇවිල්ලා හිටියා අශින්. ඒ එයාගේ දරුවෝ දෙන්නෙක් කියනවා. ඉතින් දරුවෝ දෙන්නට මෙයා නීතියක් දාලා භාවනා කළ යුතුයමයි. ඉතින් ඒ ළමයි දෙන්නත් ඇවිල්ලා වාඩි වෙනවා. ඒ තාත්තා හරි හරයි. ඊට පස්සේ මං කව ළමයි දෙන්න ගෙන ඊට පස්සේ ළමයි දෙන්න ආවට පස්සේ මං <clears throat> නෝනත් භාවනා කරන මං කව ළමයිගෙන් අහන්න මොනවද කරන්නේ කියලා. ඒ කරන දේ ළමයි දන්නේ නැහැ. කවදාක උපදේශ දීලත් නැහැ. ඉඳගෙන ඉන්නවා. ඊට පස්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ මම කොයිකින් බලව මට කොහොමඩක්ක් ගන්න බෑනේ උඹ උකුලේ වාඩි වෙන්නේ උඹේ දරුවා අහපන් කියලා. අවුරුද්දේ ඊගා අවුරුද්දේ එන්න ඕනේ ඊගා කමනාන්ත කරන්න. ඊට පස්සේ කිව්වා අත්තම්මගේ වළු නිකන් එලාට හුස්ම බලන්නයි කියලා. ඔන්න ඔන්න ළමයට කොමියුනිකේට් වෙලා තියෙන හැටි. ඊට පස්සේ හරි ඊට මං ගොඩල්ලා වන් ස්ටෙප් එහෙ. ඒක හුස්ම බැලුවද කියලා අහපන්. කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මං කෝ බැලුවා නම් පෙනුනේ මොනවද කියලා අහපන්. දැන් බලන්න ප්‍රශ්න වල තියෙන සියුම්කම. අම්මා කෙනෙක් අහනවා උඹ මොකද්ද කියලා. ඊළඟට මං මට කියන්න දන්නේ නැහැ. එක දවසක් කියනවා අත්තම්ම කිව්වා හුස්ම බලන්නේ කියලා. දැන් හුස්ම බලනකොට දෙපේ මට දන්නේ නැහැ ඉතින් ළමයා හප්පනවනේ. ඉස්කෝ දැන් ස්වාමීන් වහන්සේ අහන්නේ ඔයා කියන්නකෝ. මන් දන්නේ මේ පප්ප යනවා ජිප් එකේ ඇතුළට දානවා ජිප් එක පිටිපස්සට දානවා. ආයෙ ගෑරේජ් එකට දානවා ආයෙ පිටිපස්සට දානවා. දැන් කෙල්ල මේසට ඇවිල්ලා වන්දනා කරා මට අම්මද මොල. එන්න ලොකු කෙල්ලෙක් කොල්ලෙක් අඳුරන්න බෑ. අවුරුදු 8ේදී පවජිම් පප්පා ජීප් එක ඇතුලට දානවා වචන ගන්න. ඉතින් ඒ ටික එළියට ගන්න ඒ ළමයට වැටහෙන දේ. ඉතින් ඒකට මොන විදි උපදේශයක් දෙන්න ඕනද? ඔකට යන්න වෙන ඩිරෙක්ට් පාත්‍යක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ නොවරදින පාරක් නැහැ. මේ අත්තරද්දර තියෙන බයනේ අපේ තියෙන්නේ. ඒකට නේ තණ්හාමාන දිට්ඨිය කියන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා මගේ ශ්‍රද්ධාවෙන් මං ගැන හිතලඹ ඕන වැරද්දක් කරපම් මම බාර ගන්නවා. ඒ වගේම රමඩාන් සුට්ට කරන එක නම් දැනගන්න ඕන ඕම කිව්වයි කියලා තරහ වෙලා බෑ. ඉතින් අර උසාවියට ගැඳලා පොඩ්ඩක් ඩොක්කක් අයින්නවා ඉතින් ඒක ඉතින් තියෙන දෙපාස් ටිකක් නැත්තම් අමුතුම අමුතුම ලැන්ග්වේජ් එකක් මේ යන්නේ. හැබැයි හැම ප්‍රශ්නෙටම උත්තරයක් තියෙනවා. මතක තියාගන්න ඔය කොච්චර සංකීර්ණ වුණත් හරියට එපිසෝඩ් එක අයිසොලේට් කරා නම් හරියටම උත්තරයක්. හැබැයි ඒක ඊගා එක පටලන එක අනුමාන ඥාණයෙන් සිද්ධ වෙන්නේ. ඒක ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක. ඉතින් ඒකෙදි මම ගොඩාක්ම ඉගෙන ගන්න පොඩි දරුවන්ට මේක දෙනකොට ඒ ළමයි අපිට කියනවානේ. ඒක අමුතුම කතාවක්. අපි එනිසා අපි ඊගා ප්‍රශ්නට යන්නේ. අපේ ප්‍රශ්න හාමුදුරනේ ගරුතර නායක ස්වාමින් වහන්සේ කෙලස් ගැන ඊයේ සාකච්ඡාවේදී සඳහන් විය. කෙලස් පිළිබඳ පැහැදිලි අවබෝධයක් නැති බැවින් පහත් සඳහන් කරුණු පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය කිය අවශ්‍යයි කියා සිටිනු. පළවෙනි ප්‍රශ්නේ කෙලස් ඇතිවන්නේ අපේ ඇස්කන් මනස ආදී දොරටු වලට එන අරමුණු අපි ඇලීම හෝ ගැටීම සහිතව බාර ගන්නා නිසාද? පළවෙනි ප්‍රශ්නේ ඒකට උත්තර දීලා යනවා තමයි එන එකට. ඔය කෙලස් කියලා කියන්නේ ඇලීම් ගැටීම් කියන බුදුරජාණන්සේ පාවිච්චි කරන මනාප අමනාප. ඕනෙම දෙයක් ආවට පස්සේ මනාප අමනාප දෙක ආවනම් පැහැදිලිවම කෙලෙසක් පටන් ගන්නවා. මෙම වැඩමුළුව වැනි පරිසරයක සක්මන් භාවනා කරන විට කුරුළු හඬ හා වෙනත් පරිසර පරිසරයේ දර්ශන රස විඳිමි. මේවායිනුත් කෙලෙස් ඇති වේද? දෙවැනි ප්‍රශ්න. ඒකෙදි අපි ඒක පාවිච්චි කරනවා භාවනාවේදී. අපි ඒකාකාරී අරමුණක් දීලා ඒක කුසලයක් කියලා නම් කරනවා. ඒකල කියනකොට පෞරුෂත්වයක් තියෙනවා, කුසල ඡන්දයක් තියෙනවා. වීර්යය තියෙනවා ඒක අරමුණේ තියාන හිටපන් කියලා. එතකොට ওই කුරුළු ශබ්ද වෙන්නට වැඩිය ආරම මිහිරි වැහෙනවා. වෙන්නට පේන ගහ අතට ඉඳඩට ග්‍රීනව පේනවා. මේ පරිසරයේ තියෙන වටිනාකම මොකද හේතුව අර දීපු අරමුණ තියෙන ඒකාකාරීකම නිසා දීපවර්ම තියෙන ද්වේෂය නිසා මේව බොහෝ වර්ණ ගැන්විලා පේනවා. ගෙදරත් ওই සත්තු නැතුව නෙමෙයි. එකක්වත් පේන්නේ නැහැ. භාවනා කරනකොට world become greener. මොකද හේතුව භාවනා අරමුණු තියෙන ද්වේෂය. ඒක කවදාකවත් යෝගාවතරයට වැටෙන්නේ. මොකද මේ එකම දේනේ කරන්නේ. බුදුරජාණන්සේ දීලා තියෙනවා 아무තු ක්‍රමයකට. දීලා කියනවා හරි. දැන් කුරුළු සද්ද ඇහුණානේ. දැන් මේ භාවනා අරමුණේ කුරුළු සද්දයි දෙක දුන්නොත් මොකෝ එක දාලානේ. මොකටද ඒ? මොකද අරක මනාපයි මේක මනාපම නාප නැහැ. ඒතකොට යෝගාවචරයට විල් එක යොදන්න පුළුවන් වෙලාවක් හම් වෙනවනේ. යොදලා බලන්න පුළුවන් කියලා කම ඔන්න බලමු බුදුහාමුදුරු මෙතන ඉන්නවා. මාරයා අතන ඉන්නවා. ඔබ දැන් කවුද තොරන්නේ? යාට තේින්නනේ මෙතන මේ අරමුණයි කුරුල්ලගේ ප්‍රශ්නය නෙමෙයි මොකද්ද තෝරන්නේ කියන එකට ප්‍රශ්නේ තියෙන්නේ. ඒ තෝරන්නේ මමනේ. ඒ විදිහට මිනිමර යෝජනාවක් ඇවිල්ලා මරණ දනුවක් දෙන්න දෙයක් නෙමෙයි. හැම වෙලාවෙම ඕක වෙනවනම් මේ මම දැන් මෙතන කියන එකට ද්වේෂය නිසානක් මේ ජීවිත නාටකම නටන්නේ. මම දැන් මෙතන කියන එක තමයි ද්වේෂජනකම දේ. ඒක තමයි නිවන. ඒකේ ඉන්නව වෙනකොට අතීතයට යනවා අනාගතයට යනවා අරයා බලනවා මෙහා බලනවා ඒක ලියුප ඉවුව ගැන විස්තර කරනවා කියන්නේ මේකට ද්වේෂනේ. ඒකයි කියන්නේ බුදුරජාන් වහන්සේ ඉඳදී වෙන කාට ස්තුති කරත් බුදුහාමට ද්වේෂ වෙනවා කියලා. ඥානරම සංසිතාම සංවේගී සංවේදනීයව කියනවා මේ එක එක්කනාගේ ಗುಣ ගායනා කරනකොට ඒගොල්ලෝ හිතනවා ඉතින් අතින් පයින් යනවා මුදිතාවෙන් ಗುಣ ගායනා කරනවා අනන්ත ගුණ සහිත බුදුහාමරට ද්වේෂයක් වෙනවා එතන. මේ තරම් වටින බුදුහාමරේ ඉඳද්දි මොකද්ද මේ අල්ලන්න වෙන්නන්නේ? ඒ වගේ මේ තරම නිවන වෙන වම දකුණ තියේදී අර කුරුල්ලයි අර ගහයි මෙච්චර ප්‍රේමනාප උනේ සතිය නිසාමයි. නිසා ඒක ගත යුත්තක් තියෙනවා. නමුත් මෙතන ද්වේෂ කරන දෙයක් තියෙනවා ඒක යටිපහුව වෙලා ඒක එක්සෙන්ට්‍රික් වුණාට පස්සේ තමයි අරක පේන්නේ. එතකොට අපිට තීරුම් ගන්න පුළුවන් ඒක මිනිවරුන් ජාතිතෝතනමක් නෙවෙයි. ඔබ හිතේ තියෙන චපලකම බලපන්. වංචනික ගතිය බලපන්. ෂට ගතිය බලපන්. මේ නික්ලේශී අරම උඹත් කිවිසගෙන බුදුහමඩොත් එක්ක එකතු වෙලා ගත්ත එක තියා. පැදුරටත් නොකිය යන හැටි. දැන් ඔක ඔය දැනගත්ත අද නතර වෙන්නේ නැහැ හිතත් කෙරෙනවානේ අනිද්දත් කෙරෙනවානේ ඒකට යාගේ පෞෂත්වයක් වැඩෙනවා නම් වැඩි ඉඩක් තියෙනවානේ මෙන්න තියෙනවා ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක මෙතන තියෙනවා ෆ්‍රික්ෂන් එක මේ ලීස් ෆ්‍රික්ෂන් පාත් එක නැත්නම් ඝර්ෂණයේ අඩුම තැන තියේදී අර ඝර්ෂණයේ වැටෙන්ට යන්නේ මේ දියන්නාසි මෙහෙවලා කර්ම ශක්තියද නැත්නම් උඹේම තියෙන සම්මාන දිට්ඨියද කියලා බැලුවොත් ආධ්‍යාත්මික වෙනවා නෙවෙයිම ස්පිරිචුවල් වෙනවා නෙවෙයිම ඒක නිසා පිට යනවද නැද්ද පිට ඔය ඔය වස්තු වෙන කෙලෙස් සහිත දාන තිබ්බට ඕව එකක්වත් වටින්නේ නැහැ මේ කළුලෑල සුදු කිරුවට පස්සේ තමයි ලියන පළවෙනි අක්‍රම තේරෙන්නේ ලියපුව කරක් උඩ කළුලෑලේ මොනවා ලිව්වත් මොකක්ද වෙන්නේ ඒ නිසා gedara dore ඉඳ ඇදිව කුරුල්ලෝ හිටියද ටොංගානක් හිටියද එනයක් ගැහුවත් ගානක් නැහැ නිහේදී කැස්සක් කැස්සක්. කැස්සක් කැස්ස අම්මතවල නඩු කියන්නේ මම ඉවෙන් දරගන්න භාවනා යනවා කියලා. අපි යයි ගාව කැල්ලට. පරයන්ක භාවනාවේදී හුස්ම ගැන දැනුවත්ව සිටිමි. නමුත් කෙලවරක් නැති සිතුවිලිද පැමිණේ. එම සිතුවිලි හිතට එන්නේ අප තුල තැන්පත් වී ඇති කෙලෙස් නිසාද අනුශය කෙලෙස් වශයෙන් සඳහන් වන්නේ එසේ තැන්පත් වී ඇති කෙලෙස් ඒවායේ ගෙවීමක් සිදුවන්නේ කෙසේද මේවා පහදා දෙන මෙන් යටහත් ඉල්වා සිටිමි නිර්වාණ සම්මා ඔව් කවුරු හරි දෙම්බාන්ට උත්තරයක් මම දීපු උත්තරය හරි බලන්න මේක මොකක්ද උත්තරේ කවුද කැමති ඒ සිතුවිලි වලට ඇලීමක් හෝ ගැටීමක් ඇති වුණාද එතන තමයි කෙලෙස් ඇති වෙන්නේ නෑ ආනාපාන තියෙන ද්වේෂේ. මෙන්න මොකක්වත් නෑ. ආනාපාන ද්වේෂේ තියෙදි හිත විලිත් රසයි. වේදනත් හොඳයි. සද්දත් හොඳයි. නද්දකින් ඔපතං ආනාපාන. අන්න ඕක දිහා බලලා වාඩි වෙන්න ඕකේ. හවුදනේ ආනාපානේ අපි අපි ඇලීමක් ගැටීමක් නැතුවනේ බලන්නේ ඒක ද්වේෂය තියෙන්නේ කොහොමද ඒක? ඒකට තමයි ඒක ඒ නිසා හිතවිල්ලට ද්වේෂය තියෙනවා. මෙතන මොකුත් නැති එක තියෙනවා. ඒ නිසා අර අර තියෙන ඇලීම් වැඩි වෙනවා මේක නෑ ඇත්තටම එහෙම මේක සංසන්දනාත්මක බැලුවොත් අපේ හිත නික්ලේශී බවට කැමති නෑ නිවනට කැමති නෑ විවේකයට කැමති නෑ යට ඕනේ කෙලෙස් මේ සම්පූර්ණ හිත වැඩ කරුවොත් වැඩ කරන්නේ කෙලෙස්මයි will is evil සබ්බේ සංඛාරා දුක්ඛ අපි මොනවා කරුවත් ඒක දුක නිසා මොනවා නොකරින්න අරපන් ඒකට වෛර කරලා ඉත කැමති නෑ බුදුහාමුදුරු දීලා තියෙන ඒක manussකමත් එක්ක උඹට හම්බෙලා තියෙනවා ආනපාන දාපයිල පින් නැහැ, පව් නැහැ, කෙලස් නැහැ, මොකුත් නැහැ. ඉතින් ඇල්ලතුර වගේ. කවුරු කැමති නැහැ. ඒකට මොනෝ හරි දාලා අයිසරුව ටිකක් දාලා දෙන්න. විකනන්න පුළුවන්. කසහට දාපු අයිසරුවත් එක වතුරට වැඩිය හොඳයි. ඒක කොම කෙලෙසිච්ච දේවල්. ඉතින් ඒ නිසා හොඳට බලන්න අපේ දවස පුරාවට සක්මන් කරනකොට සක්මන්ට වෛර කරන හැටි තමයි අනිත් දේවල් වලට ප්‍රේම කරනවා කියන්නේ. ආනාපානට වෛර කිරීම නිසා තමයි මේ සද්ද හිතවිලි වේදනා එන්නේ නැත්නම් මම දැන් මෙතන කියන එකට වෛර කිරීම තමයි සංසාරය කියන්නේ. දැනගන්න මේක වෙන්නේ. ඒක තමයි මාදය කියන්නේ. අපි ඒක නිසා දැනගන්න ඕනේ. දැන් මට ද්වේෂය ආවනම් ආනාපානයක ඉඳලා එපා වීම කම්මැලිකම නිරසුම අඩේ. වැඩි හරි. හැබැයි ඒ තානාපානේ අතහැරලා නැහැ. අවිදින එක හරිම බෝරින්. එකම තැන. ඒත් මට එපාකම ඇවිල්ලා. ආනපානෙ දැක්කට වැඩිය වටිනවා. ආනපානෙ තියෙන ද්වේෂය දැක්කන ඒක වැඩ කරන බොහෝම සියුම සක්මන් කරනකොට මගුලක් දප්පා ගෙදේ ඉතන කුඹුරු ටිකක් කරගන්න තිබ්බ තනකොළ ටිකක් මේ මල හොන්තු එහෙට යනවා මෙහෙට යනවා මොන මගුලක්ද කියලා දැන් මේකේ තියෙන ද්වේෂය පේනවා අන්න ඒක දැක්කනම් හිතා ගන්න පුළුවන් ඒ වෙලාවට ළඟ තියෙන ඕනි යකෙක් කොටයි ඒක තමයි බුදුරජාණන් අපිට දීලා තියෙන්නේ වංචනික ධර්ම විපස්සනා නාමයේ ඉපක්ලේශ හරි විචිත්‍ර පැත්තක් ඒක. ඒක කවුරුත් දිහා බලන්නත් එපයි කියනවා. කායිවත් ඒවා බලන්න යනවා. ඒක හරි අකුසලයක්. දැන් මගේ ආත්මේ තියෙනවනේ. දැන් මට මේ කෙලෙස් නැති මේ ලීස් ෆ්‍රික්ෂනල් පාත් එක නැත්නම් අනාකූල ප්‍රවාහයක් තියෙනවා. කිසිම ලස්සනක් නැහැ. මේකට ආකූල වුණොත් ලස්සනයි නේ වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන. අය නිකාම කරනෝ ලස්සන නැහැ. ඉතින් අපි මේ ආකූල කරගන්න ගිහිල්ලා පරිසරය කෙලසෙනවා, හිත කෙලසෙනවා, ළඟ ඉන්න මිනිස්සු කෙලසෙනවා. ගාලල්ල. ඒ මොකද මේකේ द्वේෂය වර්තමාන මොහොතට ලීස්ට් ෆික්ෂනල් පාත් එකට තියෙන द्वේෂය. මම දැන් මෙතන මේකට තියෙන द्वේෂය දිහා බලනකොට ඕනම කෙනෙක්ගේ චර්යාව විස්තර කරන්න බැරිද කියලා යුනිෆයිඩ් තියරි කියන්නේ ඔච්චරයි. මේ මේ අක්කු කියවනවා මේ යුනිෆයිඩ් තියරික big game theory, big bang මේ ෆැබ්‍රිකේෂන් ටික යුනිෆයිඩ් කියලා කියන්නේ මේකයි අපි ඔක්කොම යුනිෆයිඩ් මම දැන් මෙතන. අපි ඔක්කොම වෙරිෆයිඩ් මම දැන් මෙතන නැති තාක්ක. ඉතින් අපි විවිධත්වයක පතනවායි කියන්නේ මම දැන් මෙතන නැහැ. ඔය මයික් එකට කතා කරමු. ස්වාමීන් වහන්සේ මේ කම්මැලිකම එපා වීම කියන එක තමයි ඒ ද්වේෂයේ විදිය නේද? ඒ ද්වේෂයට තියෙනවා වෙස්පුණු 18ක් විතර. ඒ 18ම එනවා ඒ වෙලාවේ. ඉතින් ඒක එකින් එකට එකින් එකක් අයිනොට අනිත් එක එනවා. ඒ පාකම, නීරසකම, කම්මැලිකම, බය, අනිශ්චිතභාවයේ සැකමුසු බව, අපරාධ කියලා හිතන බව මේ ටික නැති කරන්නේ අපි මේ ජීවිතේ විනෝදාංශ කරන්නේ. අපි මේ ටෙලිවිෂන් බල බලා, පත්තර බල බලා ඔක්කොම කරන්නේ ඕක නැති කරන්නේ. ඒකට කී දහහක් ඉන්නවද බලන්න හමුදාවල් එකතු වෙලා අඹට මේ පික්නික් එකක් අපි ඕගනයිස් කරලා දෙන්නම් පැකේජ් එක හදලා දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියන්නේ. ඉතින් ඔක්කොම දන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ කවදාකවත් එහෙම කම්පැනි රන් කරලා නැහැ. ඒක පුළුවන් නම් මම උඹට දෙනවා හයි හති තියෙන වෙලාවේ බැරි වෙලා කටෙන් සෙම වැටෙද්දී හොම්බෙන් යන වෙලාවේ නෙවෙයි. මුත්ත තරුණ මධ්‍යම වයසේදී පුළුවන් නම් බලන් හිටපන් මොනවත් නැතුව මේ ඉන්නේ ඒක චිත්තක්ෂණ කිටියට හරියන්නේ නැහැ ඒක මොකද ඒක උඩ සංසන්දනේ වෙන්නේ චිත්තක්ෂණ දෙක තුනක් ඉන්න බලන්න බුදුහාමුදුර අත්දකපු දෙයක් කෙලින්ම අත්දකින්න පුළුවන් කවුරුත් වෙනවද ඒකට විරුද්ධ වෙන්නේ මේ යුනිෆයිඩ් තියරි එකට ගහන්න කවුද ඉන්නේ කියලා බලන්න ඒදී මේ බුද්ධ ආගමේ මොකද්ද කරන්න කියලා බලන්න ඒකයි ඒකේ ලස්සනම වැඩි. මේ මේක මේක පෙන්ලා දීපු බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා. අපි මේ මිනිස්යන්ට නලවණ්ඩයි පිනවණ්ඩයි අරක දෙන්න මේක දෙන්න හදලා මේ කරන වැඩේ දිහා බලනකොට අපිමනේ වැඩිකාරව මේවට පිම්පෙට්ටියට සල්ලි දාලා මේවට උඩගෙඩි දීලා මේ මේව නතර කරන්න බෑ. මොකද මාර්යා කියන්නේ අපි හිතන විදිහේ එක නෙමෙයි බූවල්ලේ. එයා මෙහෙන් බැන්නා මෙහෙන් අනේ නිසා උඹ බේරියක්. බුදුන්සේගේ කවදාවත් තව කෙනෙක් එක්ක යන්න යන්න එපා. ගිය ගමන් කොක්කා. පරිසංයම් හැබැයි යන ගමනෙන් එන රෝල් මොඩල් එකක් තියෙනවනේ ආදර්ශයක් තියෙනවනේ නෝනැත්තෝ දකි කන් ඇත්තෝ අහයි හැබැයි මේක පටවන්නත් එපා මොකද එතකොට අර මිනිස්සුන් තියෙන කරදර තව ප්‍රශ්නයක් මේ මේ පණවල කියන්නේ කැමති කෙනෙක් බෙදාගෙන කණ එකයි තියෙන්නේ පොඩ අපි මෙතන අහලෙමුකෝ මේ බන්දුල මහත්තයා කියන එක ස්වාමීන් වහන්සේ හරි හරි හරි මේ සක්මන ගැන කියනකොට මට සක්මනේ ඇවිදින ගමනු නිින්ද යනවා <laughs> සක්මනේ මේ මට මේ මම දැනගන්න කැමති ඒ වගේම පරංකෙත් සෑහනුරුනිදී මේ මේ මේ දේශ කියන එක යොදාගෙන බැරිද ස්වාමීන් වහන්සේ නිින්ද නතර කරගන්න. ඒ කියන්නේ මේ මමත් හිතුවේ නෑ ඉච්චර දුරට මේ දේශය හින්දාද මේ හිත ඇකිලෙන්න මේ එහෙම දුවන්නේ හිත මේ හැංගෙන්න හදන්නේ ඒක අපිට දේශික ලෙවල් එක වටහා ගත්ත සමහරට නිදිමත වගේ එකක් බේර ගන්න පුළුවන්ද කියලා. ඔය අර ඉස්සලා කෙනෙක් වගේ අපිට එක එක උපක්‍රම දාන්න පුළුවන් ඒ එනදී මොකද්ද කියලා අල්ලන්න. අපිට ප්‍රශ්නයක් අපහම ෆයිට් ඇන්ඩ් ෆ්ලයිට් මේ ෆයිට් ඇන්ඩ් ෆයිට් කියලා ෆ්ලයිට් කියලා දෙකක් තියෙනවනේ අපිට කොහොමද ෆයිට් කරන්න පුළුවන්. ඒකට ප්‍රතික්‍රියා කරන්න. එහෙම නැත්නම් හැංගෙන්න පුළුවන්. නිදිමත කියන්නේ හැංගෙන එක. මේ දෙන දෙයට මුණ දෙන්න බෑ. ෆයිට් කරන්නෙත් නෑ නින්දට වැටෙනවා. හැබැයි නින්දට වැටෙන වෙලාව හොඳට බලන්න සක්මනේදී රාගයයි ද්වේෂයයි නැති වෙලාව විතරයි නින්ද එන්නේ. රාග ද්වේෂය තියෙනකොට කවදාකවත් නින්දේ නැහැ. අපි අවදිින් ඉන්න හැම වෙලාවෙම ওই දෙන්න එක්කෙනෙක් අපිට උල්පන්දම් දෙනවා. රාග ද්වේෂ දෙකේ කුඩුම්බේ කඩලා දාපු ගමන් නින්ද එනවයි කියලා කියන්නේ බරපතල කැලස් දෙක දැන් පොඩ්ඩක් පාත් වෙනවා. හැබැයි ඒක බුද්ධි විඳින කෙනා නැහැ. එච්චර වැඩ කරවුව කෙනාට බුද්ධිය නැහැ. මොකද එයා අවදි නැහැ දැන්. ඒ නිසා කියනවා නිින්ද එනකොට නිින්ද ලැස්තිලා යන්නේ කියලා. ඒතර දැනගන්න මේ කියන රාගෙන් කුප්පිල්ලක් නැහැ, ද්වේෂයෙන් කුප්පන ගතියක් නැහැ. ඒතර බබා දොයිනවා. එනිසා ඒ <clears throat> ජන් බ්‍රම්ගෙන් අහනකොට කිව්වලු ඒ කෙලෙස් වලින් ඇවිසිලා තියෙන හිතත් එක්ක බලනකොට නිින්ද ඊට වෙඩි ටිකක් දියුණු මට්ටමක් එනවා. හැබැයි ඒ දියුණුව නෝන්ජල්කමකට නොදැනුවත්කමට යට වුණොත් අපිට ඒක භවනා ජීවනයක් ඉන්නේ. ඉතින් අපේ ලොකු සංජය කියන්නේ ඒක වළක්වන්න අමාරුයි. දැන් මේ රාගය, ద్వේෂය අඩු වෙන හැටි බලන්න පුළුවන් අපට. ඒ කියන්නේ අරමුණත් එක්ක වැඩි වෙලා ඉඳින් ඉඳින් ඒක අඩු වෙනවා. අඩු වෙනකොට දැන් බලා ගන්න ඔන්න ඊගාට නිින්ද එන්න පුළුවන් කියලා. ඒක සාමාන්‍ය භාවනා නොකරපු ඕනම කෙනෙක් දකින්නේ භාවනාකාරයගේ දුර්ලභමක් විදියට. නමුත් මේක භාවනාකාරයගේ දක්ෂකමක් කියලා. භාවනාවේ ඒක ජවනිකාවක් කියලා තේරුම් අරගත්තොත් Taman දැනගන්න ඕනේ නින්ද කියලා නෙවෙයිනේ ගන්නෙ. එනදී එනදීට ලෑස්තිලා යන එක කරන්න හැකිනේ. අපි කියනවා බොන මිනිකට උපදෙස් දෙනවනම් විවට පස්සේ උපදෙස් දීලා වැඩක් නැහැ. බොණ්ඩේපයි කියලා කියනවනම් බොණ්ඩේ ඉස්සෙපයි කියන්නේ. ඒ වගේ නින්ද ගියාට පස්සේ මොනවක් කරන්න බෑ. නින්ද එන්නේ ඉස්සෙල්ලා ලෑස්තිලා යන ගතිය තමයි ඒකට තියෙන ප්‍රබුද්ධ උත්තරේ. නිසා ඒක හොඳ දෙයක් කරන්න බෑ මේ මෙතන මේකදී නිින්ද වෙනකොට මේකට ලොකු සංශය දාන වචනේ ලීන භාවයේ හිතේ හැඟ වෙන ගතිය කියලා. නිලීන ගතිය ලීන භාවය එහෙම නැත්නම් නිරුජ්ජමානා නිරුජ්ජති කියන්නේ යමක් නිරුද්ධ වේගන එනකොට හිතේ තියෙන අන්හිම පැකිලෙන ගතියක් තියෙන. ඒකට අවදියෙන් බලා ඉන්න වෙනුවට එයා ඒක මේ පැත්ත ඒක නෑ. හැංගෙන ගතියක් තියෙනවා. අන්නේ හැංගෙන ගතිය දිහා බලන්න පුළුවන්. කෙලෙස් අඩු වෙනකොට අඩු වෙනකොට මේ මුණ දෙන්න බෑ නෑ හැංගෙන ගතිය එනවා. ඒක මේ භාවනාවේ ලීන ගතිය කියන මිසක ඒතකොට නිින්ද කියලා කියන්නේ නෑ ඒකට. ඉන්නකොට හරි ඈනි ගැනි ගතිය නින්දට බර ගතියක් එනකොට වගේ අපිට එතකොට බලන්න පුළුවන් දා මේ දැන් රාග ద్వේෂ නැති නිසා කියන එක ඉස්සර ගත්තොත් ඒ වෙලාවේ තමයි මම කියන්නේ නින්දට යන්නේ ඉස්සෙල්ලා නින්ද ගැන උපදෙස් දෙනවා නම් දෙන්න ඕක තමයි වෙලාව. ඒක නින්ද එක සැරේ එන්නේ නැහැ. නින්ද කියන්නේ විපස්සනාවේ නෝම් එකක් තියෙනවා. මේ විපස්සනාවේදී උගන්නන මේ ආප්තෝපදේශයක් නෙමෙයි න්‍යායක්. කිසිම දෙයක් එක සැරේ වෙන්නේ නැහැ මේ ලෝකේ. හැම එකක්ම පූර්ව නිමිත්තක් සහ පූර්ව මේකක් ඇතුව එන්නේ. ඒ නිසා අපි නිින්ද අල්ලන්න බෑ. නිම්බේ පූර්ව නිමිත්ත අල්ලන්න පුළුවන්. පුබ්බංගම පුබ්බ නිමිත්ත කියන දෙක. අල්ලනකොට තේරෙනවා මේ සියල්ල සතුටින් සිද්ධ වෙනකොට බබා දොයන. සියල්ල සතුටින් සිද්ධ වෙනවා කියන එක අපි හරි සතුටින් බලාපොරොත්තු වෙනවා. සතුටින් බලාපොරොත්තු වෙනාට ඒක පිටිපස්සේ ඉන්නවා. මේ මායя නිසා සියල්ල සතුටින් සිද්ධ වෙනකොට when everything is rose rosy there's a danger of red කියලා ඥානදාම්සෝ කියන. ඔය භාවනාදී සත්තක් නැතුව කිමිච්චක් නැතුව කැස්සක් නැතුව ෂෝක් එකට ඉන්නවනේ. ආ ඒකෝට බබා දොයි. දැන් අපි කට්ටිය සංඝයායක තුළ ඒ බණහනවා. දැන් කටුක අපි ඥානාරාම සාංශිකේ බණහනකොට එහෙන් වුණෝ කෑ ගන්නවා මෙහෙන් දොරවල් අරනවා. ඉතින් හරි අප්සෙට් අපි බැන බැන ඉන්නේ මේ මේ මනුස්සයා ඒක සුද්ධ කරලා නැහැ කියලා බණපටියට ඔක්කොම ලස්සනට බණපටියනෝනේ. දැන් මොකද වෙන්නේ? ලැජ්ජයි බලන්න කට්ටිය දොයි. ඒ සද්ද හොඳ ගානට යනවා. කිසිම කරදරයක් නැහැ උදේ පටන් අරගත්තාම දොයි. ඒ නිසා මේ හැම කෙනහිල්ලකම අපිට මේනේ හැම ඉද්දන දෙකම වාසියක් තියෙනවා. ඉතින් ඒක ඒ ලෝකේ අපිට අම්මල තාත්තරත් ඒක කියලා දීලා නැහැ. අම්මල තාත්තර කියන්නේ අම්මලට දෙන්නම් මේ කිසිම නැති මේ මේ උත්තම සුත්තමාන පාල්. පිරිසිදු එනකිරි දෙන්නම් බීලා කරපන් පිරිසිදු බලයි කියලා. නෑ හැමදේම උපයන්න ඕන. අපිට එන හැම කරදරයක්ම හරි පැත්තට දාන්න තමයි විපස්සනාව තියෙන්නේ. මොකද කියන්නේ? ඔව්. ඉතින් හරියට හරි දැන් ඉතින් මොකද කියන්නේ අපිට? අපිට බුදියන්න කියනවා. මේ බුදිය ගත්ත ඊයා සතිය කඩා ගන්න එපා. තමන්ට ගිහිල්ලා අන්තටම අමාරලාට බේරන්න බෑ. ඉගෙන මොනිය එතකොට හොඳට ගිහිල්ලා හොඳට ඇඟ තැම්පත් කරලා තියලා දුවට සතියෙන් බලන් ඉන්න දැන් මේ කරන්නේ ඇඟත් එක්ක ද්වේෂයටද පිරිසත් එක්ක ද්වේෂයටද උපට කමටහන උපදේශ එක්ක ද්වේෂය මොකටද නිදාගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි නිදාගත්තට සතිය කඩන්නේ නැහැ. සතියට නැහැ කියන්නේ සතිය දාලා කරන්නේ. කල්පනවල තියෙනවා ඒ අපේ මේ කලුපොන්දයාවේ පඤ්ඤාසේකර හාමුදුරුවෝ ස්වයංලිඛිත චරිතාපදානයක් කියලා තියෙනවා. ඒ සඳහන් දෙලියල් තියෙනවා කවුරු මගේ චරිතාපදාන ලියුවත් කවදාකවත් සත්‍ය ලියන්නේ නැහැ. මම මගේ එක ලියන්නේ මට මෙහෙම බන කියද්දි තුන් සැරයක නිඳ ගිහිල්ලා තියෙනවා කියලා. වටහත් අතේ තියාන බන කියද්දි මොකද ඒ තරම් ඒක හැබිචුවලි යනවා ගල් නැගිටලා බලනකොට මේ සෙනක ඉන්නවා එහෙම බන මේ යනවා බඩ යනවා වේදිකාවල නිින්ද කියලා තියෙන ප්‍රමාණය මට කියන්න බෑ කියලා ඒක නිසා හැමදාම නිින්දට යනකොට ස්ටූල් එකක් හදා ගන්නවල මේ වගේ එකක් පපුව උඩ තියා ගන්නවල ඒක ලීලියා ඉන්නවල නිින්දට යනද ආයෙ නැගිටලා පස්සේ ආයෙ ලියනවල ආයෙ ඉතින් මේවා කවුද දන්නේ මම මෙච්චර කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා මට නිින්ද આવොත් දැනගත්තොත් මම වහාම දෙනවා නිින්ද උන්ට සතියෙන් බලනවා පරියන්කේදී දෙත ඇවි නැගිටිනකොට ෆුල් බ්‍රයිට් ඒකතර දෙසරක් කියන ගැසිලා ගැසිලා නැගිටිනවනේ මම කිව්වේ එහෙම report කරා පණ්ඩිත සාහනසද ඊට පස්සේ කිව්වා ඉතින් කරන්න දෙයක් නැත්තම් මුලදී වැටෙන්න අරින්ද ඊට පස්සේ එනවා විනාඩි 45ක් විතර අර ට්‍රැෆික් ජෑම් එකේ ඉඳලා සම්පූර්ණ පාර හම්බුණා වගේ ඒකේ වැඩ ගන්නේ ඉතින් ඒක වෙන කෙනෙක් කියන එකක් නෑ දක්ෂකමක් කියලා. හරියටම වෙන දේ. මේ මමයා කරපු දෙයක් නෙවෙයිනේ මේ. වෙන දේ report කරන්න හැම එකටම උත්තර තියෙනවා. ඉතින් අපි ඒක ලැජ්ජාවට දාගන්නවා. අයියෝ මේවා කියන්න හොඳ නෑ කියලා. ඉතින් මේකේ හරි වටිනකමක් මම දකින මේ පොදු කමටහන් සුද්ධ කිරීමේ. අපි කුණුරිදි හොදන්නේ ප්‍රසිද්ධ ස්ථානයකනේ. කක්ක වෙලා චූ වෙලා ඕනම වෙලා දුන්නත් කට්ටිය ගලේ ගහනකොට දන්නවා බඩු ෂුවර්. පුද්ගලික තැනක නෙමෙයි. ප්‍රසිද්ධියේ උසාවියේ තමයි ගුණෝටදී හොදන්නේ. ඒ අපි එකම පවුලේ නිසා. අපි අයියා ප්‍රශ්නය. නමෝ ප්‍රශ්නේ හම්බුනේ ගාස්වාමීන් වහන්සේ මම කලක සිට භාවනා කරන කෙනෙක්. මගේ අත්දැකීම ගැන පහදා දෙන්නෙන් කරුණාවෙන් ඉල්ලමි. මම ආනාපාන සතියෙන් වරහන් ඇතුලේ ඕලාරික පටන්ගෙන දිගටම හුස්ම රැල්ල දෙස බලා සිටිමි. ඊට පස්සෙ හුස්ම රැල්ල සියුම් වෙලා අන්තිමට හුස්ම රැල්ල තනි වී නැති වී යයි. නමුත් හුස්ම රැල්ල තිබුණ තැනට සිහිය තබාගෙන දිගටම ඉදිරියට යමි. සමහර දිනවල සමහර අවස්ථාවලදී මම වරහන් තුලේ මගේ කය සහ සිත සම්පූර්ණයෙන් නැතිව යන බවක් ලෙස දැනේ. මම ඉන්නේ කොතනද කොච්චර වේලාවක් ඉන්නවාද කියා මට නොදැනේ. නිින්ද ගියාද කියලත් සිතේ. නමුත් නිදිමත ආවිත මගේ හිස පහළට වැටෙන බව දැනේ. නමුත් මේ වෙලාවේ එසේ නොදැනේ. ටික වේලාවකට පසු නැවත ඕලාරික හුස්ම හුස්ම රැල්ල දැනෙන්නට පටන් ගනියි. මම කල යුතු වෙනස් දෙයක් තිබේ තිබෙනවාද නැතිනම් මේ විදිහට දිගටම කරගෙන යනවාද කියලා පහදා දෙන්න. ස්වාමින් වහන්සේට පෙරවන් සරණයි. ඔය ඒකදී අපිට කලින් ලියුමක් අපිට හම්බුණා. මගේ යටිකයි නැති බව මට තේරෙනවා. මගේ හුස්ම නැති බව තේරෙනවා කියලා අපි මේ කවදා හෝ භාවනාවේ සතිය දියුණු වෙන්නේ මේ තියෙන දේ පිළිබඳව හොඳට පරිච්ඡේද කරලා බලනකොට හැම පරිච්ඡේදයක්ම ඉවර වෙන තැන එහා පැත්තේ නැති දෙයක් තියෙනවා. අවකාශයෙන් මේක පරිච්ඡේද වෙලා තියෙනවා. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා. අවකාශය දැකපු දවසේ තමයි යොන්න රූප කර්මස්ථානේ හැමාරේ දකින්නේ අපි. ඒක දකින්න නැතුව මේ රූපය පිළිබඳ කොච්චර පුද්ගලික ලක්ෂණ දැක්කත් පොදු ලක්ෂණ දැක්කත් තාම අපි ඉන්නේ ආස්තික පැත්තේ. ආස්තික පැත්තේ නිවන නැහැ. නිවන තියෙන්නේ නාස්තික පැත්තේ. ආස්තික ඉවර කරන්න එතකොට නාස්තිකයට වැටෙනවා. නාස්තිකයට වැටෙන දැන තේරෙන්නේ මට මොනවා වුණාද දන්නේ නැහැ. එහෙම නැතික පාට ගැස්සෙනවා තේරෙනවා. එහෙම නැත්තම් මතක නැතුව යනවා. අන්න ඒකට අවදි වෙනවා කියන එක සාමාන්‍යයෙන් තර්ක මනසකට හිතන්න බෑ. නමුත් ඒක තමයි මනුස්සයෙකුට කරන්න පුළුවන් සුවිශේෂීම දෙලක්කාරකම. හැම දෙයක්ම අපි කිව්වොත් නීපැණි හැම වෙලාවෙම සදාකාර මී කෝස් එක ගොනු වෙලා තියෙනවා. ඒක හැම වෙලාවෙම මී ඊටි වලින් පරිච්ඡින්න වෙලා තියෙනවා. ඒ නැත්තම් මී ඔහම මී මේ පැණි තියන්න බෑ ඔහම. මේ පැණි එකම හරියම අන්තිම මයික්‍රෝන් එකට හදපු සදාකාර දෙයක තැම්පත් වෙලා. ඒ වගේම හැම රූපයක්ම තියෙන්නේ ඒ මී ඊටි වගේ අවකාශයෙන් පරිච්ඡින්න වෙලා. ඇතිලේ තියෙන මී පැණි හොඳටම කාලා කාලා ඉවර වෙච්චාම ඉතුරු වෙන්නේ මී වදේනේ. ඒ වගේ දවසක තේරෙයි කොයි දේ ආස්වාසේ ප්‍රසවාසේ ඉන්නේ ඉස්සලා චිත්තනක් ආතති වුණාට පස්සේ චිත්තනක් ප්‍රසවාසේ ඉන්නේ ඉස්සලා චිත්තනක් වුණාට පස්සේ චිත්තනක් සද්දයක් ඉන්නේ ඉස්සලා චිත්තනක් අන්නේ හිතනට හිත යනකම් ඇති දේ පරික්ෂණ කරන්න කියන පිළිසිඳ බලන්න කියන බැලුවට පස්සේ තේන හැම එකක්ම රැපක් වෙලා තියෙනවා ඒක මේ පරික්ෂණ වෙලා තියෙන්නේ මේ පරික්ෂණ අවකාශයට යනකොට අපි පුදුම බයයි පුදුම අනිශ්චිතතාවයක් තියෙනවා ඒකට කියනවා fear of freedom කියලා fear of unknown කියලා නියෝෆෝබියා කියලා ලෙඩක් තියෙනවා. අපි කවදාකවත් දන්නේ නැති ශිෂ්‍යයෙකුට යන්න බෑ. පොඩි දරුවෝ බය කරනවා අපි. අත දාන්න එපයි කියලා. ඉතින් ඌ බය වෙන්නේ නිවනට. දන්න දේ කක්කා. අපි දන්න දේ තුර මොන්න තරංග ගැහුවත් ඒකේ තියෙන සංසාරය, ඒකේ තියෙන මායය, ඒකේ තියෙන කෙලෙස්. ඒක දැනගන්න ඕනේ මේක ඉවර වෙච්ච තැන මේක පරිච්ඡින්න වෙච්ච තැන තියෙන අවකාශය කියලා මේ රූප ගැන කතා කරන්නේ. අවකාශය දැක්කට පස්සේ තියෙන අවකාශය 196ක් තියෙන්නේ රූප තියෙන 104යි. ඕකට තමයි මේ තණ්හාමාන දිච්ච ඔක්කොම කරන්නේ. අවකාශය දන්නවනම් මේ ඉපදිලා අවුරුදු 120ක්ම ජීවත් වෙනකම් මේ රූපත් එක්ක නටන්න නැටිල්ල භව රෝගය සද්දනා රූපෙත මත් වී ඇයි දු ප්‍රේමකලේ කෝ සපතාමේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී මේක පෙන්වන්න මට විරු දුන්නොත් ඒ ගම්පලයා මේ ටෙලිවිෂන් එකේ දාලා පෙන්වන්න ඒකේ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා කෝසප තමයි මේ සංසාරේ කියලා. හරිම ලස්සනට එඩිට් කරලා තිනවා. ශිල්ලා කරලා කරලා අන්තිමට හොඳට ටයි කෝඩ් දාගත්ත මහත්තයෙක් ඉර බැහැගෙන යන වෙලාවේ එල්ල මැරිච්ච රූපයක් දාලා තියෙනවා. ඒක තමයි ඉවරේ. මේ නටන නැටගම් ඔක්කොම නටන්නේ රූපේ. දැන් තමයි දන්නේ රූපේ 104ට වැඩි අඩුයි කියලා. තියෙන අවකාශය ඒක නොදකින්න නෙමෙයි ඔක්කොම කරන්නේ. රූප ටික බලන්න. ඒ 104 බලන්න. එන එන එක හොඳට බලන්න. බැලුවට පස්සේ අවකාශයට ගියාම අපි ලියන මොන වුණත් දන්නේ නැහැ. අසරණ වුණා, බය වුණා, නිවිත නැති වුණා, සංඥාව නැති වුණා, වේදන නැති වුණා, සංස්කාර නැති වුණා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේර කියනවා ඒක අඩු ගානේ 50ට 50 වෙනකන් යන්නේ. ඉගෙන මේකට ලෑස්ති වෙලා යන්න. එළියට ආව ගමන් දැනගන්න ඉඳලා තියෙන හිස්තනක් කියලා. කියලා අන්තිමට කියන එක සෙකන්ඩ් නේචර් එක කරගන්න. ඒක තමයි අපි ප්‍රകൃතිය කියලා කරගන්න. එතකොට තියෙනවා අපි මෙතෙක් කල නටපු මේ හොයනදී මිනිස්සු ඔක්කොම 100 100ක් කරගන්න හදනදී less than 5% කියලා තමයි ශුන්‍ය කියලා කියන්නේ. ස්ටැටිස්ටික්ස් වල ඕනම තියරයකක් 95ක් ප්‍රූව් කරාට පස්සේ ඒක accepted. අපි null hypothesis එකක් දානවා සියල්ල තියෙනවා කියලා ඒක ඔප්පු disprove කරන disprove කරන ගිහිල්ලා ඒක 104ට අත්කිරවල පස්සේ කියනවා නෑ කියලා. දැන් කියනවා 102යි තියෙන්නේ කියලා. දැන් එන්නේ එන්නේ එන්නේ මේ ද්‍රව්‍ය කියන දේ අඩු කරලා පෙන්නනවා. දැන් ওই අද්‍රව්‍යයට හිත යන්තර. එහෙම නැත්නම් අනිත්‍ය ප්‍රතිබද්ධව ඥානෙ එන්න හදන අපි මේකට පුදුම බයක් තියෙනවා. අපි අපේ ළඟ ඉන්න කෙනෙකුටවත් සිහි නැති වෙනවා දකින්න කැමති නැහැ. නොදන්නව දැකෙන කවුරුද හිතුවා මෙහෙම ගල්ුණොත් බලන්න කී දෙනෙක් බය වෙනවද කියලා. එක්ක එපිලෙප්සි. මොකක් හරි එකක් ඒ මනසේ එහෙම හිටියොත් ඒ වෙන්න තියෙන දකින්න තියෙන භයානකම දෙන්නේ. මඩරබැයි අද්දකින් දැන් මේ දවස්වල එකතු කරනවනේ ඒක දිහා අහන්න බලන්න මොකද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි කවදද මේ නොදන්න දෙයක් නැත්නම් අත්දකින් නැති දේ භාවනා ප්‍රතිඵලයක් කරගන්නේ. කවදද අපි එකට ලෑස්තිලා යන්නේ? මේක ලස්සනම ගැන කවද දෙයකට අපි අවදි වෙන්නේ. එතෙන්ට ගිහිල්ලා මට මේ මොනවත් මතකත් නැහැ, අත්දකින්නෙත් නැහැ, මම මොනවත් කරන්නෙත් නැහැ, ගිනහපු අරමුණක් නැහැ. හැබැයි මම දන්නවා දන්නේ මොනවද. දන්නේ මොනවද කියලා දන්නේ නැහැ. උන්ටටම අවදි. ඒ නිසා අනාරම්මන සතිය කියනවා අනාරම්මන නිමිත්ත කියනවා අනිමිත්ත සමාධිය කියනවා ඔක්කොම නිවන කියන්නේ. අනිමිත්ත අපහිත ශුන්්‍යත කියලා. නිමිත්ත නැතුව ඒ කලබල නැහැ. මේක භවනා ප්‍රතිඵලයක්. මේක සමිතිය සමාධිය. ඒ සමාධියට ගන්න සතිය අනිමිත්ත සතිය. ඒ අනිමිත්ත සතිය කියන්නේ අරමුණක් තියෙනකන් කෙලෙස් අරමුණ ගෙවෙනකන් යන්න කෙලෙස් නැහැ. ඒකට හුරු වෙන්න කියලා. ඒක නිසා ඔය පෙන්නන ඊස්තනට එන්න පටන් ගත්තට පස්සේ ඕක ළඟ ළඟ එන්න පටන් ගන්නවා. එතකොට ලෑස්තිලා යන්න. ලෑස්තිලා ගිහිල්ලා පුළුවන් නම් ඔබ වැඩි කරන්න. ඉතින් ගියාට පස්සේ ලීස් ෆ්‍රික්ෂන් පාත් එකට වැටෙනවා. පුළුවාතර යන්න රෙන්න මොන්නම දෙයක්වත් ගැටුමක් ඉන්නේ නැහැ. මමයක් නැහැ, මාන්නෙත් නැහැ, තණ්හාවක් නැහැ, ගැටුමකුත් නැහැ, කෙලෙසුත් නැහැ. natural unfolding. එතකොට තේරෙනවා මම ඉන්නකම් කචා. ආකූල ප්‍රවාහයේ. මම නැති වෙනකොට යන හැබැයි මගේ කියා ගන්න බෑ. මම උපයෝගයක් කියන්න බෑ. එතකොට ඒක අත්දැකීමක් තියෙනවා අත්විඳින්නෙක් නැහැ. ඉතින් ඒව ටිකක් විපස්සනා වේව ලියන්නේ ගාම ඉතින් උගව දෙනෙක් කියනවා ගැඹුරුයි අපව තේරෙන්න ඔයිට වැඩි ලේසි මේ ඇවිදිනකොට වම දිහා කකුල් තියා බලන්නේ කොහොඳයි කියලා. මොක කොයි එක බැලුවත් ඉවර වෙන්නේ නම් ඔතනින් වැඩි સમાપ્ત වෙන්නේ. ඊළඟ ප්‍රශ්නේ යනවා දාන්නද? එහෙනම් ඊළඟ ප්‍රශ්නේ එකක් බලද නේද? නෑ බලන්න ඉන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ ඔබගේ ධර්ම දේශනාවල කෙලස් කැපීම ගැන බොහෝ විස්තර වේ. කරුණාකර මෙය තවත් පැහැදිලි කර දෙන්න. කෙලස් කැපෙන්නේ භාවනාවෙන් පමණක්ද? කෙලස් කැපෙන බව යමකු දැනගන්නේ කෙසේ? ඔය ඉස්සරහට බණ ටික අහන්න තව. එතකොට ඔක තීරණය. ඒක පස්සේ අන්දිර මට ඇහුන්නේ මේ ඒකට උත්තර දෙනවද නැත්නම් ඊළඟ උත්තරේ තමයි. ඒ කියන්නේ ඉස්සරහට අහන බණ අහනකොට ඒකට උත්තරේ තියෙනවා. ඊළඟ සරලයි. ගරු ස්වාමීන් වහන්සේ අද දින 10 11 දක්වා භාවනාවේදී ආශ්වාස හා ප්‍රශ්වාස රැල්ල හඳුනා ගැනීමට බැරිසේ ආශ්වාස වී ප්‍රශ්වාස හඳුනා ගැනීමට හෝ වෙන් කිරීමට බැරි වෙන ලෙස සුලිඟ සුලිසුලඟක් මෙන් උඩුතොලට උඩින් වේගෙන් hama ගියේ මෙය දිගටම සිදුවේ. සමහර විට එක පැත්තකට යන එම සුලි සුළඟ මෙන් වායු ධාරාව ක්ෂණයකින් මාරු වී විරුද්ධ අතට ගියේ. මේ දෙසම බලා සිටි අතර ටික වේලාවක් ගිය පසු නැවත ආශ්වාසය හා ප්‍රශ්වාසය වෙන් කර ගැනීමට පුළුවන් විය. එය ඉතා සියුම් විය. මගේ හිතද දන්නේ නැහැ. ස්වාමින් වහන්සේ සමහර විට ඒ සුලි සුළඟ වගේ රැල්ලේ අංශද දැකගත හැකි විය. ඉතා සැහැල්ලුවක් දැනිනේ. ප්‍රීතියක් ඇති විය. මෙම සොලිසුලක වැනි දේ මීට පෙරත් බොහෝ වාරයක් දැක තිබුණි. මෙවර පරයන්කේදී මෙය බොහෝ වේලාවක් තිබුණි. කය නැති බවද දැනිනි. ශබ්ද ඇසුනි. සිතුවිලි තිබුණේ නැත. මෙම සුලංග රැල්ල ගැන අවුරුදු 4කට පෙර ඔබ වහන්සේට මම කිව්වේ. ඔබ වහන්සේ කිව්වේ ආස්වාසේ හා ප්‍රාස්වාසේ පොදු ලක්ෂණ නැති වී අනිත් ලක්ෂණ පරහන් ඇතුලේ මට නම මතක නැත. මතුවී ඇති බවයි. ස්වාමින් වහන්සේ මම කල යුත්තේ කුමක්දයි පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට දීර්ඝාෂ ලැබේවා. ඔය අවුරුදු 4ට කරපු එක කියපේකේ මෙහෙම පෞද්ගලික ලක්ෂණ නැති වී පොදු ලක්ෂණ මතුවීම තමයි ඉති වෙලා තියෙන්නේ. නමුත් ඒක ඇහිලා තියෙන්නේ පෞද්ගලික පොදු ලක්ෂණේ නැති වී තව මොකද්ද මතුවෙනවා කියන්නේ. ඒක විදිහට කරක් වෙන්න ඕනේ දෙක. අත උසනවා නම් මට පොඩි ප්‍රශ්නකින් පුළුවන් මේ අපහාදයටපත් කරන්නේ නෙවෙයි මම කියන්නේ. ප්‍රශ්නයක් අහන්න අවසරද? එතන බේක්මන්ට් යනවා. හතරක ඉඳලා උත්සාහ කරන කෙනෙක් නෑ. නෑ ඒක නිසා අපේ නෑ. එහෙම නැති වුණා සලකන්න ඕන. මම අහන ප්‍රශ්නේ ආනාපානයේ ආස්වාද ප්‍රසවාස වශයෙන් දකින්න කොටයි සුළු සුළුකක් වශයෙන් දකින්න කොටයි තියෙන සති දෙකෙන් ආස්වාද ප්‍රසවාස වශයෙන් දකින්න සතිය සහ සුළු සුළුකක් වශයෙන් අන්තු වශයෙන් දකින්න වඩා කාර්යක්ෂම සතිය විදිහට මොකද්ද දකින්නේ වඩා දක්ෂ ඉදිරි පියවරක් වශයෙන් පේන්නේ ආනාපානේ පේන වෙලාවට හොඳයි කියලා දිහින් නැත්නම් අර Java කැවිලා උහුණගක් වගේ ගසාගෙන යන වෙලාවට හොඳයි කියලා ඉතින් බලාගෙන ඉන්න ඔය ඒක Tamange මතිය මොකද්ද මේකට පස්සේ මේ කියනවාද හිතෙන්නේ මේකට පස්සේ මේ කියනවාද හිතෙන්නේ මොකද්ද හිතෙන්නේ මේ එපිසෝඩ් එකේ නාටකමේ යනකොට ආනාපානෙ පෙන්නලා ඒකේ දියුණුවක් විදිහට මේ සුලිසුලක පෙන්නේ නැත්නම් සුලිසුලක පෙන්නලා ඒකේ දියුණුවක් විදිහට ආනාපානෙ පෙන්නේ වගේ බැලුවොත් මොකද්ද Tamange හිත ගන්න මේ ස්ටෑන්ඩ් එක සුලිසුලක කියන්නේ අපිට දැන් ආස්වාස ප්‍රස්වාසෙ පෙන්නේ නැතුව ඒක ඇත්තලින් මෙතන යන්නේ නැතුව කවුම මෙහෙම වෙනම කැරකෙනවා ඒකමයි කියන්නේ ආනාපානෙම තව ස්වරූපයක් ඔය ඒක තියෙනකොට මේක නෑ මේ දෙකෙන් වඩා හොඳ ඒක නැත්නම් මේ දෙකේ වඩා දක්ෂ විය යුත්තේ මනස සතිය අනුග්‍රහ කළ යුත්තේ වැඩි අනුග්‍රහ කළ යුත්තේ මේ දෙකෙන් කොයි එකටද කියලා ඇහුවොත් මොකමද කියන්නේ? අර දෙකම ඒක දැන් අර සුළු සිලක වගේ එක බලන් ඉන්නකොට දිගටම බලන් ඉන්නවා. ඒ විදිහට ඒකට අනුග්‍රහය කියන්නේ ඒකට ඒක නැති වෙනවා. පස්සේ ටිකක් ඉලන් යනවා. ඊපස්සේ ආපහු කුලන් වැල්ල ආපහු පුරුදු විදියට එනවා. ආපහු නැති වෙනවා. එහෙම. ඒකට සුලිසුලුංගක ඉඳලා ආනාපානෙට ගියත් ආනාපානෙලා සුලිසුලුංගකට ගියත් එච්චර මේ ලොකු චිත්ත පීඩාවක් නැතුව කරගෙන යන්න පුළුවන්. ඔව් ඒක තමයි කෙරෙන්න ඕනේ. නමුත් ඒකට මෙන්න මේ විදිහේ පොඩි බයස් ඒක පැත්තකට බර වෙච්ච අත්දැකීමක් නෑ sorry උපදේශයක් දෙනවා. ආනාපානට වඩා ගැඹුරු සමාධියක් ගැඹුරු සතියක් තියෙනෝනේ සුලිසුලුංග දකින්න. ආනාපානෙම තවදුරටත් කොටස් කොටස් කැඩී යamak තමයි ඒක තියෙන්නේ. ඔතන සතිය සමාධිය අඩු වෙනකොට ඒක ආය ආනාපානෙ බවටපත් වෙනවා. ආය සතිය සමාධිය තියුණු වෙනකොට එකලස් වෙනකොට ඒක ආයෙත් සුළුසුණුවක් බවටපත් වෙනවා. ඒකට අපිට තේරෙනවා මේ ශක්ති මට්ටම් තුනක් තියෙනවා. එකක් තමයි මේ සුලිසුලකට. අන්තිම ලාවට ආනාපානෙ පේන එක. අනිත් හොඳටම ගොරෝසුට ආනාපානෙ පේන එක. ගොරෝසුට ආනාපාන වෙන වෙලාවදී තණ්හාමානති හොඳටම සැරයි. තුනීවට ආනපාන පේන වෙලාවේ තණ්හාමාන දිට්ඨිය අඩු වෙන්න පටන් ගන්න තියෙන්නේ. ශක්ති බාටපත් වෙනකොට ආන තණ්හාමාන දිට්ඨිය ඉන්න බෑ. ඒකට තණ්හාවක් එන්නේ නැහැ. ඒකේ දිට්ඨියක් මානයක් එන්නේ. ඒ නිසා මේ වගේ තුනේ මට්ටම් තුනක් බුදුහමෝ පෙන්නන කරගෙන. මේ ගොරෝසුට තියෙන එක ඕලාරික අත්පටිලාභේ ආනපාන සිවුමට පේන එක මනෝමය අත්පටිලාභය කියනවා. අතින් ගියාට පස්සේ සංඥාමය අත්පටිලාභය. මේ තුනම තියෙනවා. හොඳට එකලස්ුනේ නැත්නම් අපිට වෙන්නේ ආනපාන. එකලස් වේගෙන එනකොට සාමාන්‍ය ආනපාන සිව්. හොඳටම ජීවුම් වෙලා පවර් ලයින් එක ස්ට්‍රේට් වෙච්ච ගමන් ලයින් වෙච්ච ගමන් ඒක ශක්තියක් බලපෙන නිසා තමන් භාවනා කරනකොට ඒ තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන ප්‍රමාණය හැටියට සද්ධා විරියත් සමාධි ප්‍රඥා කොතැනද ප්ලග් වෙන්නේ කියන එක වෙනස් වෙනවා. ඒ නිසා අපි මේකෙදී අපි සීක්වෙන්ෂල් ඕඩර් ගන්න නැත්නම් පිළිවෙලක් ගන්නවා අපි දැනගන්න ඕනේ පුළුවන් තරම් අලයින් වෙලා පුළුවන් තරම් ප්‍රබුද්ධ වෙලා පවත්වා ගත්තොත් අපිට දෙයක ඇති හැටි දකින්න පුළුවන්. ඒ නිසා මේ තුنين ලදලද වෙලා. ඇත්තට අපිට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ වෙන දෙයක්. පුළුවන් තරම් ওই ශක්ති මට්ටමේම තියාගෙන පුළුවන් එතනදී කිටි පිටියේ. සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා හරියටම ඉල්ල වෙලා හිටලා තියෙන්නේ. ඒක ඒක හරි එක්ස්පෙන්සිව්. හරිම ලක්ෂූරියස්. එතන ඉන්න කොච්චර වෙලා හිටියත් මේ මම කරපු දෙයක්ද මට වෙච්ච දෙයක්ද කියලා කියන්න බෑ. ඒකේ ඉන්නා නම් එතෙන් යනකම් සතිය දිනු කරොත් මරණ චිත්තක්ෂණයේදීවත් බුදුරජාණන්සේ සාහිතිකයක් දෙනවා කොච්චර විරූප විල වෙලා මැරුණත් නරක තැන උපදින්නේ නැහැ කියලා. මොකද මේක ජීවත් වෙනකොට දැකලා තිබුණා නම් දැකලා ඒක අනුග්‍රහ කළ යුතු බව දන්නවනම් ඒ කියන්නේ අද අපහුගිය කියලා අඬන එක නෙමෙයි මම මේ කියන්නේ. ඇකිතාක් දොරට මේක තියන්නේ. ඊට පස්සේ බෑ වෙන වෙනම ගමනක් තියෙනවා. ඒකෙන් ගියාම මේ ලෝකේ නීති තර්ක බෑ. හරියට මේ පොළවේ යනකොට වාහන වලට තියෙන නීති ප්ලේන්ස් වලට නෑනේ. ට්‍රැෆික් නීති නෑනේ වෙනම වෙනම ඇවියේෂන් ඇතුළ. ඒ නීති ටික නෑනේ ඇස්ට්‍රොනෝට්ස්ලාට. ඒගොල්ලෝ වෙන නීති පද්ධතියක් තියෙනවා. අපි මේ කතා කරන්නේ රෝඩ් ට්‍රැෆික් ගැන. උතින් ගියාට පස්සේ ඒක 33000 කුඩින් යන්නේ. හැබැයි පේන රෝඩ් ට්‍රැෆික්ස්. ඒගොල්ලෝ ඒක අදාළ වෙන්නේ නෑ. ඊට පස්සේ ඊට දෙදී තව එකක් තියෙනවා. මේ ගුරුත්වාකර්ෂණය ගෑවිලා ගිහලා ඇස්ට්‍රොනෝට්ස්ලාට ඒ වගේ මෙතෙන්ට ගියේ නැත්නම් ඒ කියන්නේ ජීවිතේක මේ වගේ මට්ටමට භාවනා කරගන්න බැරි වුණා නම් අපි තාම තීසං ප්ලේන් එකේ තමයි ගත කරන්නේ. මනුස්සකමට යන්න කඩේම පැනලා නැහැ. මේක ඉන්න පුළුවන් තැනක් නෙමෙයි හැබැයි මේක නිකන් ට්‍රාන්සිෂනල් පීරියඩ් එකක්. මේක මල පන්නන තැනක්, ඉර පන්නන තැනක්. ඒක පුළුවන් තරම් ප්‍රොමෝට් කරන්න කියනවා. නැත්නම් අනුග්‍රහ කරන්න කියන්නේ මට ඕනලා තියෙනවා. 12 වෙනි ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ වසර ගණනාවක සිට ආනාපාන සති භාවනාව කරගෙන යන විට හුස්ම රැල්ල හා කය පිළිබඳ දැනීම සම්පූර්ණයෙන් නොදැනී ගොස් හිතපමණක් ඇතයි හැඟෙන අවස්ථාවකට පත් වුණා. ඉන්පසු එම සිතේ සිතුවිලිද සිතුවිලි කිසිවක්ම නැති ගැඹුරු ශබ්දතාවයකටද නැවත සිතුවිලි ඇති නමුත් එයින් බලපෑමක් නොවන අවස්ථාවද පසු කළේ. ඉන්පසු වරින් වර කය පිළිබඳ දැනීම් නැවත මතුවී ආ නමුත් ඒ මගේ නොවන බවක් හැඟුණි. දැන් මම පරයන්කයට වාඩි වූ පසු පසු ඊටම කිටි වේලාවකින් මේ සියලු අවස්ථා පසුකොට වටේම ගොස් ආපසු පැමිණීමක් ලෙස නැවත ඉඳගෙන සිටින ඉරියව්වට සිත පැමිණි. සිතවිලි හෝ වේදනා දැනීම් වලින් කිසිදු බලපෑමක් නැත. සියලු දැනීම් මගෙන් පරිබාහිර ලෙස බලා සිටිය හැකියි. මානසික මනසින් පිට කෙනෙකු දකින්න ලෙස මගේ ශරීරයේද මාරු වී යන සිතුවිලිද දැනේ. දැන් මට තිබෙන ප්‍රශ්නේ නම් අසාමාන්‍ය නිදිමතයි. කිසිම දිනක භාවනා කරන විට නොදැනුණු නිදිමතක් මට කරදර කරයි. තා විමසුමෙන් නිින්ද ලෙස බලා සිටියේද නිින්දට ඉතාම ආසන්න අවස්ථාව තෙක්ම එය දැනගත හැකි. නමුත් එය මගහරවා ගැනීමට නොහැකි. නැවත හැරෙන විටද විටද අවසාන අවස්ථාව බලා සිටි තැනටම ඇහැරේ. සක්මනේදීත් හිත ඊටාම තැන්පත් වී දෙපා ගැටෙන වෙනස සම වී පිටත සිට සක්මන බලා සිටින්නාක් මෙන් දැනි නින්ද දැනි නින්දවකට ආසන්න අවස්ථාවකට හිතපත් වේ. සක්මන් කරන විටදී මේ தත්ත්වය පසුතැවිල්ලක් ඇති නොකලද පරයන්කේ පරයන්කේ නැගී සිටි පසු සියුම් පසුතැවිල්ලක් හිතට දැනේ. මේ தත්ත්වය මීට පෙර අත්දකින්න යෙදුන නිින්ද නිසා නිින්ද ගියා වගේ දැනෙන අවස්ථාවකට වඩා සැබවින්ම නිින්ද යාමක් ලෙසට හැඟේ. සිත ලීනභාවයට පත් කර නොගෙන මගේ භාවනාව තවදුරටත් කරගෙන යාමට කරුණාවෙන් උපදෙස්පත උපවාසයේ දීර්ඝායුෂ වේවා. ඔය එකදී අර එක වාක්‍යයක් තියෙනවකට ගොඩ එන මාර්ගයේ නින්දට පස්සේ අවදි වෙන්නේ අර අරමුණටමයි කියලා තියෙනවා. අන්න ඒ නිසා කියන්න බලවා මේක නින්දක් නෙවෙයි මේක ලීන භාවයක්. දැන් තියෙන්නේ කොයි වෙලාවක හරි දැන් අර ওই ප්‍රකාශ කරන්න යම් අවබෝධයක් තියෙන්න ඕනේ නිින්දක ඉඳලා අවදි වෙච්ච ගමන් ගෙදෙට්ට දාවේ නැත්තම් වල්මත් වෙලාද කියලා දැන් ගෙදර ඇවිල්ලා තියෙනවා දැන් පුළුවන් නම් බලන්න නිින්දේ ඉඳලා ආපහු එන පාරේ thin slicing of time පුළුවන් තරම් සවිස්තර දැනගැනීමේ අදහසක් තියෙනවනම් බුරුමේ පන්දිස්වාංශ අපිට දෙන වීජගණිතමේ සමීකරණයක් නින්දට යන්නේ ඉස්සෙල්ලත් හිත තිබුණේ සතිය නම් නින්දට ගිහලා ආට පස්සේ හිත තිබුණේ සතිය නම් අතරමැද කෙලස් නැහැ. එන එක නින්දක් නෙවෙයි. එන එක හිත ලීන වීමක්. ওই තමයි නිවන. පුළුවන් නම් අවදි වෙන්න. කාලවරින් ගොත්. මේ තියෙන නිවන දැන් කුසුම ගිහලා බුදිය ගත්තා එක්ක බුදියනවා එක්ක බුද්ධි පුති වෙනවා එක්ක බුදි වෙනවා එක්ක බුදි වෙනවා. ඉතින් මේ මේ දෙයට අවදි වෙන්න ඉඳගෙන ඉන්න එකද හොඳ නිදාගෙන ඉන්න එකද කියන අපිට කියන්න බෑ. හැබැයි මේකට අවදි වෙන්න මෙච්චර උපයාගත්ත දේ ආවට පස්සේ ඒක නිින්දක් නම් ඇත්තටම කෙලස් නම් හිත අවදි වුණත් නන්නත්තරයි. දැන් මේක හොඳට දන්නවනම් Taman ඒකට ආවේ කියලා හොඳ පැහැදිලි ඒ කියන්නේ ධර්මමය ආරස්සාවක් මෙතන තියෙනවා. දැන් දෙන මේ අභියෝගය තමයි පුළුවන් නම් මේකට අවදි වෙන්න. සුප්පබුද්ධම් පබුජ්ජಂತಿ සදා ගෝතම සාධක ශාවකා යේසන් දිවාස රත්තෝච නිච්ඡම් බුද්ධගතා සති කියලා බුදුරජාණන්සේ කියනවා මේ අවදි වෙන එක ඒ කියන්නේ ගැස්සිලා අවදි වෙන එක සුප්පබුද්ධං අපුප්පබුජ්ජಂತಿ පුදුම ප්‍රබුද්ධ භාවයකින් පැවිදි වෙන්නේ මොකද මේ අතන ඉඳලා අරමුණට ආපු ගමන් නන්නත්තර වෙලා නැහැ දැන් ඉන්නේ අම්මගේ ඩොක්කට තමයි ඉන්නේ ආපස්සට වෙන තැනකට යන්නේ ඒ මොකද යා නිතරම බුදුහාමුදුරු කියපු දේ ප්‍රයෝග කරගන්නවා ඉතින් අපි මේකට නිඳ කියලා ඔකට පශ්චාත්තාවපයක් වෙනවා ඒ මිච්ඡා දිට්ඨි සහ මිච්ඡා සංකප්ප නිසා දැන් අපි තරන්නේ මේක නිඳ නෙවෙයි මේ කෙලෙස් නැති තැනක් අපි හිතර කවදාකවත් ගෝචර වෙලා නැහැ ඒ නිසා මම අනිත් දවසේ මේකට එනකොට ලෑස්තිලා යනවා පුළුවන් නම් මම කවදාද නින්දට අවදි වෙන්නේ කියලා අහන්න. අපි ඒක තමයි ඔය මේ කාලොස් කැස්ටනීඩගේ පොත් ටිකේ තියෙන්නේ ඔය මේ රෙඩ් ඉන්ඩිස්ලා ඉන්න මේ මෙක්සිකන් ගෝත්‍රිකයක් හදාarලා එයා කියලා තියෙන පොත් ගොඩක්. ඒකේ නායකත්වය දෙන්නේ නැතිලු මේ සනෝහෙරේ නින්දට අවදි වෙන්න බැරි මිනිහට. නින්දට අවදි වෙන්න පුළුවන් කියලා ඔප්පු කරොත් විතරයි යාට තමයි නායකත්වය දෙන්නේ. ඉතින් ඒ සඳහා උපක්‍රම රාශියක් ඒගොල්ලෝ ගාව තිබිලා තියෙනවා. ඒකට තමයි මායා ශිෂ්ටාචාරය හදලා තියෙන්නේ. තාමත් හිතා ගන්න බැරිලු එච්චර ලොකු වොඩනගිලි කොහොමද හැදුවේ කියලා. ඉතින් ඒ වගේ එකක් අපිට හම්බ වෙනවා. මේක උපයාගත්තට පස්සේ අපිට පුළුවන් මේකට අවදි වෙන්න. ක්‍රමයේ ක්‍රමයක් බුදුහාමුදුර අපිට කියලා දෙනවා. එහෙම නැත්නම් නින්දට අවදි වෙන්න ඉස්සලා මෙන්න මේ ජවනිකා තියෙනවා ඔබ ලෑස් වෙලා ඵලයන්. ඒ ජවනිකාලේ ඔබ සාර්ථක වෙන්න ඕන. මේ හැම සාර්ථක ලකුණක්ම නින්ද එන බවට පෙර නිමිත්තක්. එතකොට නින්දේ කියන බය නෙමෙයි ගන්න තියෙන නින්ද එන එක ලාභයක්. මේ කියන්නේ අර ගුවන්විදුලි ප්‍රශ්න ප්‍රකාශ විචාර දෙන පළවෙනි ප්‍රශ්න උත්තර දෙන රුපියල් 15යි. දෙවෙනි ප්‍රශ්නේ ගන්නවාද? කතරට 15 වෙනි යන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නේ උත්තර දෙන රුපියල් 35ක් හම්බ වෙනමයි. පෙරදුනොත් අරකින් 15ක් 15න් භාගයක් ගන්නවා. ඊගා ප්‍රශ්න එනවා. ඒ රුපියල් 3000 ගෙවනවා. පෙරදුනොත් අර ඉස්සලකින් භාගයක් ගෙවනවා. මට මන් දන්නේ මොකද්ද හොඳ හොඳ රේඩියෝ එකේ ඒ දවස්වල වැඩ පිළිවෙල මේ වගේ මේ නිින්ද පිළිබඳ අවදි වෙනවා කියන එක ගත්තේ නැතුව අපි ගියොත් අපිට තෑග්ගක් හම් වෙනවා. නිින්ද කියන එක අරගෙන අවදි වෙන්න බැරි වුණොත් අරගෙන භාගයක් යනවා අපි. මොකද ඒ තරම අභියෝගාත්මක පරීක්ෂණයක් මේ කරන්නේ. අපේ යටි හිතට අවදි වෙන්න හදන්නේ අපි. මේ උඩු හිතේ කරන කෙලිනේ ඔය ඔක්කොම ඒ වාර්තා කරන හැටි වාර්තා ඒකේ ගණ්ඩම දෙයක් නැහැනේ. ඒක තිරසනත් එක්ක ෂෙයා කරන එකනේ. යටි හිතේ තනල එකක් හදලා දීලා තියෙනවා. තනල එක හරි බයයි. හරි අන්ධකාරයි. ඒක නොදන්න ශේෂ්ඨයක් තියෙන්නේ. පුළුවන් නම් ටික ටික ටික ටික දන්න තැන ඉඳලා නොදන්න තැන ඵලයක්. කියන්න පුළුවන් තැන ඉඳලා නොකියන තැන ඵලයක්. මම යා ඉන්න තැන ඉඳලා මම යා නැත්තරට ඵලයක්. මෙතෙක් කල් සැක කරපු සියල්ලට ප්‍රේම කරපන්. අමුදේ උතර හිත ලීන භාවයටපත් වෙනවා කියන්නේ හිත ලීන භාවයටපත් වෙනවා කියන්නේ හිත යටි හිත නෑ මේ தත්තෙට මොන දෙන්න හිත ලෑස්ති නෑ මොකද මේ හිත මායාවේ භාණ්ඩයක් ඒ තමන්ට දැනෙන්නේ නැද්ද ඒ ලීන ලීන භාවයටපත් වෙනවා නෑ තමන්ට දැනෙන්නේ ඒක උපක්ලේශයක් විදිහට මමගේ ආත්ම රසාව බලන්න පිස්සුව දුනොත් ක්ලාන්ත මේ මේ ඉස්මු මොකද්ද මේ අපස්මාරයක් කියම ආව සෙල්ලමක් නෙවෙයිනේ ස්වාමීන් වහන්සේ කරයිද <laughs> මම බලා ගන්න එපායි කියලා ගිහිල්ලා බබා දෝයිය ගන්න වැඳේ අනේ අම්මා පල් දැන් හැරෙන්නේ මම ඒත් අත ඒ මැද ටික කොහොම මම ගොඩ දවසක් තිස්සේ මේක try කරනවා නැද ටික අල්ලගත්ත කොච්චර කළත් එතන අහු වෙන්නේම නැහැ. නෑ ඒක සාර්ථකයි. මොකද අර දෙපැත්තෙන් එළිය වැටිගෙන ඉන්නේ දැන්. මේ පැත්තෙම ටික ටික ටික ටික එළිය වැටිගෙන යනවා. මම දැන් යන්නේ මෙතෙන්ද කියලා. මේ පැත්තෙන් දන්නවා අවදි වෙන්න පොඩ්ඩකට කලින්. නින්දෙන් ඉඳි ඉස්සලා පොඩ්ඩකට කලින් මොනවද සංඥා වගේ පේනවා. දැන් අහලා තියනවද දැකලා තියනවද මීමැස් මොර හැදෙන මිනිස්සු. මේ මැස්සර හැදෙනකොට හොඳට සීයෙන් හිටියොත් මේ මැස්සර හැදෙන්නේ ඉස්සෙල්ලා අපේ මැස්සනා කෙනෙකුට ඌට ඇටි කුකුල කෑ ගන්නවා වගේ ඇහෙනවලු. ඇහිච්ච ගමන් වාඩි වෙන්න ඕනේ. එහෙම නොවුනොත් ලිඳක් ආව විට ලිඳට වැටෙන්නේ. මඩ ගිටියොත් මඩට වැටෙන්නේ. ගින්නව ගින්නට වැටෙන්නේ. එයාට කියන්නේ මේ වෙලාවේ ඒක බොහොම සුළු සංඥාවක් දෙනවා. එහෙම පාත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඊට පස්සේ පාලනයක් නැති වෙනවා. ඉතින් ඒ එපිලෙප්සි වලට මේකෙත් ඒ වගේ. ලකුණක් පෙන්නනවා ඔබ ගෙනාපු අරමුණක් නැහැ. සතියක් තියෙනවා. කොච්චර කරුවල ඇත ගාවත් මොකක්වත් නැහැ. දැන් දැනගන්න ඕක බබා යන්න හදන්නේ අතෙන් තමයි කියලා. ඒක ඉස්සර ඔච්චර තොරතුරු දන්නේ නැහැ අපි ඔතෙන් යනවා අපේ හරිය දන්නේ නැහැ. දැන් යන්න යන්න යන්න යන්න පේනවා තව පොඩ්ඩක් දැන්. රාත්‍රී අන්ධකාරට කරුවල පේන පටන් ගන්න ගතිය කරුවල උනාට පස්සේ එන්නේ. ඔය යස්තිසයිල වැඩ කරන්න ගන්න නැහනේ ආලෝකයේ තියේදී. ඒකට හුරු කරන්න මේ නින්දු සුභාසින්දනයක් කරගන්න එපායි. නින්ද පරිශනයක් කරගන්න එපා. අපිට වෙලා තියෙන නින්දට ද්වේෂ කරනෝනේ. නින්ද නෙමෙයි මම කියන්නේ ලීන භාවය. ලීන භාවයට ද්වේෂ කරන එකට කවදාකවත් යන්න හම්බ වෙන. මොකද එයා නොදන්න දෙයට බයයි. එහෙම නැත්තම් මේක පශ්චාත්තාවයක් කරගන්න. ඉතින් එතන එයා විසින් වාරණයක් දාගන්නවා. අපි කිවිස ගන්නවා අපි බුදුහමරත් එක කෝට් එකක් ගන්නවා. මේක භාවනා කරලා ලබාගත්ත තැනක්. සෙනඟ මැද හිටියත් තනියම හිටියත් මට ඊට වැඩි එක චිත්තක්ෂණයක් නිින්ද යන හැටි බලපන්. අවදි වෙච්ච ගමනොත් රිෆ්ලෙක්ට් කරලා බලන්න කියන පිටිපසට. අවදි වෙච්ච ගමන් නිින්දෙන් අවදි වෙන කපාර අවදි වෙච්ච පාර ඉතින් පුංචි මතකයක් තියෙනවා ඒකට අවදි වෙන්න කලින් මම දන්නවා දැන් අවදි ආ ඒ ටික මෙහෙම මෙහෙම දෙපැත්තේ ලඟ වෙන එක තමයි යෝනිසමස්කාරය කියන්නේ ඒකේ දෙපැත්තෙන් එළිය වැටිගෙන වැටිගෙන වැටිගෙන වැටිගෙන යන මැදට මැද හරිය තිත්ත කරුවලක් තියෙන ඒ කියන්නේ pitch darkness එක. කවදාද ඒක තමයි ඒක තුළ තමයි අපිට ගැළවෙම තියෙන. ඒක තුළ කිසිම කෙලෙසයක් තියෙන්න බෑ. අමුදනේ මේ ලීන භාවයේ තියෙනකොට හිතේ සිතුවිලියෙන් නැද්ද? නෑ හිතවිලි නෙවෙයි ඒ කියන්නේ අපිට එල්ලෙන්න කිසිම වැලක් නෑ. ගඟේ ගහගෙන පිටුරු ගහක්වත් නෑ. අරගෙන යනවා රූපද ශබ්දද ගන්ධ රස පහස එහෙම නැත්නම් හිතවිලි වේදනා ශබ්ද අරමුණු මේ සතිය තියෙන සතිය එල්ලිලා තියෙන ආවල් එකේ කියන්නේ මොනම ලකුණක්වත් පෙන්වන්නේ නැහැ. සක්මනේදී ගන්න ගියාම ඒකෙන්න වෙන විදියකට සක්මනේදී යනකොට වෙන්නේ අනායාසයෙන් යන්න පටන් ගන්නවා. මේ සක්මන් කරනවා කියලා තේරෙන්නේ නැහැ. ඔය සක්මන් යනවා. දැන් මට තියෙන්නේ මේ චෝෆර් ඩ්‍රිවන් කාර් එකක්. මම ඉන්නේ සීට් එකේ ඩ්‍රයිවර් හොඳට වැඩේ කරන යනවා. මට ඕන බුදියන්න පුළුවන් මටලා හැරලා ඉන්න පුළුවන්. මේ මිනිහ වැඩේ හොඳට ගිනිනවා දන්නවා තමයි හොඳ ෂුවර් ඩ්‍රයිවර් කෙනෙක්. චෝක ඩ්‍රිවන් කාර් එකක් යනවා වගේ තමයි හොඳට බලන්න පුළුවන් මම යා ස්වභාවයෙන් වැඩ කරනකොට මෙන්න හැටි. එයා අන්තිමට යනකොට ලකුණු ගන්නවා හරව ගන්නවා මේ පැත්තට එනවා මේ පැත්තට යනවා ඒකදී මම මමයා හිටියොත් මේක කචල් මමයා නැහනේ টොප් එකට සම්පූර්ණ ස්මූත්ලි වැඩ යනවා ඒක මේකෙම එක විදිහක මේ විකල්පයක් වගේ ගන්න පුළුවන් ඊට පස්සේ අපි දත්මන් දිනකොට මූණ හොදනකොට පොඩ්ඩක් ස්විච් එක දාලා බලහින්න වැඩි මිනිහා වැඩි කරන්නේ නැහැ වැඩි කියලා කිසිම හැලහැප්පීමක් නැහැ. බත්කට උනත් කතා කරන්න ගියොත් හිතන්නේ කිව්වොත් දත හැපෙනවා දිව හැපෙනවා. කන්න දුන්නට ලයිද උකනවා. මේකේ තියා කතා කරන දැන ඕනෙම පද්ධතියක් කරන් බලන්න. මේ පද්ධතිය වැඩ කරන එක අමු තිරසක්. ඒ වයින් කළ තිබ්බට පස්සේ බැදී යනවා. ඉතින් ඊට පස්සේ ඒක හරියට අරගෙන පශ්චාත්තාපෙන් අපේ තියක් නැහැ අපිට මොකද චේතනාවකින් කරන වැඩක් නෙවෙයි එතන. චේතනාව තමයි කලින් මුල් වෙලා තියෙනවා. දැන් ඒක ඇබ්බැහියක් කියලා. සක්මනත් ඒ වගේ චේතනා කරලා ඇබ්බැහි මට්ටමටම යන්න ඕනේ. සක්මන් නොකර ඉන්න බෑ. කරනවා කරනකොට මිනිහ නැහැ හිතට. පෑන් මිසි. ගෑනිත් නැහැ. හම්දුනේ මේකේ හිත දීන භාවයටපත් නොකරගෙන මගේ භාවනාව තවදුරටත් කරගෙන යාමට කරුණාය උපදේශ පතමි. ලීන භාවය කියන එක ඉතාලින්ද ජවනිකාවක්. නිින්ද රිප්ලේස් කරනවා ලීන භාවයෙන්. එතකොට ඊස් ඇබ්සන්ට් එතන. ඒ කියනවා මේ ඒක වළක්වන්න බෑ. නෑ නෑ ඒකෙදි මෙහෙමයි අර ඉබ්බ කට්ට ඇතුලට ගියා වගේ ගොඩ්ඩින් මහත්තයයි නෑ ගොඩ්ඩින් මහත්තයා තමයි මෙතන ඉඳලා තියෙන්නේ මේ විනිශ්චයකාරයට විතානච්ච මහත්තයයි ડોક્ટર ෆර්නෑන්ඩ් විතානච්ච මහත්තයා කියනවා බුද්ධ ධර්ම ඇති වැඩක් නෑ ඒක PhD එකට විතරයි. එයා බුද්ධ ධර්ම උගන්වන ලෙක්චරර්. ඩිපාර්ට්මන්ට් හෙඩ් එකයි. ડોક્ટર ෆර්නෑන්ඩ් කියනවා ඔගේ දීප්චීරි කරනවා දෙන්න නිවන් දකින්න කියලා. ඔය දෙන්න ටිකෙන් ටිකෙන් පටන් ගත්තා දැන් දැන් දෙන්නම ප්‍රොෆෙසර්ස්ලා සීනියර් ලෙක්චර් මෙයා ඒත් එතකොටත් එහෙමයි දෙන්න අන්තිමට පුටු දෙකක් ගත්තා කියලා ගන්න දැන් දැන් මේ තුන් දෙනා ඉන්නේ මේක යන්නේ වේලවන ධර්ම ගෲප් එකේ ඉතින් ගොඩින් මාත්ත බැඩ්මින්ටන් ගහනකොට වගේ මෙහෙ දැන් හීටඩ් එහෙම ටක් ගාලා ඇතුලට ගත්තලු අර දෙන්නට තේරුණාලු එකම මිනිහා පරීක්ෂා කරලා නිරීක්ෂණය කරන්නේ මිනිහා නෑ දැන් එතන. ඒකවල තේරුණාලු අපි මෙතෙන් ආවේ මොකටද? මට දෙකක් ආවේ අන්තිමට එක එක මරා ගන්න සයිසෙකට ගිහිල්ලා එකම මිනිහා හිටියේ ඌ විත්ඩ්‍රෝ කරා. පස්සේ ડોક્ટર ෆර්නෑන්ඩෝ ගොඩින් මොකද කරේ? I simply can't tolerate. I just withdraw කිව්වා. ඉතින් ඔගේ විත්ඩ්‍රෝ කරන්න මේ ඕන කෙනෙක් වැරද්දක් කරපුවා අපිට මොකෝ? ටිකක් දුරට අරගෙන අපි චොක් කරන්න පාදෙම අනිව බලයක් වගේ. ටග්ගින් ඉබ්බා වගේ. මියා මගේම දරුවෙක් වුණත් මොකාව මට මොකෝ මට මොකෝ. අනිත් වගේ මේ ලීන භාවය එනකොට අපි සම්පූර්ණ ඉඳුරංගේ වැඩ කටයුතු ඔක්කොම අයින් කරලා වෙන දේ වෙන්න හරිනවා. මොකක්වත් වෙන්නේ. අපි කෙරුවොත් තමයි කක්ක. ආපහු ඉබේම අනේ එතකොට යන්නේ හේතුඵල ධර්මයක් නේ. එතකොට යන්නේ eh, මේ සම්පූර්ණ චිත්ත නියාමයක් වැඩ කරන්නේ. ධම්ම නියාමයක් වැඩ කරන්නේ, කර්ම නියාමයක් වැඩ කරන්නේ, බීජ නියාමයක් වැඩ කරන්නේ. මම අත දැම්මොත් මම දෙන්නේ අනිවාර්යයෙන්ම ඉන්ෆිෂන්ට් කොම්බිනේෂන් එකක්. මන්ට පුළුවන් නම් විඩ්‍රෝ කරන්න අපි ධර්මයට බාර දෙනවා. ඉතින් කාටරි කීත හැක ඇත්තක හොයාගන්න බෑ ඒ වෙලාවේ ඔබ බලන්න ඕනේ කියලා. ඉතින් ආම්ලු කෙනෙක් ගියාලු ඔය ඩ්‍රයිවිං සීට් එකට මෙහා පැත්තේ තියෙන සීට් එකේ. ඉතින් හම්බුනන දෙනවනේ ප්‍රයිවට් බස් වල. යනකොට ක්‍රම ළමයි ක්‍රමල මරනවා. ඉතින් දැන් පොලිසියෙන් ආවෙ නැද කියලා පළවෙනිම සාක්ෂිය ගත්තේ අහමතුරුන් කියලා. ආමරුකල මං ඇවිල්ලා අද්දක වහගෙන හිටියේ කියලා. මොකද අහමරු දන්නවා දැන් මේක කට උත්තරයක් දීපු ගමන් පොලිසිය යන්නේ අහමරු පිළිගන්නවා. අහමරු කෙරුවේම ඒක ඇක්සිඩන්ට් වෙච්ච ගමන් ඇද්දක වහගත්තා. කට්ටි දැන් හෝ ගාලා කචල් පොලිසියට කතාන මේ ආමතු කරබහිත බසකීට පිසු දකිනවා. මේ ආමතු සිටුවීම සිද්ධිය කිසියෙත්ම අගේ කරන්නේ එහෙම විඩ්ඩෝ කරගෙන ඉන්නවා. දැන් පොලිසියෙන් ඇවිල්ලා හම්සුනේ. ඒ වහට මේ මේ ඇක්සිඩන්ට් එකක් කළා කියලා මෙයා driver මෙලම සෝන් සිටියද වගේ හිටියා. ඇක්සිඩන්ට් එකක් වුණාද ඔව්. සාහිතික සාක්ෂිය මෙයාද වැඩි මම දන්නේ මම ඇස්ති වහගත්තා. පොලිස් කාර්යයට කියන්න බෑනේ තමසේ ඇත්ත කරගෙන ඉන්න ඕයි. තමසේ ආම්සු කෙනෙක් ඕයි. තමසේගේ සාක්ෂිය වැදගත් ඕයි. අන්න ඒක තමයි මානව අයිතිවාසිකම. කියන්නේ අපි කරන්නේ පෙනෙත් පුම් බගන දාගන්න කැමරාස් දාගෙන අරක ගන්නවා. ඊට පස්සේ අපි හැක් කරනවා. මේ අයිතිවාසිකම බුදුහාමර අපිට දෙන ඔක්කොම ඉදurang තියාගන්නේ. උප්පරීමේ ප්‍රණීත කරගන්නේ. හැබැයි ඕන වෙලාවක කටවක් කරපන්. ඕනි ළඟ ඔන් ඔෆ් ස්විච් එක තියා ගන්න ඕනේ. දැන් අපි ඔන් ඔෆ් ස්විච් එක තියෙන්නේ වයිස් කාලනේ. ඉතින් ඒකට මොකද්ද? මොකද්ද? මොකද්ද ඔගේ තියෙන මනුස්සකම? ඒකම වයිස් එක තියෙන්නේ මාත් එක. ඒකට බොස් ගා. මේ එක්කෙනෙක්වත් ඔය ඔය කිසිම කෙනෙක් ඔය ඔන්න ඔය ස්විච් එකට අත තියන්න කැමති නැහැ. ඕගොල්ලෝ පුදුමාකාර බයයි. එක්ක බුදුහාමුදුරුවෝ ඒක කරා නැත්නම් මේ මන්දලේ හාමුදුරුවෝ කරයි නැත්නම් මාත්‍යා කරයි කියලා බලන්නේ. ඒ 100ට 100ක්ම Taman අතේ තියෙන්නේ. මෙතෙන්ට යනකම්ම බුදුරජාණන්සේ කිසිසේත්ම කියන්නේ මෙතෙන්ට ගියාට පස්සේ මේ ආනජ සප්පයි සූත්‍රය කියනවා කැමති නම් අරණ්‍ය ගත වෙන්නේ කියලා. මෝඩ් එක මෝඩ් එක කියලා කියන්නේ සෝහණි ඒ කියන්නේ ඒක උපරිම තණ්හාමාන දිට්ඨි කරන වැඩක් ඒක මේක 100%ක්ම තණ්හාමාන දිට්ඨි නැති තැනට කරන වැඩක් අරකදී කරන්නේ හොඳටම අර මනසට රාගය ඇති කරන්න නේ හදන්නේ ඒක වෙන තව කෙනෙකුට කුප්පක් කෙනෙක් කුප්පණ්ඩ හදන එකක් නේ ඒකට මේ මනුස්සයා කියන්නේ විශාලම කෙලෙසයක් ඇති කරන කෙනෙක්. කියන්නේ අපි ඔය ඒක පුද්ගල සංදර්ශනේ අනම්මනම් කරනවා කියන්නේ පාස්පෝර්ට් ටු හෙල්. ඒ ටෙක්නිකලි අරගේ එක්ස්ට්‍රෝවර්ට් මේක ඉන්ට්‍රෝවර්ට්. මේක ඉන්ට්‍රෝවර්ට් Taman දැනගන්නවා. මට දැන් පුළුවන් මට හොඳටම සද්ධාව තියෙනවා හොඳටම සීලිය තියෙනවා හොඳටම සතිය තියෙනවා මට පුළුවන් මේ ලෝකෙට ඕම යන්න ඇරලා විද්දු කරනවා හැබැයි ඒකට අවදි වෙනවා ඒකට fully vigilant fully diligent ඒ කැලේ තමයි අපි මුලේ ක්‍රියාත්මක වෙන්නේ නැති කැලේ දැන් සක්මන් කරනකොට දැන් අර නිකන් ඔහේ යනවා වෙන්නේ දැන් කරලා කරලම ඊට පස්සේ ඔහි අනේක වෙනවා. ඒකට ආශේවති භාවේති බහුලීකරති. මේක ආශේවති අවස්ථාව. නිකන් අසුර කරනවා. ඒක කරලා බලන්න. භාවිතයි ඊටසේ බහුලීගත කරන කියන්නේ ලක්ෂ කෝටි වාරයක් කරනවා. මෙන්න තක්මන් කරද්දී ළඟින් තව කෙනෙක් යනවා කියන්නේ මොකෝ ඉතින් ප්‍රශ්නේ. ඒ මනසේ අපේ රේන්ජ් එකට zone එකට ඇතුල් වෙන්නේ අපේ responsibility විතරයි. ඒ මනසට කවදාකවත් අපේ zone එකට එන්න බෑ. අපි යනවා නම් අපේ මේක අරගෙන. ඒක පහ පුදුමාර අවුරා එකක් තියෙනවා. ඒ අවුරා එක ඇතුළත කාටවත් එන්න බෑ මම බැලුවේ නැත්තම්. ඒ නිසා අපි ළඟ පැමිණිච්ච හැම සද්දයක්ම වේදනාවක්ම ඉල්ලගෙන ගාපු පරිප්පුවක්. මොකද මේ සද්ද වෙලාවේදී රූපත් තිබුණා. වේදනත් තිබුණා. ඒ සද්ද විතරක් ඇල්ලුවේ. එහෙම නැත්නම් මෙතන මිනිහෙක් ගියා. ඉතින් මේ පැත්තේ පස් ටිකක් තිබ්බනේ. ඕන්න ඒක දිහා බලන්න තිබුණා. අර මනුස්සයා ඇයි මේ සෙන්සිටිව් කරගත්තේ? තම ඒ සෝන් එකට ගත්තේ. එයාගේ නෙවෙයි දෝෂේ තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන්සේ කියනවා කවි වෙලාවක හරි Tamange ඒ අවුරයක එහෙම නැත්නම් සති වේපුල්ල භාවය ඇති කරාට පස්සේ සබහා ධර්මයක් පාලනය කරන්න පුළුවන් වගේ නිකන් මොකද ඒ තරම්ම සබහා ධර්මයේ අනුව අනුගත වෙන්න අපි හදන්නේ. කවදාවත් මමයා අයියා අක්කා ගරු මොකුත් නැහැ. වෙන දෙයක් වෙන්න ආය. ඒ කියනවා මිත්‍යතනින් වතුර බැසයේ. වතුර යන හැටියක් තියෙනවා. නැත්නම් කෝප් එකට වතුර දැම්මම පස්සේ ඒක හැදී ගන්න කෝප් හැදී. එන්නතෝ මට මගේ හැඩේ ඕනේ කියලා ඒ කියන්න හදන ඕනම කෙනෙක් කොළමලයි. ඒ කියන්නේ හැම කෙනාම හොම්බකට රිවර්ට් කරගන්න. එන දෙයට හැඩ ගැහෙන්න පුළුවන් නම් මෙතන හොඳම ට්‍රාන්සිෂනල් පොයින්ට් එක. දැන් හැබැයි 3යි වෙලා. 3යි කාලයි. මොකද අන්න කියන්නේ? ඈ? දැන් බැටරි බහලා නැද්ද කාගටද? හරි මං කියන්නේ බැටරි බහලාද කියලා මම හිතන්නේ මේ ඕඩියන්ස් එකට කැමති නම් හාමුදුරන්ට කමන්නත් හම්බෙන්නේ ගාලල්ලා ඕඩියන්ස් එක කැමතිද මම ප්‍රශ්න 13ක් තියෙනවා නෑ එහෙම ඉලක්කම කියන්නේ මට එක ප්‍රශ්නයක් තියෙනවා හරි මම අවුත් හරි හාමුදුරේ නම් දිගටම කරගෙන එක ප්‍රශ්නයයි ගන්න එක සැරයකට අවුලන්න ඕන නම් ගිලම්පස් එක නෑ නෑ මං ගැන කිසි මං ගිලම් වෙලා නෑ පස වෙන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මගේ භාවනා අත්දැකීම පවසා එහි දියුණුව උදෙසා ඔබ වහන්සේගේ උපදෙස් ලබනු කැමැත්තෙමි. මා මාස කිහිපයක සිට ඔබ වහන්සේගේ භාවනා උපදෙස් සහ ධර්ම දේශනාවට සවන් දෙමින් වරහන් ඇතුලේ YouTube බැලීමෙන් සතිය පවත්වාගෙන පවත්වා ගනිමින් ආනාපාන සති භාවනාව පුහුණු කරන අයෙක්මි. නිවසේදී උදේවරුේ පැයකමාර පමණ පරියන්ක භාවනාව ලෙස සුසුම් රැලි දෙස සිත යොමු කර බොහෝ වේලාවක් නිරීක්ෂණය කරමින් සිටිය හැක. ඇතුළට එන වාතයේ සිල්වත් පිටතට යන වාතයේ උණුසුම්වත් නාසයේ අගට දැනී සුසුම් සැලි නොදැනෙන තත්යකට පත්වන් පත්වන්න පැය භාගයක් පමණ ගත කළ හැක. සුසුම් රැලි නොදැනෙන තත්යකට පත්වත් පැය භාගයක් පමණ ගත කළ හැක. ඊයේ දිනේ කිතික් වෑයම් කළ සුසුම් රැලි දෙකකට වඩා එක දිගට අරමුණු කළ නොහැකි විය. සිත විවිධ කාරණා වෙත ඇදී යාමෙන් භාවනා අරමුණින් පිට ගියේ. නමුත් මායගෙන අවදී සිටීමේ සිත පිට ගිය බව දැනගැනී දැනගතිමි. නැවතත් අරමුණට එදවීමට උත්සාහ කළෙමි. පාදවල සහ කොද්දේ ඇති වූ වේදනා නිසා බොහෝ විට පර්යංක ඉරියව්ව වෙනස් කළෙමි. මේ නිසා පර්යංක භාවනාවට බාධාවක් වූ ලෙස දැනුනි. නමුත් අද දිනේදී ඔබ වහන්සේ ඊයේ ධර්ම සාකච්ඡාවේදී පැහැදිලි කර පරිදි වේදනාවෙන් වේදනාවන් වලට අවධානය යොමු කරගෙන සිටීවි. එහිදී ධනිස්තල සහ කොන්දේ ඇති වූ වේදනා ක්‍රමයෙන් අඩු වී යන අයුරු නිරීක්ෂණය කලිමි. අද දිනදී පරයන්ක භාවනාවට මහත් රුකුලක් වුණි. ඉරියව් වෙනස් කිරීම ඉතාමත් අඩුවෙන් කෙලෙමි. ඊයේ දිනේත් අද දිනත් සක්මන් භාවනාවේදී වම දකුණ ලෙසින් මෙනෙහි කරමින්ද ඔසවනවා තබනවා යන අවරින් මෙනෙහි කරමින්ද සක්මනෙහි යෙදුණෙමි. සතිය පවත්වා ගනිමින් පියවර 7-8ක් පමණ එක දිගට ගමන් කළ හැකි කළ හැක. විනාඩි 45ක් පමණ එකවරකට සක්පත් භාවනාවේ යෙදී. අද දිනේ උදේ සක්මන් භාවනාවේ අවසාන කොටසේදී පාදවල හිරිවැටීමක් වැන්නක් සහ ඇවිදීමේදී පාද විසිවි ඉදිරියට යන්නක් මෙන් ස්වභාවයක් නිරීක්ෂණය කළෙමි. මේ සියලු අවස්ථාවලදී බොහෝ විට මා සතිය පවත්වා ගනිමින්ම සිටි බව මට විශ්වාසයි. කරුණාකර මේ කරුණ විමසා බලා මාට උවැසි උපදෙසක් ලබා දෙන්නේ නම් මැනව. ඔබ වහන්සේ ඇතුළු සියලු සංඝයා වහන්සේටත් භාවනාවට සහභාගී වන සියලු දෙනාටත් පෙරවන් සරණ පතමි. මේකදී අතට මේ ක්‍රමයේ දිගට කරන එක තමයි මේකට තින්සින හොඳම උත්තරේ. නමුත් අර පරියංග භාවනාදී පසු කොටස කියලා තියෙනවා කොච්චර උත්සාහ කරත් මට හුස්ම රැල්ලක් දෙකට වැඩිය බලන්න බෑ හිත පිට යන ගතිය වැඩි මේක පහු වෙනකොට තේරෙයි ඒ හුස්ම රැලි දෙක තුන ඇතුළත ওই තැම්පත් වීම සිද්ධ වෙනවා ඒක ෆලෝ වෙලා නැහැ එහෙම වුණොත් හුස්ම රැල්ල නොදෙනී යනවා. ඒක ලෑස්තිලා කියලා නෑ. ඒක හරියට අනුගමනය කරලා නෑ. ඒකෝට අර පිටින් එන ආරමුණු වල වැඩිවීමක් වගේ පේනවා. ඒ නිසා මතක තියාගන්න හොඳට නේමාතික භවනාවක් කරනකොට එක හුස්මක් දෙකක් බලනකොට මාර වෙන විනාඩි 15කින් 20කින් යනදී හුස්මෙන් දෙකෙම තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට දැනගෙන ගියොත් නම් ඔය එන සද්ද හිතවිලි ගොඩක් එන බව හැබෑව ඒ කොයි එක ආවත් තමන්ට තේරෙනවා මේ හුස්ම නැත්තම් ගත්ත අරමුණ තුනී වීම නිසා වෙච්ච වැඩක් කියලා නැති වුණොත් පශ්චාත්තාවයක්ත් වෙනවා එන අරමුණ හිස එකක් මොකුත් වෙනවා ඒ නිසා ඒක ඇත්තට ලොකු හානියකුත් නෑ පහු වෙනකොට මේක තේරෙනවා ඒක නිසා මූඩ් එකේ ඉන්නකොට නැත්තම් භාවනා මේ භාවනා වැඩමුළු මූඩ් එකේ ඉන්නකොට හුස්ම නොපෙනී යාම කරදරයක් කරගන්න එපා මේ නිසා මූලිකමට අනුපදේශ ටේප් එකේ sitting meditation අන්තිම වෙන වෙනකොට වාක්‍ය තුනක් හරි දෙකක් හරි සතුටුලත් කරලා තිනවා ඉඳ ගන්නකොටම හුස්ම නොපෙනුනයි කියලා හිතමනාප ගන්න එපා ඒක කය තියාගෙන ඉන්න Tamanට ඊගාවට තියෙන රෙෆරන්ස් පොයින්ට් එක විදියට ඊගාට තියෙන බෙන්ච්මාක් එක විදියට අරමුණ විදියට ඒක නිසා එතකොට දැනෙන්නේ ආනපන බලන්න ගියා නම් වේව් එකක් දැනෙන්නේ කය දිහා බලන්න ගියා නම් එක දිගට පවතින ভাইබ්‍රේෂන් එකක් විතරයි තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය මේ මට්ටමේදී අර ආනාපානය ලැබුණා හෝ නොලැබුණා හෝ කියන දේෙන් හිත් කරදර වීම නැතිකරන්න නම් කය කියන එක ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන එක අයිට වැඩිය ලොකුවට පාවිච්චි කරන්න. එතකොට ආනපන තිබුණත් එකයි නැදත් එකයි කයේ හිත පවතිනවා කියලා දන්නවා. එතකොට අර බොහෝ හිතවිලියෙමින් වෙන කරදරය අඩු වෙනවා. මොකද කයේ හිත විශ්වසනීය ගතිය නිසා. ඉතින් මේක මේ මේ සමූහයක් ඉන්නකොට කමටහන බණක් කියනකොට දෙන්නේ ආදුනිකය ගැන හිතලා. එතකොට ප්‍රවීණයා කරලා පුරුදු එක්කනටත් කියලා දෙන්න ඕනේ මේක මේ ආදුනිකයට මිසක් කරගෙන කරගෙන යන එකකට වගේ ආනාපානේ බලන්න මුලමෙදක බලන්න මෙව කර කර ඉන්න ඕනේ වෙන්නේ නැහැ. ඒ ඒ පාඩම් පන්ති බහුවෙලා තියෙන්නේ. ඒ නිසා ආනාපානේ පේන්නේ නැත්තම් ඒ වෙනුවට හිතවිලි එන එකට වගේ අනතුරක් අතුරු ආක්‍රමණය වෙනුවට ඉරියව්වට පොඩ්ඩක් වෙනකට වඩා සාදර බවක් ඉන්නට වඩා ඒක වාංගුවට තියාගත්තොත් ওই කරදර ටික අඩු වෙයි. ඒක නොවුනත් මම ඔය පස්සේ විස්තර කරන හැබැයි නොවුනත් ඔය කරගෙන යන වැඩ පිළිවෙල දිගට යනකොට ඒ භාවනා විසින් භාවනා කරන පටන් අර ගන්න හදන්නේ. ගරු 16 වෙනි ප්‍රශ්නේ. ගරු ස්වාමින් වහන්සේ භාවනාවේදී ඔටෝ පයිලට් දැමිය යුතු අවස්ථාව පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේගේ මේ වචනේ භාවිතා කිරීම ගැන සමාවන්න. එය මේ කාලයකට සුදුසුම එය මේ කාලයට සුදුසුම වචනය වන බැවිනි. මෙය බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වේ. පසුගිය අවුරුදු දෙකේදී ගෙදරදීද සාමාන්‍ය ජීවිතයේ ජීවිතයේ හැකි සෑම අවස්ථාවක මේ ඔටෝ පයිලට් යොදා බලා සිටියේ. ප්‍රතික්‍රියා කළ යුතු සමහර අරමුණු වලට ප්‍රතික්‍රියා කිරීමට ගොස් අසාර්ථක වූ අවස්ථාද එමටයි. උපදේශ දෙනමින් කරුණාවේ කරුණා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට පෙරවන් සරණයි. මම මේ ෆයිස්ටයිකක හීත්‍රෝලින් ගත්තේ අරගත්තට පස්සේ පැය 9ක විතර ෆ්ලයිට් එකක් ඉතින් ඒකෙදී යනකොට ආවිදිතින් මේ එයා ඔස්කස් දෙන්නෙක් විතර ලව් කරන්න පටන් ගත්තා. බොහොම ප්‍රේම සම්බන්ධයක් ඇති වුණාම ඇත්ත. ඇවිල්ලා ඉතින් තේ දෙනවා අර ඊළඟට කමටහන් සුද්ධ කරනවා. ඉතින් වැඩ හොෝගාලයන්. අම්මත් ඔබ වහන්සේත් එක භාවනා කරනවා අපි දන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ මට දෙක කඩන්න ඕනේ සමන්කව මට කොක්පිට් එකට යන්න පුළුවන් දෙක. බොහෝම සතුටෙන් ගිහිල්ලා කොක්පිට් එකේ කාමරයට සීට් එකකුත් දීලා කෝපියක්කුත් දීලා කතා කරනකොට පයිලට් හිටියා මේ පැපිලියාන පැත්තේ කොල්ලේ. ඊට පස්සේ මං කිව්වා මට මේ අනවශ්‍ය ප්‍රශ්න අහන මේ ඔටෝ පයිලට් එක ගණන්ම නම් මට තේරෙන්නේ නැහැ මම දන්න ටිකක් තියෙන හැබැයි ඔක්කොම හිතලා ගත්තේවා මට පොඩ්ඩක් කරුණා කරලා තරහ නැත්තම් මේ ඔටෝ පයිලට්ින් කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ සානස දැන් පිරමිඩ ස්ක්‍රීන් හතරක් තියෙනවා කම්පියුටර් හතරකින් මේ ડેટા ෆිල්ටර් වෙනවා මේ කම්පියුටරෙන් හීත්‍රොත් එක කනෙක්ෂන් එක දෙනවා දැන් අපි ඉන්නේ ඉන්දියන් බෝඩර් එකේ අපි ඉන්දියාවට කිට්ටු කරනවා දැන් මෙතන යාපෝට් එකෙමුත් මට තොරතුරු වෙනවා හීත්‍රෝ වලිමුත් ඔරියන්ටේෂන් එක දෙනවා. TSP 3කින් අරගත්ත තොරතුරු ෆිල්ටර් වෙනවා මේ කම්පියුටරෙන් කම්පියුටරයට. මේ තියෙන එන්ජින් පහේ එන්ජින් පහ ඇක්සලරේට් කරන අනම්ම නැව එකක්වත් මම දැන් අත තියන්නේ. ඊට ඉස්සෙල්ලා පයිලට් හදපු මේ මැප් එක තියෙනවා. මේ යන්නේ තමයිද වෙලා අරේ මේ කියලා මේ යක්ෂයා දන්නවා ඇති මේ මේ නැබ කැප්ටන් නිසා කියලා හරි ගැසලා කිව්වා මෙන්න මේ ටිකයි යන්නේ ස්වාමීන් වහන්සේ ඒක නිසා මං කව දැන් මේ ඕටෝ පයිලට් එක පොඩක් කියලා දෙන්නේ නේද ස්වාමීන් වහන්සේ මම දැන් මැෂින් එක අතට ගන්නවා කියලා එයා ඕටෝ පයිලට් මෝඩ් එක ඔෆ් කරා ඔෆ් කරාම ප්ලේන් එක පොඩ්ඩක් නිකන් ඒක තේරෙන්නේ නැහැ ඇතුළට තේන්නේ මේ යාපකොට් එකට වැටෙනවා වගේ පොඩි දැන් තේරෙනවද සාංශර කියලා හෙව්වා මේකයි කියලා. ඊට පස්සේ දැන් අර කම්පියුටර් එකෙන් ෆිල්ටර් වෙන්න data මට ඕන දෙයක් කරන්න පුළුවන්. අපි ගන්නකොට කිලෝ ලක්ෂ දෙකක් තිබුණා ප්ලේන් එක. දැන් මේ කිලෝ ලක්ෂ 1.75ට පැහැලා. මඟති ඇවිල්ලා මෙච්චර දුර දිග ගිහිල්ලා මෙහෙමයි මෙහෙමයි ඊට පස්සේ කිව්වා ඒක නීතියක් කියලා සංවේගයේ දුවලා ස්පීඩ් එක හයි වෙන වෙලාවේදී මොනම හේතුවක් නිසාවත් ඔටපයිලටි දාන්න බෑ. කායිම රිස්කි අවස්ථාවක්. ඒ වෙලාවේදී කැප්ටන් කැබින් එකත් හදන්න ඕනේ ස්ටාෆ් එකත් හරියට සම්බර කරන්න ඕනේ සම්බර කරලා කැබින් එක දෙන්න ඕනේ සම්පූර්ණ සහායක කැප්ටන් කියන්නේ අහන්න ඕනේ ඊට පස්සේ මෙයා ගන්නවනේ උස්සනවනේ ඒ වෙලාවේදී ප්ලේන් එකේ තිබිය යුතු උපරිම බර පන්නලා තියන්න බෑ එතකොට එන්ජින් එකට අල්ලන්න බෑ හයි මැක්සලරේට් කරාට පස්සේ ඔන්න මේක එයාබෝන් වෙලා මීටර් 100ක් යනකම් ඕටෝ පයිලට් එකෙන් දාන එක තහනම්. මීටර් 100ක් ගියාට පස්සේ ඒරෝඩයිනමික්ස් පටන් ගන්නවා. ඒරෝඩයිනමික්ස් පටන් ගත්තට පස්සේ ආට ඔප්ෂන් එකක් තියෙනවා. ඕනනම් ඕටෝ පයිලට් එකෙන් දාන්න පුළුවන්. හැබැයි ඒත් කරන්නේ නැහැ කිව්ව සම්මතයක් විදියට. එහෙම වුණොත් කරන්නේ නැතුව කොපයිලට් බාර දෙනවා මිසක් ඒ කියන්නේ සෑහෙන කිලෝමීටරක් විතර ට්‍රේන් එක උඩට ගන්නකම් ඕටෝ පයිලට්ින් වැඩ කරන්නේ නැහැ. හැබැයි මීටර 100න් එහාට කරන්න පුළුවන්. ඒ නිසා ඉරියව් පත මාරු වෙච්ච වෙලාවක එක ඉරියව්වක ඉඳලා අනෙක් ඉරියව්වට යනකොට හැම වෙලාවෙම ඒක ඕටෝ පයිලටින් කරන්න බෑ. එකම ඉරියව්වේ නැවත නැවත යනකොට දැන් මම මේ ඉන්නේ ඉරියව්ව කියලා දැනගත්තට පස්සේ දැන් අපිට අර තේරෙනවා නම් දැන් මට සතිය පිටලා තියෙනවා කියලා ඊට පස්සේ ඕටෝ පයිලටින් දාන්න පුළුවන්. ඒ නිසා ඉරියව්පත නිතර මාරු කරන වෙලාවක ඕටෝ පයිලටින් දාන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ පුද්ගලයාගේ තීන්දුව වැදගත්. ඒ නිසා දත්ම දින වෙලාවේ සක්මන් කරන වෙලාවේ අපිට භාවනා හරියගෙන ඉන වෙලාවේදී දැන් ආනාපාන හොඳට විනාඩි 10ක් 15ක් පේනවා. පේන වෙලාවේදී ඒකේ මේ පටන් ගන්නවා මේ මැද කියලා මේ ආනාපානෙට බැහැලා ආනාපාන කිමිදගෙන යන වෙලාවේ ඕටපයිලටින් දැම්මේ නැතුව මෙනෙහි කරන්න ගියොත් වැඩි බාධායි. මෙනෙහි කරනවා කියලා කියන්නේ අතට ගන්නවා කියන එක. ඉබේ යන්න ගන්නවා කියලා කියන්නේ මෙනෙහි නොකර යන්න ගන්නවා. ඒක ඕටපයිලටින් වගේ. අන්නේ ඕට බයිරින් දාන එක කැප්ටන්ට තියෙන ප්‍රිවිලේජ් එකක්. නමුත් කැප්ටන් මිතෙන්ට ගියාට පස්සේ තමයි ප්‍රිවිලේජ් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඒක ඒක උඟක් අමාරුයි මේ මේ භාවනා විසින් භාවනාවට යන්න දෙනවද නැත්නම් මම මෙනෙහි කරනවද මම අරමුණු තෝරනවද කියන එක මුලදී කළ යුතුයි. <clears throat> කරලා යම් මට්ටමකට ගියාට පස්සේ ඒකට අනිම චාට පස්සේ තමයි ඔටෝපයිලට් දාන්නේ. මම මේ ජීව ප්‍රශ්නට දුන්නේ උත්තරේ වෙන ටෙක්නිකල් පැත්තකේ මොනවා කියන්න තියනද ඒක? ওই පැත්තේ නැද්ද මොනවාක්වත් එහෙම ඔයිට වැඩි කියන්න දෙයක්. මේ යක්ෂයා මේ මේ මේ යක්ෂයා නෙවෙයි. කැප්ටන් නැවේ මේ කියන්නේ northern north island south island දුවන්නේ මේ මෙයා. ඉතින් මම හැමදාම බලා ඉන්නවා පෑ හැරක් කියලා මට පොඩ්ඩක් කියලා ඉන්න. කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඉන්ස පොඩ්ඩ දෙන්නකෝ මයික් එක මොකද කියලා. ඈ කියන්නේ අර මුදින් මොකෙත් කතා කරලා ගියාම බලමු කියලා සාමාන්‍යයෙන් ඇත්තට මට පැය හයක් දෙනවා කිව්වා මේක ඉතින් මට මම පැත්තේ හරිම සුකෝභෝගී කැපකිරීමක් <laughs> මට ඒක කරන්න වෙන්නේ නැහැ. නමුත් මම ගියාට පස්සේ මට දැනගන්න ඕනේ මේ සෙන්සර්ස් වලින් වැඩේ ඔටෝ පයිලටින් යන හැම වෙලාවක තියෙනවනම් මම මේක දාලා බලනවා. ඒ කියන්නේ අහලා බලනවා. මොකද මේගොල්ලෝ ඒක ප්‍රොෆෙෂනල් කරන මිනිස්සුනේ. අපි කොච්චර ඔටෝ පයිලටින් බයද කියලා. විශේෂයෙන් භාවනාවට වෙන ඕන දෙයකට අපි ඕටෝ පයිලට් එකෙන් දානවා. භාවනාවට බයයි. භාවනාව අගසිට මුල දක්වා මිරිකලම අල්ලනවා. කවදාවත් භාවනා වෙන්නේ නැහැ. ඒ නිසා කියනවා තක්මන් කරන තාක්කල් හක්මන වෙන්නේ නැහැ. හක්මන වෙන්න අරපු දවසේ ඕන තක්මන් භාවනා වෙනවා. ආනාපාන කරන තාක්කල් කවදාකවත් භාවනාවක් නැහැ. ආනාපාන වෙන්න අරින්න කියන්නේ අනායාසයෙන් මේ වෙන දේ නිඳ වෙන එක වෙන්න අරින්න. හිචිලින එක එන්න අරින්න. වේදනායන එක එන්න අරින්න. ශබ්ද ඇහෙනක එන්නගෙන අන්න එදාට භවනාව යනවා. මොකද මේ සිස්ටම් එකේ තියෙන බොඩි නොලෙජ් එක. බොඩි නොලෙජ් එක කවදාවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඩිසිෂන් එකක් ගන්න කරනවා. ඩිසිෂන් කියන්නේ බිල් එක. අපේ චේතනාව පහළ වෙච්ච ගමන් අපේ තියෙන සංස්කරණයක් කරපු ගමන් සම්පූර්ණ අර්ගයේ තියෙන ඉනසන්ස් නැති වෙනවා. අපි කොමිට් වෙනවා. ඊට පස්සේ හරි ගියත් අර දෙනා පශ්චාත්තාපයක් වෙනවා. බුදුසසුනදි කියලා දෙන්නේ අපිට මේ manussකමට ඉන්න අරින්න. ඔබ හැම හැකියාවකම manussකම කාබාධිනය කරනවා. මම නැවතත් කියනවා ඔබේ තියෙන හැම හැකියාවක්ම ශිල්පයක්ම manussකම කාබාධිනය කරනවා. manussකම තුල ශිල්ප වලට ඉන්න දෙන්න. ශිල්ප තුල manussකම නැහැ. මේ ශිල්ප කියන හැම එකක්ම හරිම ඔලොමලයි. හරිම ස්වභාවයට විරුද්ධයි. හරිම ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කරන වැඩක්. යන්න අරින්න ඒකට කියනවා ඉනසන් කියලා when you are innocent you are back at paradise කියලා. will එක ආපු ගමන් you are deprived of paradise you have to earn yourself ඉතින් ඒකට ඔය ඕටෝ පයිලටින් හරි හොඳ දෙපැත්තටම පාවිච්චි කරන්න පුළුවන් සමහරට ඕටෝ පයිලටින් කරන එක හොඳ නැති වෙන වෙලාවකුත් තියෙනවා අපි දැන් කවුරු හරි අකමැති නම් ළඟට එනකොට දැන් මම මේ නිලේ ඉන්නවා මේ පුටුවේ ඉන්නවා මේ ඉන්න මනුස්සයර සේවය කරන්න කැමතියි. ඒ කියේ මනුස්සය මම කතා කරන හැම එකක් ඕටෝ පයිලටින් යන්නේ මනාපෙන් නෙවෙයි කෙරෙන්නේ. ඒක නිකන් මෙකැනිකල්. කෙරෙනවා යන්නේ නැහැ. ඉස්පිරිතාලේ ඉන්න ඇටෙන්ඩර්ලට වෙලා තියෙන්නේ. ලිඩ්ඩු මොනතරම් කෑගමත් ඒ විසුරු ගානක් නැහැ. මොකද ඒකම දැකලා. ඒ ඔය ඒකනේ මේ මෙතන මේ කතා කරන්නේ භාවනාවේදී කුටිම්ම කියනවා නම් අපි ලොකු සංස කිව්වා හුස්ම ගැනෙන්න අරින්න ගන්න යන්න එපා. ගත්ත ගමන් ඉතින් ඊට පස්සේ ඉතින් ඉස එකක් කොමත් තමයි හම්බ වෙන්නේ. හරි අපි ඊළඟ ප්‍රශ්නට යනවා ගරු ස්වාමින් වහන්සේ හරියංක භාවනාවේදී සුපුරුදු පරිදි විවේක වූ කය අරමුණු කරගෙන භාවනාව පවත්වාගෙන යමි. මෑතක පටන් කයට වඩා මාවටා දැනෙන නිහඬතාවයේ රාවයට හිත යොමු වීම නිසා එම රාවය අරමුණු කරගෙන භාවනාව වඩමි. මුළු වේලාවකින් එම රාවය තුල සිත එකඟ වී යාම දැනෙන අතර කාලය හෝ පුද්ගල සංඥාවක් නොමැතුව භාවනාව කරන බවක් දැනේ. මේ නිින්ද යාමක් දැයි කිහිප විටක් සොයා බැලුවත් මේට පැහැදිලි අදහසක් අදහසක් ලැබුණේ නැත. එම කාලය තුලදී කයට දැනෙන වේදනා හෝ සැප වේදනා කිසිවක් නොදැයි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදේශ පතන්නේ මෙව පැහැදිලි නොපැහැදිලි තත්ත්වයේ විසඳා ගැනීම සඳහායි. ඔබට පෙරුවන් සරණයි. කොහොම අපි මෙතෙක් කරපු සාකච්ඡා කරපු ප්‍රශ්න වල ඔය රාවේ වශයෙන් හෝ ගොජේ වශයෙන් හෝ සංතතිය වශයෙන් හෝ ভাইබ්‍රේෂන් වශයෙන් හෝ කියන්නේ එකම තමයි. ඒකේ තියෙනවා ඒ පුදුලට සම්බන්ධ වෙන එක එක ක්‍රම. ඒ කියන්නේ මූල ශක්තිය. Taman අන්තිමටම අඩු කෙරුවට පස්සේ සමහරවිට ඒක ඇහෙන සද්දයක් වගේ නිතරම එන පලාගිලා නලාඩක් වගේ ඇහෙනවා. නැත්තම් ජෙට් එන්ජින් එක තියෙන ගාන සද්ද වගේ ඇහෙනවා. තව සමහරවිට හැම තැනම පනෝනලියන වගේ තියෙනවා. තව සමහරට සහැල්ලුවක් තියෙනවා. තව සමහරට ආලෝකයක් වශයෙන් වැටෙනවා. ඉතින් මේ වගේ නෝම් එක ගෙද හිත ගෙදර ගියා බවක දක්වන ලකුණු තියෙනවා. ඒකට කියනවා මේ සද්දොඳ වචනයක් මම දැක්ක තියෙනවා. හිත කිසිම දෙයකට කිහිල්ල නැහැ ගෙදර ආපු වෙලාව. ඒක ඉතර අපේ වෙලාව විතර අපි ජීවත් වෙන්නේ. අනික හැම වෙලාවෙම ආන්තිකව දින අපි එක්ක ඇහැ විතරයි වැඩ කරන්නේ, එක්ක කන විතරයි මේක නෑ ඔක්කොම වැඩ කරනවා. අන්න එතෙන් ආවට පස්සේ ඒ භාවනා කරලා නිවන් දැකේ නැතුනට හිත දන්නවා දැන් නන්නත්තර වෙලා නෑ කියලා. ගෙදර ආවයි කියලා. නිසා ඒක භාවනාවේ ප්‍රතිඵලයක් නෙවෙයි. අපි භාවනාවෙන් කරන්නේ එතන ක්‍රමිකව යන්න පාර කියලා දෙනවා. මෙන්න මේ උඹ ඉන්න තැන කොච්චර පටලවා ගත්තත් මෙන්න ගෙදෙට්ටෙන පාර කියලා. ඉතින් ඒක ආවට පස්සේ ඒක පුළුවන් තරම් බහුලීගත කරන්න කියනවා. බහුලීගත කිරීම සාමාන්‍ය සමාජගත ජීවිතේ බලනකොට ප්‍රශ්නේ පැන යාමක් වගේ පේනවා. අපි ඉතින් කැලේකට ගිහලා අස්තික වහගෙන බලාගෙන ඉන්නවා. මිනිසුන්ට හිතෙන්නේ ඒකට ගෙදර ප්‍රශ්න වලින් පැනලා ගියයි කියලා. නමුත් බුදුරජාණන්සේ කියන්නේ ඔබ මේතන ඉන්න තියෙන බය නැත්තම් සත්‍ය අවබෝධ කරගන්න බය නිසා තමයි කතා කරන්නේ. ඊට පස්සේ තමයි ඔක්කොම දෙල්ලම් කරන්නේ. ඊට පස්සේ ඉතින් අර ඒක දිගට දිගට දිගට දිගට යනවා. ඔබට ආයෙ එන්න බැරි වෙනවා. ඒත් මේ එන්න බැරිත් නැහැ. දක්ෂකම තියෙන එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය මේ පැත්තට දිය ප්‍රශ්න ආවා. එතකොට ඒ listening to inner silence කියන පොත sound silence කියන පොත අපි පරිවර්තනය කරා. මේ රාණි රාජපක්ෂ පරිවර්තනය කෙරුවේ දැන් තියෙන ඉස්සන්නවනේ අතුලතර සවන් දීම කියලා. මේක ඉස්සෙල්ලා පරිවර්තනය කළ තිබුණා නිහඬේ හඬ කියලා. මේකට නාද කියන වචනේ තමයි Hindu වේදාන්තයේ සඳහන් කරන්නේ. ඉතින් කාට හරි ඕන නම් sound of silence නැත්නම් inner listening කියලා අමරාවතියේ අමරෝහාමතුරු ලියු පොතක් තියෙනවා. ඒකේ හැම ආගමිකම සුද්ධ ලියවිල්ලකම ඔගන ලියවිලා තියෙනවා. හැබැයි කවුරක්වත් ඒක වැඩි ඉදිරියට ගිහිල්ලා නැහැ. මීතිගලත් කරපු විමුක්ති විමුක්තිය පොතේ ඒ නෝන මහත්තයා කියනවා ලොකු සංසාරේ නැවත නැවතත් අනේ සංසාර ලොකු සංසාර කියන ඔච්චර ගණන් ගන්න එපා. ඒක මේ gedara කිය බවට ලකුණක්. ඒක වැඩි වෙන විදිහට කටයුතු කරන්න කියලා. ඒකත් මතක තියාගන්න ඕකට සමාන වචන තමයි ඔය vibration ගොජය flux එක සන්තතිය එහෙම නැත්නම් නිහඬේ හඳ නැත්නම් අපිට දැන් මේ lightness එක නැත්නම් light perception එක ඔක්කොම එකේ එකම තමයි කියලා හිතාගන්න. ආම්දුර මෙතන මාවට දැනෙන නිහඬතාවයේ රාවයට හිත යොමු වීම නිසා එම රාවය අරමුණු කරගෙන භාවනා වඩමි කිව්ව මෙතන අරමුණ වෙනස් වෙලා නේද නෑ ඉතින් ඒක මේ එතෙන්ට එනකොට තමන්ගේ අනික් තියෙන අරමුණු රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම ඈත් වෙලා තියෙනවා හැබැයි ඕක පුරුදු කරපු එකනට මේ රූප ශබ්ද ගන්ධ රස තියේදිත් ඕක අහන්න පුළුවන් ඒ කියන්නේ දැන් මෙතන ඉන්නවා මොකක් හරි ඕනේ නැති වැඩක් වෙනවා කියලා හිතන්න. කවුරු හරි මොනවා හරි කියනකොට මට බයිනෝයි නැත්තම් ඕනට ස්තුති කරනකොට Tamanne පුළුවන් මේ මනුස්සයා කතා කරපු දෙයින් තමයි සවුන්ඩ් සයිලන්ස් එක හිත දාගෙන ඉන්නවා. අර ඔක්කොම සුපර්ෆ්ලුවස් යනවා. ඒ නිසා sound silence on the refugee එකක් අල්ලගෙන ඉන්න පුළුවන්. හැබැයි නිවන නෙවෙයි. ඒක නිවන නෙවෙයි අතරමැද වහන්දි ස්ථානයක් ඒක. 18 ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ ආනාපාන ආනාපාන සති භාවනාව සඳහා එරමිනිය ගොතා වාඩි වී යුතුයමද සිතා සිටින විට හුස්ම ඉහළ පහළ කෙරෙහි අවධානයෙන් සිටීමත් ආනාපාන සතියම නේද එසේ කිරීම අකපද දරුවක් සරණයි ඔය ආනාපානෙට පොස්චර් එකක් නැහැ අපි එහෙම කරුවොත් එහෙම හුස්ම ගන්න වෙන්නේ ඉඳගෙන විතරයි මේ අනවශ්‍ය විකල්ප දෙකක් අරගෙන කතාවට බඳින්න හදනවා. බඳපු ගෙයින් කියන්නත් අනිවාර්යයෙන්ම. මේ කොහෙදෝ යන විකල්ප දෙකක් අරගෙන එකට ගැට ගහගෙන ඉතින් ඊට පස්සේ එලහරකයි මීහරකයි ගැට ගහනකොට මේක වතුරට අදිනවා මීහරකා මේක ගොඩට අදිනවා එලහරකා ඉතින් කියනවා අඩි කචල් කචල් තමයි <clears throat> අර අර අර කවුද අර පාදගෙන මොකද ඊතරද පීතරද චාල්ස් එයා කියනවා දැන් මේ බෞද්ධයෝ හිතනවලු මේ ආනාපාන සතිය බෞද්ධයන්ට විතරයි කියලා. එහෙනම් අබෞද්ධයෝට හුස්ම ගන්න තහනම්ද කියලා අහනවා. මේ එක එක දේවල් අනවශ්‍ය විචල්්‍ය සාධක ටිකක් අරගෙන එකට ගැට දාගන්න මේ තමයි අපි මනසේ කරන වැඩ. ඒ නිසා අපි අපි බලන්නේ ආනාපානේ නම් කොයි ඉරියව්වෙ හිටියහමකෝ. හරි ආවද එහෙනම් ඊළඟ ප්‍රශ්නේ සිදුවීම සිත් දෙක. ගෞරවණීය ගෞරවණීය ස්වාමීන් වහන්සේ මා පරියංක භාවනා කරන විට <clears throat> දෙල්ලේ වම්පස ඉහළ සිට බෙල්ලේ වම්පස පහළ සිට ඉහළට විදුලියක් ස්ලෑෂ් අකුණක් යනවා මෙන් දැනුනි. හැඟුනි. මීට පෙර කිසිදිනක සිදුවී දැනී නැත. නමුත් අද කීපවරක්ම සිදුවේ. ප්‍රශ්නය මේකයි. මේ සාමාන්‍ය සිදුවෙන ස්නායු සම්බන්ධ දෙයක් හා භාවනා කිරීම නිසා දැනුණු දෙයක්ද දෙක පෙර සඳහන් කළ පරිදි ධර්මයේ ප්‍රතික්‍රියාකාරීත්වයක්ද දිරුවක් සත්‍ය මේ වගේ මොනවා හරි අලුත් දෙයක් ආවොත් කරුණාකර ප්‍රශ්න කරන්න එපා. ප්‍රශ්න කරනවා කියන්නේ ප්‍රගතිය බල ඇන හිටිනවා. කාය ජීවිත নিরপেক্ষව කම්මෝගෝචිකාවෝ කියලා කොට වෙන්න දෙන්න. ඔබේ විසඳන්න යන්නත් එපා නියුරෝ සයන්ස් වලින්. විසඳන්න යන්නත් එපා සූත්‍ර පිටකේ. Taman බලන්න මේ අලුත් දෙයකට යන්න කැමති නැද්ද? මේ භාවනා ජීවනෝ කියන්නේ හැමදාම අලුත් දෙයක්. හැමදාම නොදන්න ශේෂ්ත්‍රයක්. ඒ නොදන්න ශේෂ්ත්‍රයට යන්න උගන්නනේ දෙකයි මම දන්නේ බාලදක්ෂ ව්‍යාපාරය සහ විපස්සනා විතරයි. අනික හැම එකකම කියන්නේ දන්න තැන හිටපන් කියලා. ඉතින් ඒ නිසා භාවනාවේ අලුත් දෙයක් එනවා කියලා කියන්නේ දිනුනොත්ද කියන්නම් බෑ. නමුත් මේක දඳා රුචි භාවයේ නැත්නම් ඒක සඳහා සූදානම් ශරීරේ නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රතිශක්තිය වැඩන එකක්. තමන් මේ මේ ලෝකෙට හුරු කෙනෙක් වඩපත් කරන නිසා ඕක ඇනලයිස් කරන්න එපා. ලියහන තියෙන මල්ල ඔබ ඔබ බලන් ඉන්න එපා. ඇනලයිස් කරන්න බැරි නිසා නෙවෙයි. නමුත් මේක නැවත නැවත එන්න දෙන්න තරම් තමන්ගේ හිත යුක්තද කියලා බලන්න. එතකොට අනිවාර්යයෙන්ම භෞතික ක්‍රියාවලියත් ඒ හිතේ ලෑස්තියත් දෙකම භාවනාවට ලොකු අනුග්‍රහයක් වෙනවා. ඊළඟ ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඉදියාපත පබ්බේට අයත් වූවක් වත් මානසික සංහිඳියාවටද උපකාර වන බව මට දැනේ. සක්මන් භාවනාව මම කරන අයරු නිවැරදිද පහදා දෙන්න. පහදා දෙන්න. සර්වන් සරණයි. මේක මූලධර්ම පදනම් කරපු ප්‍රශ්නයද නෑ ඒක තමයි මට කියනවා මේ බ්ලැක් බෝඩ් එකක් නෑ පුළුවන් නම් චිත්‍රයක් අඳින්න කියලා මම කොහොමද අපි කැඳවනවා දාපු උසාවිය තෝර එකක් වෙන්න කියලා ඔය ඒක මම මේ අවස්ථාව දෙනවා මේ ප්‍රශ්න ප්‍රශ්න කියවන එක නාගේ මන අපිට කැඳවන්නයි කැමැත්ත තියෙන කවුද කැමති කවුරුද කැමතිද මේ ලියපු එකලා මේ ගැන වැඩිපුර විස්තරයක් අපේ නෑ ප්‍රශ්න තේරෙන්නේ නෑ. එච්චරයි කියන්නේ. නෑ ඕනේ මම හිතන්නේ මේ මේ යෝගාවචරයන් ඕන වෙලා මම හිතන්නේ මේ ගිලම්පස නෑ නෑ යෝගාවචරයට වැඩි ඉවර කරන්න ඕනලා තියෙනවා නෑ මේ මේ මේ ප්‍රශ්නේදී අපි අරන් තියෙන ප්‍රශ්නේදී සක්මන් භාවනා පිළිබඳ අපි මූලික උපදේශ පන්තියක් දුන්නා ඒ වගේම බණේදී මේ ධර්ම සාහිත්‍යයෙන් Taman දැනට කරන ක්‍රමේ මොකද්ද කියන්නේ නැතුව ආයෙ මොනින් පටන් ගන්නකොට මට කියන්න තියෙන්නේ හෙට වෙනකොට තුන්ෙන් දෙන්න ආයෙසරයක් අර බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් අහන්න දෙන්න. එහෙම නැත්නම් අපි ළඟ තියෙනවා පොඩි ළමයින්ට හදපු වීඩියෝ ක්ලිප් එකක් how to walk mindfully කියලා. ඒකත් හරිම ඉන්ෆෝමටිව්. ඒකත් අපි හිතන්නේ ඇත්තටම මේ අන්තිම දවසේ පෙන්නමු කියලා. නමුත් එහෙම කාට හරි දැනගන්න ඕනකමද ඒක සාදා හරිම සාධාරණ ප්‍රශ්න අහන්නේ. නමුත් මේ ප්‍රශ්නට උත්තර දෙන්න නම් Taman දැන් කරන්න හැටි කියන්නේ නැතුව අනේ ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට අපි ඉල්ලන්නේ එක බැගෑවෙන එකම දේ. කොහොමද කරේ මොකද්ද වැටුනේ කියවනම් අනිවාර්යයෙන්ම ඉදිරියට යන්න පුළුවන්. ඒක හෙට ලියලා දාන්න. එහෙම නැත්නම් මං ගම්පලෙන් ඉල්ලා හිටනවා. හිට ඒ වගේ කවුරු හරි මේක ඉන්නවනම් අලුත් අය ආයේ බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් එක සැරයක් ආයෙ සැරයක් ප්ලේ කරලා පෙන්නන්න. ඒක පිටියට දැම්මා වුණේ. හොඳයි. ඊළඟ ප්‍රශ්න. දැන් පොඩි කීපයක් තියෙනවා මේ පොඩි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනේ ඇත්තම ඒ ලිඛියෝන එකකට වතු ටිකක්වත් දුන්නා ඒක හරිම හරිම අසාධාරණයි මටත් මතක නැති වුණා සමා වෙන්න මට තේරෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම දින දෙක තුල භාවනා අධ්‍යක්ෂණය ඉදිරිපත් කිරීමට අවසර පතමි පළවෙනි මූල කර්මස්ථානයේ සක්මන අන්ඩර්ලයින් කරලා වම දකුණ වශයෙන් සතිය සතියට බාධාවක් නොවි පියවර 15ක් 20ක් පමණ කිරීමට හැකි විය. අද දිනයේද එසේම සතියට බාධාවක් නොවි සක්මන කිරීමට හැකි විය. අද දිනේ වෙනසකට වූයේ මම දකුණ වෙනුවට පය දකුණ වෙනුවට පය බිම තබනවා ගන්නවා වශයෙන් කිරීම නිසා මට දැනුන විදිය නම් දකුණු කකුලෙන් පමණක් සක්මන වන අතර වම් පාය ආධාරකයක් පමණක් ලෙස ක්‍රියාත්මක වන බවයි. එසේම සක්මන් කරන වේගය කලින් දිනවලට වඩා වේගවත් බවද දැනුනි. හරියක භාවනා දෙවෙනි එක ආනාපාන සතිය හරියන්කේ හිඳගෙන වැඩි වේලා යාමට පෙර ගන්නා හුස්ම හා හෙළනා හුස්ම නාස්කුහරේ තුල ගමන් නාස්කුහරේ තුල ගමන් ගන්නා වාත ධාරාවක් ලෙස දැනේ. ඒ සමගම අකණ්ඩව නැගී එන සිතිවිලි ධාරාද වරින් වර දැනේ. සිතිවිලි එන තැනක් හෝ යන තැනක් පාලනයකින් තොර වන නිසා එන සිතිවිල්ල දිහා හඳුනා ගැනීම පවණක් කරමින් වරහන් ඇතුලේ සිතිවිල්ලට බාධා නොකර සිටියෙමි. එවිට අද හවස් වරුවේ සිතිවිලි ගලන ශීඝ්‍රතාවය ඊටමත් අඩුවෙන් ආශ්වාස ප්‍රාශ්වාසයට වැඩි බාධාවක් නැතිව අවධානය යොමු කරමින් භාවනා කිරීමට හැකි වේ. ඉහත සඳහන් භාවනා අත්දැකීම් ගැන ඉදිරියට දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේ ඔබ වහන්සේගේ උපදේශ පදමි. පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භව පතමි. මේක ඉස්සෙල්ල ප්‍රශ්නේ අපි එක්කනට හොඳ පූර්වදර්ශයක්. මෙන්න මේ ටික තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපිට මේක පිළිබඳව අලුත් වැඩියා කරන්න හෝ වෙනස් කිරීමක් ගැන කතා කරන්න පුළුවන්. කියන්නේ සෑහෙන වෙලාවක් අපි සක්මන් කරන්න ඕනේ. ඒ සක්මනේ සක්‍රීය කකුල සහ අක්‍රීය කකුල මොකද්ද කියලා තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා අතට ගියාම අපි එක්ක දකුණින් වැඩ කරන්නේ නැත්නම් වමෙන් වැඩ කරන්නේ. වැඩක් හම්බෙච්චාම වැඩ කරන අත අනිවාර්යයෙන්ම එකයි. ඒ වගේ තමයි කකුලෙත්. ඉතින් මේ දෙක නැතුව සමබර වෙවිදින එකම උත්තරඥාන්සේ බුදුරජාණන්සේ විතරයි. සමතිට්ඨිත පාද. අනිත් අපි හැම කෙනාම කකුල බකල්. නැත්නම් කුරේ ගෙවිල වගේ භාගෙට කකුල යන්නේ අඩමාණයට. ඔක තීරුම් අරගත්ත ගමන් ඔක හදන්න යන්නත් එපා. තීරුම් ගත්තාම ඒක හොඳ ලකුණක් වෙනවා. හැබැයි ඒක තීරුම් ගත්තේ නැහැ කියලා සක්මන වැරදිලත් නැහැ. සක්මන කරා. යකේ දැනගන්න. ඒ වගේම හුස්ම ගන්නකොටත් තේරෙයි එක්ක ආශ්වාසය අපි ආයතෙන් කරන තුන් පස්වාසය ආයතෙන් කරන. ඒ වගේ දෙකක් දැක් ගන්න පුළුවන්. කාලානුරූපව මේක වෙනස් වීමකුත් සිදු වෙන්න පුළුවන්. ආනේ වගේ මේ ඇත්තටම වැදගත් දේවල් නෙවෙයි. මේක කියන්න තියෙන සතිය හරිනම් මේ වගේ නොදන්න තොරතුරු රාශියක් එළියට එන්න පටන් ගන්න. ඒක අහගෙන ඉන්න එකට කියන්න පුළුවන්. සතිය වැඩෙනවද? සතිය එන්නේ එන්නේ එන්නේ කීකරු වෙනවද නැද්ද කියලා. ඉතින් මේ විදිහට දිගට කරගෙන යන්න අන්න අර වගේ පේන පුංචි කරුණු ඒකට ඕජාව කියලා කියන්නේ. ධර්ම ඕජාව. ඒක දැක්කට මදි. ඒක වාර්තාවට ලියව දවසේ තමයි ලකුණු ලැබෙන්නේ. එදාට තමයි ආනිසංස ලැබෙන්නේ. බුද්ධිය ලැබෙන්නේ. දැන් බලන්න මෙහෙම ලිව්වට පස්සේ අනිත් දවසේ භාවනා කරන්න ගියම භාවනා පටන් ගන්නෙම ඔතන. ආය බිමට යන්නේ නැහැ. ආය මුලට යන්න ඕනේ නැහැ. මොකද මේක සාතික වෙලා තියෙන්නේ. අන්න ඒ වගේ කට්ටේ අල්ලන්න නම් ඒ විචි විචි හරිය පුළුවන් තරම් වාර්තා කරන්න හරි වැරදි බලන්න එපා. ඇති වෙන්න වාර්තා කරනකොට අත්දැකීම තමයි ඊටම වැදගත් කොටස. ඒ නිසා මේ විදිහට කරගෙන යනකොට අනිවාර්ය ඉදිරියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ මේ මම ලීරුවක් ස්වාමීන් වහන්සේ මේ අද දිනේ ඇත්තරම මේ මම ඉදී සක්මන කරේ ස්වාමීන් වහන්සේ එතකොට එක පැත්තක දුර සාමාන්‍ය කරනවට වැඩිය පියවර 20ක් විතර වුණා. ඒ වගේ මට සාමාන්‍ය දෙනම හැටියට 10කට වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ දෙසිය දෙසිය පණහක් කර වගේ පියවර තියන්න ඇති කියලා හිතනවා. එතකොට මට ඒක අර සක්මන අනායාසයෙන් වෙන විදිහට දැනුණා මට කොහොමත්ම කකුලේ අපහසුතාවයක් තියෙනවා. මට ඊට පස්සේ අපහසුතාවය බොහොම අඩුවෙන් මට ඇවිදින්න පුළුවන් වුණා. ඒ සුව වෙන්න පටන් ගන්නවා. ඕඩිම අපහසුතාවක් තියෙන කෙනෙක් වාත අමාරු ප්‍රමේය වාත එකම උත්තරය සක්මන විතරයි. හැබැයි පුළුවන් තරම් නිර්වත්ව සංඝපත් විරුප්‍රයතුව සාමාන්‍ය පොළොවේ ක්ලයිමේට් එකත් එක්ක අමාරුයි. උඟ දිනෙක කරන්නේ කකුල කඩලා කියලා සක්මන් නොකර ඉන්නවා. ඒක තවත් කැදෙනවා. ඕනේ කරදරයක් තියේදී සක්මන් කරන්නේ එතකොට පුදුමාකාර විදිහට ඒක මේ දිනු කරලා තිනවා අනිත් එක ওই මට්ටමට ගියාට පස්සේ බලන්න මේ සක්මන් කරනකොට ඇති කරගන්න සතිය හැරෙනකොට කැඩෙනවා කියන. හැරෙනකොට කැඩෙන්නේ නැති වෙන පවත්වාගෙන යෑමත් ඊගාව අභ්‍යාසයක් කරනවා. අද එහෙම උත්සාහ කරලා සමිනන්ස එහෙම කැඩුන්නේ නැහැ සමිනන්ස වැඩි වැඩි ප්‍රමාණයක් වෙනවල. ඒ වයින් තමයි අපි දැනගන්නේ මේ සතිය විවිධාංගීකරණය වෙනවා වැඩිනවා කියලා. විශේෂාන් කෙරුණ මම හිතන්නේ ප්‍රශ්නේ හරි වැදගත් අපි ඒවල් එක එකට ගත්තා. ආදර ඊළඟ ප්‍රශ්නේ ගෞරවීය ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද උදේ පරයන්කේ විස්තර වාර්තාවට අතුලත් කිරීමට සිටුවෙමි සිටුවෙමි මම කලක සිට ආනාපාන භාවනාව වඩමි අද පරයන්කේදී ඉක්මනින් ආශ්වාස ප්‍රාශ්වාස අතර වෙනස නැති වී කෙටි කෙටි වායු ධාරාව ඇතුළත පිටතට ඇදී ගියේ සුපුරුදු පරිදි ආශ්වාස ප්‍රාශ්වාස නිරීක්ෂණය කරමින් සිටියෙමි. විතක සිත කායට ඇදී යයි. එහි ගැස්වීම සෙලවන චංචල ගති ඇති වී නැතර වේ. සිත නැවත වරක් ආශ්වාස ප්‍රාශ්වාස වෙත යයි. ආශ්වාස ප්‍රාශ්වාස කිසිදු වෙනස නොමැති නිසා එය බැලීමට සිතේ මැලිකමක් විය. නැවත සිත කාය වෙතට නැවත සිත කාය වෙතට ඇදී යයි. මේ අතරතුර නිින්දට සමාන ශරීරයේ අලස බවක්ද දිස්වේ. සිත මේ තුන් කොන අවස්ථාවේ නම් වරහන් පිළි පළවෙනි එක මෙනෙහි කරන ආශ්වාස ප්‍රාශ්වාස ආරම්භ. දෙවෙනි එක කයේ ඇති විවිධ චලන. තුන්වෙනි එක නිින්දයන් අවස්ථාවන්ට මාරු වෙමින් පැවතුන. ඔබ වහන්සේගේ ඊයේ දුන් උපදේශ පරිදි මේ අවස්ථාවන්හිදී සීමාවන් බැලීමට උත්සාහ කළෙමි. එනම් කයෙහි චලන ගැස්මක් ගැස්සීම් නොකර තොර දුරට නිරීක්ෂණය කළ හැකිද? කොතරම් දුරට නිරීක්ෂණය කළ හැකිද කියා. ආස්වාස් හා ප්‍රාස්වාස් යන ගැන කිව යුතු කිසිම ආකාරයේ හෝ සටහනක් නැත. එය බැලීමට කැමැත්තක් නැත. මේ අතරතුර නින්දට වැටෙන අවස්ථාද ඇත. නැවත අවදි වී අරමුණට හිත යොමු කළ විට කයෙහි චංචල දකින්නට හැකි විය. අරමුණ ප්‍රකටව නොපෙනෙන බැවින් සිත කයෙහිම තියා ගැනීමට උත්සාහ කළෙමි. ආයසතාන් පසු මට ඒ වචනේ පැහැදිලි වෙන්නේ පසු කයෙහි සහැල්ලු බව හා සිතෙහි යම් සතුටක්ද විය. වරහන් ඇතුලේ වෙනදා නොතිබේ. මේ අවස්ථාව කමඨාන් වාතාවරයට ඇතුළත් කිරීමට සිදුවේ. පෙරවත් සත් මේකදී කාරණා දෙකක් පොඩ්ඩක් කාගෙත් අවධානය පින් සාහිත්‍යයක් කරන්න පුළුවන් කයේ කුසීතකම පැහැදිලිවම කියලා ඉන්නේ. ඔහ එහෙම හොඳට කයෙම ඉටිවලින් හදුවා වගේ එහෙම තැප්පත්තට බලයි දැනගන්න ඕනේ මේ නිින්දට යන්න අවදි මේ වෙලාවේදී සතිය ඩබල් ෆෝල් දාලා ගත්තේ නැත්නම් නිින්ද යනවා. මේක අල්ලගන්න පුළුවන් එක ලොකු දෙයක්. දෙක ඒ වගේ වෙලාවේදී නිින්දෙන් ඉඳලා අවදි වෙනකොට ආය ආනපානෙ නොවුනට පෙනුන නැතුනට කය වැටුණා නම් නැත්නම් කයේ හිත තියෙන කියලා කය ගත්තා නම් ඒ වෙලාවේ අරමුණකට බොහොම ලොකු පරාජයක් තුළ මේ කයේ අරමුණ ගන්න පුළුවන්. ඒ වෙලාවේ ආනපන බලන්න ගියොත් පශ්චාත්තාප වෙනවා. ඒ පින්නන්නේ නැහැ. ආනපන වෙනුවට කයේම තියෙන කම්පන චංචල වෙනවා. අන්නේ පොයින්ට්ස් එක මම කැමති මේ වෙලාවේ හයිලයිට් කරන්න. අවසාන ප්‍රශ්නේ ගන්නවද හම්දුනේ? එහෙනම් සක්මන් භාවනාව එදිනදා ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. යම් බාධක හමුවේ එසේ නොවන දිනයන්ද නැතුවා නොවේ. සක්මන් භාවනාව ආරම්භයේදී මම ඇවිදිනවා යන චේතනාව පෙරදරි කරගෙන සිදුවේ. දකුණු පාය ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද වම්පස ඔසවනවා යවනවා තබනවා වශයෙන්ද ආරම්භ කළත් දකුණු පාය තබන විට එම ශ්‍රේදීම වම්පස වම්පාය එසවීම નિરાයාසයෙන්ම සිදුවේ. මේ අවස්ථාවේදී දකුණු පාය පොළොවට ගැටීමේදී ගොරෝසු ගතියකිනුත් වම් පාය එසවීමේදී මෘදු ගතියකිනුත් දැනේ. පෙර පසු නොවි මෙම ක්‍රියාවලි ක්‍රියාව ක්‍රියාවන් දෙකම එක විටම සිදුවන බවක් බවත් ගොරෝසු මෘදු ගති ප්‍රකට වූ බවත් නිරීක්ෂණය කරන්නේ. එමෙන්ම හුදු ක්‍රියාවලියක් ලෙස සක්මන සිදුවේ. සක්මන් කරනවා යනු මූල කර්මස්ථානයේ නොසිතූ ලෙස මගහැරී වෙනස් ශබ්දයකට හෝ වේදනාවකට සිත යොමුවන අවස්ථාද ඇත. සමහර සමහර විට සිත පිටතට ගිය බව ඒ සිත පිටතට ගිය බව ඒ ඡනේම දැනගත දැනගෙන නැවත සක්මන කරගෙන ගියත් සමහර අවස්ථාවල නොදැනීම වෙනත් අරමුණු කෙරෙහි ඇදී ගොස් ඇති බව වැටහෙන්නේ ඒ මොහොතේම නොවේ. එහෙත් වැඩි වේලාවක් එම බාහිර අරමුණු කෙරෙහි සිත දුවන්නේද නැත. වේදනාවත් සත්‍යයක් වේදනාවන් සත්‍යයන් වැනි වෙනත් අරමුණු නිරීක්ෂණය කිරීමේදී ඒවාද බොහෝ බොහෝ විට නොරඳෙන බව පෙනේ. එම අරමුණු නිරීක්ෂණය කිරීමටද පුරුදු වී ඇත. මෙම භාවනා වැඩමුළුවේ මුළුවේදීද සක්මන් භාවනාව පහසෙන් කරගෙන ගියත් පරියංක භාවනාව ඒ තරම්ම හොඳින් කරගත් කරගත් බවක් පාවම සිතට දැනුනේ නැත. හුස්ම රැල්ලේ උණුසුම් සිසිල් ගති නිරීක්ෂණය කරගත් ගන්නට හැකියවද දිව කාලයක් පරයන්ක භාවනාවේදී මූල කර්මස්ථානයේ හිත රඳවා ගැනීම පහසු නොවේ. එදිනදා ජීවිතයේදී පරයන්ක භාවනාවට වැඩි කාලයක් නොයදෝ නිසා මෙලෙස සිදුවෙනවාද නැතිනම් සක්මන් භාවනාව කරගෙන යාමේදී ක්‍රමවත් තාමත් වැරදි තැන් ඇත්ද යන්න ගැටලුව. සතිය පවත්වා ගැනීමට සක්මන් භාවනාව බොහෝ බෙහෙවින් උපකාර වූ බව නම් පසක් කරගතිමි. මෙම පසුබිම යටතේ භාවනාව තවදුරටත් ඉදිරියට පවත්වා ගැනීම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සක්මන් පටන් ගැනීම ඇත්තටම හරි හොඳ සුබ නිමිත්තක්. කාරණා දෙකක් නිසා එකක් තමයි සක්ම මළුවක නොඋනත් අපි දාන ටික ගන්න යනකොට දානෙට නාන්න යනකොට කඩේ යනකොට වගේ වැඩ කරනකොට පුළුවන් තරම් බලන්න ඔය සක්මනේදී ඇති වෙන විස්තර නැති වුණාට ඇවිදින බව දන්නවාද කියලා. ඒකට අපි අත් දෙකත් අරගෙන ක්‍රියාකාරකමක් කරන ගමන් සතිය පවත්වා ගන්න. ඒ කියන්නේ ක්‍රියා දෙක තුනක වැඩ පවත්වන්න හිත පවත්වන්න පුළුවන්. ඒ නිසා මේක එහෙමම දික් කරන්න පුළුවන් එදිනදා වැඩවලට. නිසා සක්මන් කරලා දක්ෂ වෙච්ච එකනට බොහොම ලීසි ඊටත්ම දෙන වෙලාව සතුටුමත් වෙන්න කියලා පොඩි පොඩි වැඩ කරලා දෙන්න පුළුවන්. එතකොට ඒක එදින්දා වැඩ වලටත් පොඩි අත දික් වීමක් කරනවා. ඒ වගේම හොඳට සක්මන කියලා සාර්ථකත්වය තුලින් පරියන්කයට ගියොත් පරියන්කේ හරියන තැන ඊට වැඩි. ඒ නිසා මේ සක්මන පේස් මේක කෙනෙක් වගේ. එදින්දා වැඩ ඉඳලා සක්මන සතියේ පරියන්කයට නිසා මේ විදිහට සක්මන කරන්න හැබැයි <clears throat> පරියන්කේදී තමයි මේ සක්මන් කරපු එකේ ආනිසංස බුද්ධ විදිය. ඉතින් ඒ නිසා ඇඟට පොඩ්ඩක් මේකට දෙන්න එපා. විවේක වෙන්න අවස්ථාවක් ඒ නිසා පරියන්කය සලකන්න. සක්මන හරියන එක සක්මනේ වැරද්දක් නෙමෙයි ඒක කතා කරන්නේ. සක්මන පිළිබඳ කියන දෙයක් නෑ. ඔය යන්නේ හොඳයි. නමුත් ඒක අර විදිහට ඉතිරි පැතිරි වැඩෙන්න හරින්න සමහර විටක මෙවැනි යෝගාවචරයෝ ඉදින්ද ඉදින්ද වැඩ කරද්දී සතිය පැවැත්වීමෙන් වඩා ලොකු ආනිසංස ලබනවා. එහෙම නැත්නම් මේ ඒක සමාදම් වෙනවා. ඒ නිසා ඒකත් පොඩ්ඩක් සලකා බලන්න ඉදිරියට වැඩ කරන සිම්පල් ටාස්ක් වැඩ කරන වෙලාවේදී සතිය යොදන්න පුළුවන් හැටි බලන්න. ස්වාමීන් වහන්සේ මේ අර අන්තිමට තිබුණු ප්‍රශ්නේ ගාතර ස්වාමින් වහන්සේ මයින්ඩ්ෆුල්නස් හා মালටිටාස්ක් යන අතර සම්බන්ධයක් ඇතිද? එකිනෙකට විරුද්ධ අන්ත දෙකක් යයි මට හැඟේ. මයින්ඩ්ෆුල්නස් නිසා පුද්ගලයෙකුගේ හෝ ආයතනයේ කාර්යක්ෂමතාවයට අවඩක් අවාසියක් පාඩුවක් වේවිද? කරුණාකර පහදා දෙන්නේ නම් මැනවි. ඔය මං කියපු ටික තමයි කියන්නේ. සක්මන් කරනකොට බලන්න වැඩක් කරන ගමන් පරියන්ගේ වැඩක් නොකරන ගමන් සතිය සක්මනේ වැඩක් කරන ගමන් එතකොට වම් පාය දකුණු පාය දෙපොලක වෙනස් වෙනවා. නාසිකාග්‍රේත් නෙවෙයි. ඊ වැඩ කරනකොට මේ දකුණු පාය යනකොට වම් පායත් වැඩ. ওই සතිය පවත්වනවා කියන්නේ සෑහෙන ලොකු අභියෝගයක්. අත් දෙකක් තරලා. ඒ කරන වෙන එකන සක්මන වෙනුවට නිකන් ඇවිදින වෙලාවෙත් ගන්න ගත්තාම එතකොට යන්නේ වැඩකට නේ වෙලාවේ. නිකන් යන්නේ මොකක් ප්‍රයෝජනයකටනේ. එතකොට ටාස්ක් එකක් තියෙනවා. ඒකෙන් තමයි මල්ටි ටාස්කින් වලට යන්නේ. ආරම්භයේදී සතියෙන් පටන් ගත්තට පස්සේ සතිය මුළු ජීවිතේ පුරාම පැතිරෙනවා. ඒක හරියට සර්ප විෂක් උතනින් ඇඟට ඇතුළු වුණත් පහු වෙනකොට පහින මුළු ඇඟම මරලා දානවා. කොතනක තැනකින් ගහනවා. ඒ වගේ තමයි සතියේ නිසා සතියට ඉඩ දුන්නාට පස්සේ යා মালටි ටාස්කින් ගැන හිතලා සතිය පටන් ගන්න එපා. සතිය පටන් අරගෙන සතිය ඩයිවර්සිෆිකේෂන් එකක්. විවිධාංගීකරණය තමයි মালටි ටාස්කින්. එතකොට තේරෙන පටන් ගන්න මේ মালටි ටාස්කින් කියන්නේ පචයක් කියලා. මේ මිනිස්සු මේ සෝබනේට කියන වචනය. මොන মালටි ටාස්කින්ද? එකට පස්සේ ගත්තම කෝකත් හිට වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ කියන මට හරි වැඩ. පච මම මං කරලා තියෙන නිසා මං කියන්නේ. මම ඊට වැඩිය වැඩ කරනවා. දැන්ටත් වැඩ කරනවා. ඒකකදීවත් එකට පස්සේ එකක් බැච් සිස්ටම් එකට මේ කියන්නේ ඔකොටකටවත් කන්ටිනියස් සිස්ටම් නෑ මේකේ. ඒක නිසා মালටි ටාස්කින් වලට උත්තරේ සක්මන මේ මයින්ඩ්ෆුල්නස් එක කියලා හිතාගන්න. දැන් මොකද කරන්නේ? ආම්දනේ අදට નિયમિત ප්‍රශ්න ඉවරයි. මදයි අතප්පයක් කඩා ගන්න තුව බේරගත්තා. අපි පැය දෙකමාරක් කරන් තියෙනවා. එකමාරයි අපි බලාපොරොත්තු වෙන්නේ. පැය දෙකමාරක් කරන් තියෙනවා. ඒ නිසා තාම අපිට හතරයි වෙලාව අපි ආයකට වටයි. එකට පටන් ගන්න. මට තමයි හැමදේම වැඩිම මහන්සි. මට තේරෙනවා ඒක. අපි ඒක තමයි ෆුල් ෆුල් දවසෙම දවසෙම ගෙවන්නේ. දවසෙම පඩිය ගෙවනවා ඔය ඔය පැය දෙකට. ෆුල් ලකුණු හම්බෙනවා. එතකොට අපි ඊගාවට පිළිතින පහමාරට. සමේ මේ ධම්ම ටෝපිය. ඒ නිසා සක්මන් කරලා කිලම්පස අරගෙන අපි පාමාට එනම් මේ බණින් තමයි නැවත හමු වෙන්නේ. ඒ කෙසේ නමුත් මම හිතනවා ඒක කාලේ නාට්‍ය කිරීමක් නෙමෙයි විවිධ මති මතාන්තර තියෙන විවිධ පැති වලින් දකින්න කට්ටිය ඔක්කොම ඒක මේ මල්ලටයි මේ දැම්මේ ඒ නිසා තැම්බිච්ච කඳ බොණ්ඩ බොනකොට ඔක්කොටම හිතන්නේ උත්තර වලට ප්‍රවීණයන්ඩයි නවීනයන්ඩයි ඔක්කොටම හම්බ වෙනවා. ඒ නිසා අපි සතුටු වෙමු. සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි